බුදුරන් වහන්සේගේ ශ්‍රාවකත්වයට පැමිණෙන එක තමයි මේ බෞද්ධ කියන සියලු දෙනාටම අමාරුම කාරණාව. මොකද ඒකට හේතුව යම්කිසි බුදුරන් වහන්සේ පෙන්නපු දහම් විග්‍රහයක් පෙන්නකොට සමහරලාවට අපි මෙච්චර කාලයක් හිතාගෙන හිටපු එක එක අයගෙන් දැනගත්ත සමහරවිට මහ යතිවරු වෙන්න පුළුවන් අතීතයේ හිටියේ නැත්නම් පාරම්පරික විදියට ආවදේ වෙන්න පුළුවන් අන්න ඒ දේ එක සසඳලා බුදුරණවහන්සේගේ ධර්මය එක්ක ප්‍රතික්ෂේප කරනවා එන්න කැමති නෑ බුදුරණවහන්සේගේ ශ්‍රාවකත්වයට මොකද එච්චරටම අපි අද ධර්මයේ කියලා අපි නිරවුල් කරගත්ත එක එකයි කියපු අර්ථ විග්‍රහ අපි අද දැනගෙන ඉන්නවා. ගොඩක් දේවල් දැනන් ඉන්නවා. එතකොට මේ කාරණාව සමහරවිට අතිති ප්‍රසිද්ධ භික්ෂුවක් වෙන්න පුළුවන්. නැත්තම් බුද්ධ කාලේ ඉඳලා මේ දක්වා ආව බුදුරන් වහන්සේගේ බුද්ධ භාසිතයක් හැටියට නොවිච්ච ග්‍රන්ථයක වෙන්න පුළුවන්. ඒහා ඒ කියපු කාරණාව තේරෙන නිසා බුදුරන් වහන්සේ පෙන්වලා දුන්න ශ්‍රාවකත්වයේ පැමිණෙන විග්‍රහයට එන්නේ නැහැ. මොකද බුදුරන් වහන්සේ පෙන්නපු ධර්මයේ තියෙන්නේ පඤ්ඤාවන්තස් සයන් ධම්මෝ නයන් ධම්මෝ දුප්පඤ්ඤස්ස ප්‍රඥාවන්ත කෙනාට විතරයි. එතකොට ප්‍රඥාව අඩු නිසා මොකද වෙන්නේ? අර තේරෙන කාරණාවට යොමු වෙනවා. ප්‍රතික්ෂේප කරනවා බුදුරන් වහන්සේගේ වචනය. ඒ කියන්නේ ශ්‍රාවකත්වයට එන්නේ නැහැ. දැන් සමහර අවස්ථාවලදී දැන් මේ විදිහට සූත්‍ර විග්‍රහ කරගෙන යනකොට අපට විවිධ දේශනා හම්බ වෙනවා. අපේ දේශනා තුළ තියෙන කාරණාව ඉස්මතු කරලා පෙන්නකොට ඒ පෙන්නන කාරණාව හිතනවා මම කියන එකක් කියලා. ඒතර මම කියන විදිහට මේක ගැලපෙන්නේ නැහැ නේ කියනවා. හැබැයි ගැලපුන්නේ නැත්තේ බුදුරන් වහන්සේ පෙන්නපු විග්‍රහය තමන්ගේ දෘෂ්ටියට කියලා ගන්න කැමති නැහැ. බුදුරන් වහන්සේ පෙන්වලා දුන්න ධර්මයේ තුල විග්‍රහය තමන්ගේ දෘෂ්ටියත් එක්ක ගැලපෙන්නේ නැහැ කියලා හිතන්න කැමති නැහැ. ප්‍රතික්ෂේප කරන්නේ මොකද්ද? චෝදනා කරන්නේ. ඔබ කියතම් අනුමුලස්‍යාවඳුර කියන දෙයට මේක ගැලපෙන්නේ නැහනේ. ඔක තමයි කියන්නේ. එහෙම කිව්වහම ප්‍රතික්ෂේප කළා තියෙන්නේ මොකද්ද? අර බුදුරන් වහන්සේ පෙන්න බුද්ධ වචනේ. හරියුනේ මොකද්ද? Taman තේරුම් ගත කාරණාව. වර්ධනය වෙන්නේ මොකද්ද? සක්කාය දිට්ඨිය. ඈත් වෙන්නේ මොකකින්ද? නිවනින්. ඇයි සක්කාය දිට්ඨිය වර්ධනය වෙනවා? Taman තේරුම් ගත දේ හරි. සක්කාය දිට්ඨියෙන් පෝෂණය වෙනවා. සද්ධාවෙන්, ෘචියෙන්, අනුශ්‍රවයෙන්, ආකාර පරිවිතක්යෙන්, දිටිනිඥානක්ඛන්තියෙන් අහලා තේරුම් ගත දේ හරි. බුදුරන් වහන්සේ පෙන්නපු ධර්මයේ තමන් හා තමන් දන්න දේ හා නොගැලපෙන නිසා ගැළපෙන්නේ නැති නිසා ශ්‍රාවකත්වෙට නැතුව ඒ සක්කාය දෘෂ්ටිය තුලම ඉඳගෙන ඒ දහම ප්‍රතික්ෂේප කරනවා. බාර කොච්චර අවාසනාවක්ද. එනම් මේ ශ්‍රාවකත්වෙ පැමිණෙනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. බුදුරණවහන්සේ පෙන්වලා දුන්න මේ දේශනාවටම යොමු වෙලා ප්‍රායෝගිකව සක්කාය දිට්ඨිය කැඩෙන වැඩපිළිවෙලක් ඉස්මතු කරගන්න අද අවශ්‍යතාවයේ බොහෝ අයට නැහැ. වචනෙන් කියනවා කතා කරනවා මට සෝතාපන්න වෙන්න ඕනේ සක්කාය දුරු කරන්න ඕනේ කියලා. ප්‍රායෝගිකව සක්කාය දිට්ඨිය දුරු වෙන වැඩපිළිවෙලකට යමු වෙලා නැහැ. මම පුංචි උදාහරණයක් කියන්නම්. දැන් අද අපි කැමති නේද බුදුරණවහන්සේ කියපු ධර්මයේ මගේ කෝණයට ලස්සනට ගැලපෙනවා කියලා තේරුම් ගන්න. එච්චරට කැමති. ඒ කියන්නේ ඉගෙන ගන්න දේ ආ දැන් මම දන්න දෙත් එක හොඳට ගැලපෙනවා. සැසඳෙනවා. එතකොට දැන් බුදුරන් වහන්සේගේ ධර්මය ඉගෙන ගත්තාම කවුරු දන්න දෙයත් එක්කද ගැලපුණේ? Taman දන්න දෙයත් එක්ක. ඒක ඒ ගැලපෙන්නේ ශ්‍රද්ධාවෙන්, රුචියෙන්, අනුශ්‍රවයෙන්, ආකාර පරිවිතක්යෙන්, දිටි නිච්ඡාන කන්ති වලින්. ඕන ඒ කියන්නේ අහපු දේ වලින්, ශ්‍රද්ධාවෙන් පිළිගත් දේ වලින්, දන්න දේ වලින්, කල්පනා කිරීමෙන් තමන්ගේ දෘෂ්ටියට ගැලපෙන දේ වලින් ඔන්න ගැලපුණා. එතකොට ඒකට ගැලපෙනවා නම් හරි කැමතියි. එතකොට මේ ගැලපුණේ කුමකටද ප්‍රායෝගිකව තමන් හිතන අදහසට ගැලපුණා. එතකොට තමන් හිතන අදහසට ගැලපුණේ තමන් ඉන්න බව හරි නිසාද තමන් ඉන්න බව වැරදි නිසාද හොඳට හිතන්න තමන් හිතන ක්‍රමයට ලස්සනට ඒ ධර්මයේ ගැලපුණේ දැන් තමන් හිතන ක්‍රම හොඳට ගැලපෙනවා. ඒ ගැලපුණේ තමන් ඉන්න බව හරි නිසාද ඉතින් මම ඉන්න නිසාද මම කියලා ගැනීම වැරදි නිසාද ගැලපුණේ? මම ඉන්න බව හරි නිසා නේද ගැලපුණේ? එතකොට මේ ගැළපිලා තියෙන සක්කාය දිට්ඨි කියන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංච උපාදාන ස්කන්ධ දැන් ප්‍රායෝගිකව බලන්නට ඕනේ. දැන් අපි හිතනවානේ ඇහැට පේනකොට අමං ඇහැට පේන පංච උපාස්කන්ධ මම කියලා ගන්නෙ නෑ. කනට ඇහෙන දේ ගන්නෙ නෑ. හැබැයි ගන්නෙ නෑ කියන පංච උපාස්කන්ධේ මනසින් හිතලා අරගෙන මම කියලා. ඒතර ප්‍රායෝගිකව aran තියෙන සක්කාය දිට්ඨිය වැඩි වීමක්ද සක්කාය දිට්ඨිය ප්‍රහාණය කිරීමක්ද? සක්කාය දිට්ඨිය වර්ධනය වීම. ඇහෙන් හිතනවා, කනෙන් හිතනවා නෑ මේක වැරදි කියලා. නමුත් වැරදි කියලා හිතන එක මනසට ආව අරමුණකින් එක හරි වෙලා. එහෙනම් ප්‍රායෝගිකව කරන්නේ සක්කාය දිට්ඨිය වැඩෙන වැඩපිළිවෙලක්ද? සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙන වැඩපිළිවෙලක්ද? සක්කාය දිට්ඨිය වැඩෙන වැඩපිළිවෙලක් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච පාස්කන්ධය මම කියලා ගත්තා. ඒ තුල මම ඉන්නවා. ඇයි? චේතනාව. දැන් ඔන්න හිතන්න ඔබට ධර්මය කියන කාරණාව. ඒ කියන්නේ ඔබට දැන් හිතන්න ඇහෙනවනේ යම් කිසි දෙයක්. දැන් අපි කැමති ලස්සනට ගැලපෙන්න. ඇහිච්ච දේ ගැලපෙන්නේ හිතට හිතලනේ. හිතට හිතනකොට චේතනාවක්ද තිබුණේ නැද්ද? සංඥාවක්ද තිබුණේ නැද්ද? ගැලපුණ චේතනාවකට සංඥාවකට. එතකොට මේ චේතනාව සංඥාව දැන් ගැලපුණ දේ හරි දෙයනේ. ඔබට මේ චේතනාව කෙසෙල් අරටුවක් වගේ හරසුන් දෙයක්ද? නෑ නේද? ඒ සංඥාව මිරිගුවද්ද? දැන් අර ධර්මයේ ගැළපිච්ච කාරණාව. හොඳට හිතන්න මේ කියපු කාරණාව. දැන් කෙසෙල් නරටුවක් වගේ හරසුන් දෙයක් නම් මිරිගුවක් වගේ සංඥාව නම් ඒකේ ඔබ මම කියලා ගන්න යනවාද එතන? ඒ සත්‍ය දැක්කනම් මොකද ඔබ කවදාවත් කෙහෙල් ගහක් පතුරු ගහලා අරටුවක් හොයනවද? ඔබ කවදාවත් මිරිගුවක් පස්සේ වතුර කියලා දුවනවද? නෑනේ. ඔබ ඒ බව දැක්කනම් කුමකද ප්‍රායෝගික වර්තමාන පංච උපාදානස්කන්ධය. වෙන දෙයක නෙමෙයි. සිතන දෙයක නෙමෙයි ප්‍රායෝගික වර්තමාන පංච උපාස්කන්ධය. එතකොට මම තුලදී කනට ශබ්දය ඇහෙනකොට ඇහිච්ච සද්දය ඔස්සේ ධර්මකාරණාව මගේ කෝණෙට ගැලපුණා කියන දේ චේතනාවක්ද සංඥාවක්ද? චේතනාව සංඥාවක් නේ. ඒ චේතනාව සංඥාව ඔබට ගැළපුණ බව නිවැරදි කියලා හම්බ වෙනකොට චේතනාව කෙසෙල් අරටුවක් කළාද සාරවත් දෙයක් කළාද සාරවත් දෙයක් කළානේ ඒ සංඥාව මිරිගුවක් කළාද නැත්නම් ඇත්තක් කළාද ඇත්තක් කළා මම ඒ දහම් කාරණාව තියෙන එක පැත්තකින් කියලා පුංචි උදාහරණයක් කියන්න දැන් මට මෙතන තියෙනවා වතුර කෝප්පයක් මම මේ වතුර කෝප්පේ වතුර බව ඇහැට පෙනිලා පෙනිච්ච වතුර ටික මගේ පිපාසාව සංසිඳවන්න බීවට පස්සේ පිපාසාව සංසිඳනවද නැද්ද? සංසිඳෙනවා. පෙනිච්ච වතුර ටික සංඥාව වතුරද නැද්ද? ඒ වතුර බොන්න ඕන කියලා හිතපු චේතනාව ඇත්තද නැද්ද? මම වතුර බීවට පස්සේ මගේ පිපාසාව සංසිඳෙනවද නැද්ද? ඇත්තයිනේ. එතකොට නම් ඒ චේතනාවේ සංඥාව ඇත්තක් වෙලාද බොරුවක් වෙලාද? ඇත්තක් වෙලානේ. එතකොට නම් ඒ චේතනාවේ සංඥාව මොකද්ද? මිරිගුවක් වූ සංඥාවක්ද හම්බුනේ? කෙසෙල්ලරටුවක් වූ චේතනාවක්ද හම්බුනේ? නෑ නේද? මම ඒක ඒ සාමාන්‍ය සරල උදාහරණේ ගත්තේ අපිට මේ ධර්ම කාරණාවේදී ඔන්න මේ ප්‍රායෝගිකව සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙන විදිහේ විග්‍රහයකට අපි හිතින් හිතුවට වචන කතා කරාට අපි කැමති නෑ ප්‍රායෝගිකව සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන්න. මොකද හේතුව අපි කැමති වර්තමානයේ මේ අවස්ථාවේ මගේ චේතනාවට මගේ සංඥාවට අර ඇහෙන කාරණාව ගැළපිලා ඒක අර්ථවත් කියලා හම්බෙනකොට මටයි ගැළපුණේ මගේ සංඥාව මගේ චේතනාව කුමක් වෙලාද සාරවත් අරටුවක් ඇති චේතනාවක් වෙලා ඒ සංඥාව මිරිගුවක් නෙමෙයි ඇත්තක් වෙලා එහෙනම් ඒක මම කියලා ගන්නවද නැද්ද ඇත්තමුනේ මම කියලා ගත්ත නේද එතකොට අපි මේ කාරණාව ඔස්සේ සක්කාය දිට්ඨිය ප්‍රහාණයක්ද ප්‍රායෝගික වෙන්නේ සක්කාය දිට්ඨිය වැඩිවීමක්ද සක්කාය දිට්ඨිය වැඩිවීමක් අද කැමැති ඕකටමයි හොඳට හිතලා බලන්න කැමැති ඕකටමයි තමන්ගේ රාමුවට ගැළපෙන විග්‍රහය තමන්ට හොඳට හම්බෙනවා නම් හරි සතුටුයි. ඇයි සතුටු? සක්කාය දිට්ඨිය වර්ධනය කරගෙන මේ යණ්ඩයි හදන්නේ. වෙන දෙයක් නෙමෙයි. සසර යණ්ඩමයි කැමති. බුදුරණවහන්සේගේ ධර්මයේදී ඔන්න බලන්න සුත්තවා ආර්ය ශ්‍රාවකෝ ආර්ය ශ්‍රාවකයා ගැන විග්‍රහ කරනවා කොහොමද? අරියානන් දස්සාවි අරිය ධම්මස්ස කෝවිදෝ අරිය ධම්මේ සුවිනීතෝ සප්පුරිසානන් දස්සාවි සප්පුරිස ධම්මස්ස කෝවිදෝ සප්පුරිස ධම්මේ සුවිනීතෝ ඒ කියන්නේ ආර්ය ධර්මයේ අහන සත්පුරුෂ ධර්මයේ අහන සුතවත් ආර්ය ශ්‍රාවකයාගේ ස්වභාවය මොකද්ද? එයාට සම්මාදිට්ඨිය ඇති වෙන්න සක්කාදිට්ඨිය ප්‍රහාණය වෙන්න අවශ්‍ය මූලිකම අංගය කුමක්ද? යෝනිසමනසිකාරය නේද? පටිපුච්ඡා විනීතාව නේද? විචක්ෂණිය නේද? ඒක උත්පාද වුන් නැතිනම් එයා ධර්මය අහලා තියනවද හරියට? ඒක උත්පාද වුන් නැත්නම් එයාට උන ලස්සනට ගැලපුණා. ආ මේක හොඳට ගැලපෙනවා. මම දන්න දෙයට ගැලපෙනවා. අපි මෙච්චර කාලයක් අහපු දෙයට ගැලපෙනවා. මොකටද මේ යන්නේ? සක්කාදිට්ඨිය ප්‍රහාණයද? සක්කාදිට්ඨිය වර්ධනයටද? සක්කාදිට්ඨිය වර්ධනයට. ඇයි මම මටමනේ මේ ලකුණු දාගන්න දන්නේ? මට තේරෙනවා. මට ගැලපෙනවා. මම දන්න දෙයත් එක්ක සැසඳෙනවා. ඇයි සැසඳෙන්නේ? මම ඉන්න නිසානේ මේ මම දන්න දෙයත් එක්ක සැසඳෙන්නේ. වෙන දෙයක් නිසාද? මම ඉන්න නිසා සැසඳෙන්නේ. කාටද මේ දැන් ධර්මයේ අහුවාට පස්සේ තේරුනේ පොතටද? නැත්නම් මේ දෙස් එකටද දැන් මම කියන කාරණාව බුදුරණවහන්සේ කියපු කාරණාව අහනකොට ඔබ කියනවා මට තේරුණා. මම ඉඳලාද තේරුණේ නැද්ද? මම ඉඳලා. එතකොට මටනේ තේරුණේ. එතකොට එහෙනම් සක්කාය දිට්ඨියත් එක්කම තියෙන්නේ. බුදුරණවහන්සේගේ ධර්මය ඇහෙනකොට තේරෙන්නද ඕනත්තේ යෝනිසෝ මනසිකාරේ උත්පාදයේද. ඔන්න හොඳට හිතලා බලන්න ධර්මයේ කල්පනා කරලා. බුදුරන් වහන්සේගේ ධර්මයේ ඇහිච්ච තැනදී අපට තේරෙන්නද අවශ්‍ය වෙන්නේ නැත්තම් යෝනිසෝ මනසිකාර උත්පාදයක්ද අවශ්‍ය වෙන්නේ. යෝනිසෝ මනසිකාර උත්පාදයක් නේ. නමුත් අපි කැමති එකට නෙමෙයිනේ. අපි කැමති තේරෙනවට. අපි කැමති බුදුරණවහන්සේගේ ධර්මය ඇහෙනකොට ලස්සනට තේරෙනවා නම් අපි දන්න එකට අන්න හරිය කැමති. ඇයි ඒ? සක්කාය දිට්ඨිය වර්ධනය කරගෙන යන්න ගොඩක් ආසයි. හැබැයි අපි අපට බුදුරණවහන්සේගේ ධර්මය ඇහෙනකොට අපට තේරෙන්නේ නැති තැනදී නේද නැවත තේරුම් ගන්න හිතන්නේ. දැන් යෝනිසෝ මනසිකාරය කරනවා කියන්නේ පටිපුච්චා විනීතා කරනවා කියන්නේ මේ විචක්ෂණය කරනවා කියන්නේ තේරුම් ගන්නනේ කරන්නේ. තේර නැති නිසා තේරුම් ගන්න කරන්නේ. එහෙනම් සක්කාය දිට්ඨිය ප්‍රහාණයට යෝනිසෝ මනසිකාර උත්පාදේ අවශ්‍ය නම් අපට ධර්මයේ ඇහෙද්දී මූලිකවම තිබිය යුත්තේ තේරුණා කියන එකද තේරුන්නේ නැහැ කියන එකද තේරුන්නේ නැහැ කියන එක තේරුම් නැති කෙනා නේද තේරුම් ගන්න හිතන්නේ. දැන් තේරෙන්නේ කාගේ දෙයක් එක්ක? දැන් අපි හිතමු අපට අහුවට පස්සේ තේරෙනවා ඒ ධර්මයේ. දැන් අපි ඒක ඇහුවත් නැතත් තේරෙනවද නැද්ද එහෙනම්? දැන් අපිට වර්ධනයක් නොවීනේ මේ තේරෙන්නේ. එහෙනම් අපට බුදුරන් වහන්සේගේ බණ අහන්න ඕනේ නෑනේ. දැන් අපට වචන ටිකක් ගලප ගන්නනේ අපි අහලා තියෙන්නේ. අපි දන්න දේට ගලප ගන්න අහලා තියෙන්නේ. වර්ධනයක් වෙන්න නෙමෙයි. වර්ධනයක් වෙන්න නම් අපි ඉන්න තැනට එහා තැනකට ගිහිල්ලානේ තේරෙන්න තියෙන්නේ. අපි ඉන්න තැන ඉන්නවනම් තේරෙන්නේ නැහනේ. අපි බුදුරන් වහන්සේගේ ධර්මය ඇහුවත් නැතත් අපේ මට්ටම ඒකමයි. ඇයි අපි අපිට ගලපන්න හදන්නේ? අපට ඇහිච්ච තැනදීම අපට හම්බුණා නම් මේක තේරෙන්නේ නැහැ කියලා. තේරුම් නැත්තේ කාගේ රාමුවටද? ප්‍රායෝගිකව බලන්න දැන් ප්‍රායෝගික අවස්ථාව. ප්‍රායෝගික ධර්මය ඇහුවා. දැන් තේරුන්නේ නැහැ. ඔන්න හරියට ධර්මය ඇහුවාට පස්සේ තේරුම් නැත්තේ කාටද? මට නේද? එතනදිම ඔන්න මුලින්ම පටන් ගන්න සක්කාය දිටිට පහර වදින්න. මට තේරුන්නේ. තේරුණති මට. දැන් මොකද කරන්නේ? අන්න මට තේරුම් ගන්න විමසන්ඩ පටන් ගන්නවා. මම විමසන්ඩ පටන් ගන්නවා. යෝනිසමනසිකාරේ. විමසන්ඩ පටන් ගන්නකොට ගන්නකොට යෝනිසමනසිකාරේ කරනකොට කරනකොට ඒ ධර්මය එක මොකද වෙන්නේ? මම කියන කාරණා මම දන්න සියලු දේ වැරදි කියලා හම්බ වෙනවා. යෝනිසෝ මනසිකාරය කරන්න කරන්න ධර්මයක මම දන්න මට තේරෙන මම වටහාගත්ත සියල්ල වැරදි කියලා හම්බ වෙනවා. වැරදි කියලා ඒ කියන්නේ ධර්මය ඇහෙනකොට ඒක වැරදි කියලා හම්බෙලා අර ධර්මයයි හරි මට තේරෙනව නෙමෙයි. ඒක වැරදි කියලා හරියටම හම්බුන තැනදී මොකක්ද වෙන්නේ? මම දන්න සියලු දේ වැරදි කියලා හම්බුනා මන්න සක්කාය දිට්ඨිය ප්‍රහාණයි. ප්‍රායෝගිකවම මම දන්න සියල්ල වැරදි කියලා හම්බෙනකොට ප්‍රායෝගිකව හම්බෙන්නට ඕනේ යෝනිසමනසිකාරය කරලා මම දන්න වචන වලින් නෙමෙයි අන්න ඒකට හොඳ නිසදු නිදසුනක් තමයි මේ ලෝකේ පින්වතුනි බුදුරණවහන්සේ පෙන්වලා දුන්න මේ උතුම් ධර්මය එකදු වචනයක් හරි වෙනස් කරලා කියනවා නම් වෙනස් කරලා කියන්නේ කාගේ එකක් එක්කද මම දන්න ගැළපීමක් එක්කනේ එතකොට එහෙනම් අපි මම දන්න ගැළපීමකින් ගැළපුවොත් අපි කිව්වට මේ ධර්මය හරියි කියලා අපි ධර්මය හරියි කියලා විග්‍රහ කරේ මගේ කෝණයට නෙමෙයිද? මගේ කෝණයටනේ. අපි දන්න ටිකටනේ. ධර්මයේ හරිනම් පින්වතුනි මගේ කෝණේ අංශු මාත්‍රයක්වත් ඒකට යන්න බෑ. ධර්මයේ විතරයි. මම හරි නෙමෙයි. නමුත් අද අපි කැමතිනේ පින්වතුනි ලස්සනට සරලව මේක විග්‍රහ කරලා වචන ටික එනවනම් අපට තේරෙනවා නම් හරි කැමතිනේ. ඇයි ඒ කැමැත්ත? සක්කාය දිට්ඨිය පෝෂණය කරගන්න ඉච්චරටම කැමතියි. වචනින් අපි කිව්වට මට සක්කාදිටිය ප්‍රහාණය කරන්න ඕනයි කියලා ප්‍රායෝගික වර්තමාන අවස්ථාවේ කරන්නෙම සක්කාය දිට්ඨිය වර්ධනය කරගන්න වැඩපිළිවෙලක්මයි. තමන් හරි කියලා තමන්ට තේරෙනවා කියලා සක්කාය දිට්ඨියම වර්ධනය කරගන්න වැඩපිළිවෙල. එහෙනම් පින්වතුනි අපි බුදුරන් වහන්සේගේ ශ්‍රාවකත්වයට එනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. ඒ නිසා අපි ඉස්සල්ලාම එන්න ඕනේ ශ්‍රාවකත්වයට. අපි එනම් බලමු බුදුරන් වහන්සේ පෙන්වලා දුන්න සංයුත්ත නිකායේ පළමු පොත් වහන්සේ තුළ ඉතුරු සූත්‍ර විග්‍රහ ටික මාර වර්ගයේ තියෙන්නේ මාර වර්ගයේ සම්බහුලා සූත්‍රය භාග්‍යතුන් වහන්සේ ශාක්‍ය ජනපදයේ සීලවතී ඒ වැඩ වාසය කරා ඒ ගමෙහි ඒ කාලේ තේනකෝපන සමේන සම්බහුලා භික්ඛු භගවතෝ අවිදූරේ අපමත්තා ආතාපිනෝ පහිතත්තා විහෙරಂತಿ. භාග්‍යතුන් වහන්සේට පොඩ්ඩක් එහාට වෙන්න ටිකක් ඈතට වෙන්න භික්ෂුන් වහන්සේලා පිරිසක් සත්‍ය දැකීම පිණිස හිත යොමු කරලා අප්‍රමාදීව ධර්මයේ හැසිරුණා. ධර්මයේ හැසිරීමෙන් ඉන්නකොට අතකෝ මාරෝ පාපිමවා පාපිමා මේ eh, මාරයා ඒ අවස්ථාවේදී eh, බ්‍රාහ්මණයෙකුගේ වේශයක් මවාගෙන බ්‍රාහ්මණයෙකුගේ වේශයක් මවාගෙන eh, ඒ භික්ෂුන් වහන්සේලාව බය කරන්න ඕනේ කියලා නැත්නම් ඒ භික්ෂුන් වහන්සේලා ධර්මාර්ගෙන් අයින් කරන්න ඕනේ කියලා එනවා. ඔළුවේ ලොකු ජටාවක් බැඳගෙන ඒ වගේම අඳුන් දිවි සමප්පරවගෙන ගොඩාක් වයසට ගිය කෙනෙක් කැටියට කුදු ගැහිලා අර වයසට ගියාම රැඟ දුර්ලන අර ඇතුලෙන් ඇහෙන්නේ ගුරු ගුරු කියන සද්දය. අන්න ඒ විදිහට එච්චරටම වයස කෙනෙක් හැටියට මාරයා එනවා මේ භික්ෂුන් වහන්සේලා ළඟට. ඇවිදilla ඒ භික්ෂුන් වහන්සේලාට කියනවා මේ බ්‍රාහ්මණියෙක් හැටියට ඉන මාරයා දරුවනේ අනේ මේ පැවිදිලා මොකද ඔය කරන්නේ? මේ තරුණ කාලේ අපූර්වට ඉන්න පුළුවන් මේ සුන්දර යෞවන කාලේ මොකක්ද ඔය පැවිදිලා කරන්නේ කිසි අර්ථයක් තියෙන දෙයක් නෙමෙයි. මොකද අනාගතයේ අපේක්ෂාවක් බලාපොරොත්තු මේ දැන් තියෙන සැපය විඳින්නේ නැත්තේ. කම් සැප විඳින්නේ නැත්තේ. කියලා මාරයා අර තරුණ භික්ෂුන් වහන්සේලාට කියනවා. එහෙම කිව්වට පස්සේ භික්ෂුන් වහන්සේලා කියනවා නොකවා මයං බ්‍රාහ්මන සම්දිත්තිකං හිත්වා කාලිකං අනුදහවාම කාලිකං චකෝ මයං බ්‍රාහ්මන හිත්වා සම්දිත්තිකං අනුදාම කාලිකාංගි බ්‍රාහමණ කාමා උත්තා භගවතා බහූ දුක්ඛා බහූපායාස ආදීනෝ එත්ථ බිහියෝ මේ බ්‍රාහ්මණය ඔය ඔබ සම්දිත්තිකයි කියලා කියන්නේ ඔබ වැරදි දෙයක්. ඔය කාමයන් කියන කාරණාව කාලයකට විතරක් ලැබෙන දෙයක්. ඕක පස්සේ දුවල වැඩක් නැහැ. අපි ඔය සියලු කාමයන් ඔය ආදීනව දැකලාමයි මේ කාමයන් අතහැරියේ. ඔය පස්සේ අපි දුවන්නේ නැහැ. ওই කාමයන් කාලිකයි කාලයකට විතරයි ලැබෙන්නේ. බොහෝ දුක් සහිතයි. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මේ බොහෝ දුක් සහිතයි, උපායාස සහිතයි, ආදීනව සහිතයි, බය සහිතයි මේ කාමය. සාන්දිටිකෝ අයන් ධම්මෝ කාලිකෝ එහි පස්සිකෝ පුනයිකෝ පච්චත්ත වේතබෝ විඤ්ඤෝ හේති. මේ අපි හැසිරෙන මේ ධර්මයේ සාන්දිටිකයි. දැන් අත්දකින්න තියෙන දෙයක් සාන්දිටිකයි, අකාලිකයි ඒ පස්සිකෝපනායක පච්චත්තා වේතා බුඤ්ඤුහි මෙන්න මෙහෙම කිව්වට පස්සේ මේ බ්‍රාහ්මණයා එවන් උත්තේ මාරෝ පාපිමාස් ඒ කියන්නේ මාරයා බ්‍රාහ්මණේ කටිට වෙසලාට මේ මාරයා ඔළුව රැලි කරලා යන්න ගියා ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනා කරලා ස්වාමීන් අපි මෙහෙම ඉන්නකොට මෙන්න මේ වගේ බ්‍රාහ්මණයෙක් ආවා ඒ බ්‍රාහ්මණයා ඊටාම වයසට ගිහිල්ලා මෙහෙම සද්ද කරමින් ඇවිල්ලා අපට කිව්වා ඔය යෝගුන් කාලේ ඔහොම ඉන්න එපා අපරාධ ජීවිතයේ ගිහිල්ලා කාමයන් භුක්ති විඳින්න කියලා මෙහි අර්ථයක් නැහැ කියලා කිව්වට පස්සේ අපි මෙන්න මෙහෙම ඒ බ්‍රාහ්මණයට කිව්වා බ්‍රාහ්මණයට කිව්වා ඔය ඔක්කොම කාලික දේවල් ඔය ඔක්කොම අපි අතහැරලා මේ බොහෝ දුක් වූ කාලිකව වූ කාමයන් අතහැරලා අපි මේ ස්වාක්ඛාතෝ ධර්මයට ඇවිදලා ඉන්නේ කියලා අපි ඒ බ්‍රාහ්මණයට කිව්වට පස්සේ බ්‍රාහ්මණයා ඔළුව නරල් හැඩි කරලා යන්න ගියා කියලා බුදුරජාණන් වහන්සේට ඒ භික්ෂුන් වහන්සේලා දේශනා කරනවා. භික්ෂු ආග්‍යතුන් වහන්සේ භික්ෂුන්ට කියනවා නේසෝ භික්කවේ බ්‍රාහ්මනෝ බ්‍රහාණිනි ඒ බ්‍රාහ්මණයෙක් නෙවෙයි මාරෝ ඒසා ඒ මාරයා පාපිමා පවිතු මාරයා ගියාවේ තුමාකං විචක්ඛු කම්මාය ආගතෝති ඔබ විචක්ෂණීය කරමින් හිටිය ස්වභාවය අයින් කරන්නයි ඔය ආවේ මාර්යා. අදකෝ භගවායිත මන්තං විදිත්වා භාග්‍යවතුන් වහන්සේ වෙලාවේ මෙන්න මේ ගාථාව දේශනා කරා. යේ දුක්ඛ මද්දක්ඛ යතෝ නිදානං කාමේසු යෝ ජන්තු කතං නමෙය්‍ය උපදින් විදිත්වා සංඝෝති ලෝකේ තසේව ජන්තු විනයාය සික්ඛේති බුදුරන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ යම් කිසි කෙනෙකුට මේ පංචකාමයන් මුල් කරගෙන මේ දුක හටගන්නවව දකිනවනම් යෝ දුක්ඛම දකින් ඇතෝ නිදානං කාමේසු කාමයන් මුල් කරගෙන මේ දුක හටගන්නවව දකිනවනම් අන්නේ කෙනා පංචකාමයන්ට යොමු වෙන්නේ කොහොමද? එතකොට පංචකාමයේ මුල් කරගෙන මේ දුක හට ගන්නව දකිනව නම් ඒකට ආයමුවන්නේ කොහොමද? උපදින් උදිත්වා සංගෝති ලෝකේ තස්සේව ජන්තු විනයා විනයාය සික්ඛෝති. සික්ඛේති බුදුරණවහන්සේ දේශනා කරනවා මෙන්න මේ උපදි කියන්නේ එතකොට ඒ බුදුරණවහන්සේ උපදි කියලා විග්‍රහ කරනවා කෙලස් වලට දැන් දරුවන්ට උපදි කියන කියන්නේ අපට යමක් ලැබුණා ප්‍රකට වුණා ඒ ප්‍රකට වෙන දේත් එක්ක තමයි උපදි බව විග්‍රහ කරලා පෙන්වන්නේ එතකොට දැන් පරිමංස සම්මසන සූත්‍රයේ භව ජාති ජරා මරණ ඔක්කොටම උපදී කියන වචනේ විග්‍රහ කරලා පෙන්නනවා. ජාති දරුවන්ට උපදී මේ විදිහට අලගද්දුම සූත්‍රය පැහැදිලි කරනවා. එතකොට මේ උපදී කියලා කියන්නේ මේ කාමයන් නැත්නම් මේ ඔය හම්බෙන දේවල් ඔය උපදී විදිත්වා සංගෝති ලෝකේ කියන්නේ මේ කෙලෙස් බව අවබෝධ කරගත්ත අය උපදී කියන්නේ. තස්සේව ජන්තු විනයාසික්ඛේති අන්න යා එතකොට මොකද කරන්නේ? දුරු කරන්න එහි ඡන්දේ දුරු කිරීම පිණිස හික්මෙනවා කියලා බුදුරයන් වහන්සේ ඒ භික්ෂූන්ට අවස්ථාවේ ඒ ගාථාව ප්‍රකාශ කරනවා. ඊළඟ සූත්‍ර දේශනාව තමයි සමිද්දී සූත්‍රය. සමිද්දී ස්වාමීන් වහන්සේ බුදාගිතුන් වහන්සේට නුදුරින් අප්‍රමාදීව මේ ධර්මයේ හැසිරෙන්න වෙහෙසෙනවා. දැන් අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන්න වෙහෙසෙනකොට දැන් මේ මායාගේ වසඟයෙන් අයින් වෙලා නැත්නම් අයින් වෙන්න හදන තැනදී තමයි මායාට තියෙන ප්‍රශ්නේ දැන් අපිට දෙන්න පුළුවන් මේ විදිහට කොහොමද වෙන්නේ කියලා. මම පුංචි උදාහරණයක් ඒකට කියන්නම්. මොකද නැත්නම් අපි ගොඩාක් වෙලාවට අපට පුංචි ප්‍රශ්නයක් අහමත් අපි හිතනවා ආ මේ මායя මේ මායя කියලා. අපේ වැරද්දට අපි මායя දාගන්නවා ඊට පස්සේ. කොහොමද අපි මායяගේ වසඟේ ඉන්නේ? නමුත් මායя ඍජු වෙවිදilla අපට ක්‍රියා කරන්නේ මෙන්න මේ වගේ අවස්ථාවක. පුංචි උදාහරණයක් අපි හිතන්න මෙහෙම යම් කිසි කෙනෙක් කිර කූඩුවක ඉන්නවා. බන්ධනාගාරේ ඉන්නවා. බන්ධනාගාරයට වෙලා බන්ධනාගාරේ කටයුතු ටිකක් කරගෙන වැඩ පිළිවෙලත් ඒ ටික කරගෙන කාලා බීලා හොඳින් ඉන්න කෙනාට අහපව් විශේෂ හමුදාවක් හරි පොලිසියක් හරි ආරක්ෂාවක් දාන්න ඕනේ නෑනේ. එයාලා හොඳට ඒක ඉන්නවා. යම් කෙනෙක් පණින්න හදනකොට මේ බන්ධනාගාරේ එයා ගැන විශේෂ අවධානයක් අර පොලිසියට නැත්තම් බන්ධනාගාර නිලධාරීන්ට ඇතිවෙනවද නැද්ද? ඇති වෙනවා. එතකොට වැඩිපුර හොයන්නේ යාලා ගැනද නැද්ද? වැඩිපුර හොයන්නේ යාලා ගැන. අන්න එතකොට යාලට බාධාව, කරදරයක් තියෙනවා. අනිත් අයට කිසි ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේ වගේ මේ අපට පුංචි වැරද්දක් පුංචි මොකක් හරි අපේ වැරද්දකට ප්‍රශ්නයක් ආවම ඔතෙන් අපි කොහොමත් මායාවේ වසඟයෙන් ඉන්නේ අපට අර බාහිරින් මායාව එනවා කියලා දාන්න දෙයක් නැහැ. බාහිරින් මායාව එන්නේ අපි හොඳටම නිදහස් වෙන දඟලනකොට ඔන්න එතකොට නම් ඇවිදලා කරදර කරනවා. අපි තාම නිදහස් වෙනවා තියා මායාවේ ගතේ ඉඳලා සක්කාය දිට්ඨියට වැසගෙන ඉන්නේද්දිත් අපි හිතනවා මේ මායාව ප්‍රශ්න දානවා කියලා. ඉතින් ඒ නිසා අපි ඒකෙදි නම් අපේ වැරද්දක් අපි ඉස්සලා ඒක තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ එන්න අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන මේ නිවීම පිණිසම හිත යොමු කරගත්ත භික්ෂුන් වහන්සේලාට. එතකොට සමිද්දි ස්වාමින් වහන්සේ භාවනාවෙන් ධර්මියත් එක්ක වාසය කරගෙන ඉන්නකොට උදකලාව ඉන්න තැනදී එයාට මේ සම්මිති ස්වාමීන් වහන්සේ මෙහෙම උදාහරණයක් හතුරක් ඇති වෙනවා. අනේ කොයිතරම් ලාභයක්ද කොච්චර හොඳ ලැබීමක්ද මේ භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුදුරයන් වහන්සේව මට ඇසුරු කරන්න ලැබුණා මට සරණ යන්න ලැබුණා ලාභ වත මේ සුලද්ධං වත මේ යස්ස මේ සත්ත අරහං සම්මා සම්බුද්ධෝ ලාභ වත මේ සුලද්ධං වත මේ යෝගං එවං ස්වාඛාතේ ධම්ම විනී පබ්බජිතෝ ලාභ වත මේ සුලද්ධං වත මේ යස්ස මේ සබ්‍රාහ්මචාරයෝ සීලවන්තෝ කල්යාණ ධම්මෝති. දැන් මේක නිකන් සිහි කරනවා කියන එකම නෙමෙයි සිහි කරන්න ඕන. මේ මේ ධර්මයේ තේරෙන තේරෙන්න මොකද වෙන්නේ? ඇත්තටම භාග්යක් බුදුරන් වහන්සේ ඇසුරු කරන්න ලැබීම. ඇත්තට මේ සද්ධර්මය ඇසුරු කරන්න ලැබීම භාග්යක්. එතකොට යොමු වෙන්නේ තව තවටත් කොහෙටද ධර්මයටමයි. එතකොට ධර්මයට යොමු වෙනකොට මොකද මම මම රැකගන්න නෙමෙයි දැන් කරන්නේ මොකද්ද මේ ධර්මයේ වටිනාකමනේ හම්බුනේ බුදුරන් වහන්සේගේ වටිනාකම ධර්මයේ වටිනාකම සංඝයාගේ වටිනාකම හම්බුනහම ඒකට යමු වෙන්නමයි යන්නේ. අපට යම්කිසි වටිනා දෙයක් හම්බුනහම අපි ඒ කරා යමු වෙනවා. අන්න ඒ වගේ තමයි මේ ධර්මයේ වටිනාකම දකින්න දකින්න මොකද වෙන්නේ? අනේ තමන්ගේ සක්කාය දිට්ඨිය වර්ධනය කරගන්න නෙමෙයි යන්නේ. මොකටද යන්නේ? ඒ ධර්මයේ කරා යමු වෙන්න. එහෙම ඉන්නකොට මොකද කරන්නේ මේ සමිජි ස්වාමීන් වහන්සේට මාරයා බය කරන්න ඕනේ මෙතනින් අයින් කරන්න ඕනේ කියලා හිතලා මෙන්න මේ හිත හිතා ඉන්න තැනදී මහා භයානක සද්දයක් කරනවා මාරයා මේ හිතන ස්වභාවයේ අයින් කරන්න විශාල භයානක සද්දයක් එතකොට හිතෙන්නේ පොළව කියන අපි දැන් භූමිකම්පා එනකොට අපට සාමාන්‍යයෙන් සද්දයක් ඇහෙන්නේ නැහනේ එච්චර විශාල සද්දයක් පොළව පෙරලෙනවා කියලා සද්දයක් ඇහෙන්න තරම් කොහොම සද්දයක් කියනවද හිතේ ඇහෙන්නේ නැද්ද ඒ බය කරන්න බය කෙරෙල්ල එහෙම බය කරාට පස්සේ මොකද කරන්නේ මේ සමිද්දි ස්වාමීන් වහන්සේ බුදුරන් වහන්සේ ළඟට යනවා ගිහිල්ලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම මෙන්න මේ විදිහට මේ බුදුරන් වහන්සේව ධර්මයේ සංගරත්නිය ලැබීමේ වටිනාකම ගැන සිහි කරමින් ඉන්නකොට මට මේ පොළොව පෙරලන් එනවා වගේ මහ භයානක සද්දයක් ඇති වුණානි ස්වාමීනි කියලා බුදුරන් වහන්සේට සමිද්ද කියනවා ඊළඟ බුදුරන් වහන්සේ සමිද්ද ස්වාමීන් වහන්සේට දේශනා කරනවා නේසා සමිද්දි පටවින් උද්‍රීයති සමිද්දි ඔය පටවිය ඉදිරෙනව නෙමෙයි නැත්නම් පොළොව පෙරලෙනව නෙමෙයි මාරෝ ඒසා පාපිමා ඔය පවිතු මාරයා තුයන් විචක්කු කම්මායාගත ඔබ හිතන ඔබ කල්පනා කරමින් ඔබේ විචක්ෂණ හැකියාව දුරු කරන්නයි වෙන පැත්තකට යොමු කරවන්නයි ඔය කරේ ගාචතුන් සමිද්දි තතේව අපමත ආතයි බහිදත්තෝ විහෙරාති ඔබ එතෙන්නම යන්න ගිහිල්ලා අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන්නේ එවං බන්තේතිකෝ ආයස්මා සමිද්දි භගවතෝ පටිසුත්වා උට්ටායාසනා භගවන්තං අභිවාදිත්වා පදක්කිනං කත්වා පක්කාමි. ඔන්න මොකද කරේ? සාමජි ස්වාමීන් වහන්සේ එතනින් නැගිටලා ගිහිල්ලා නැවත එතින්නෙම යනවා. එතෙන්ම ගියාට පස්සේ දෙවනි වතාවෙත් බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංගරත්නේ වටිනාකම ඒ ලැබිච්ච එහි ලැබිච්ච වටිනාකම සිහි වෙනවා කියන්නේ ධර්මයත් එක්ක සිහි වෙන්නේ. තමන්ගේ කල්පනාවත් එක්ක නෙමෙයි. මේ වටිනාකම සිහි වෙනකොට මොකද වෙන්නේ නැවත වතාවක් මාර්යා ඒ සමිද්දි ස්වාමීන් වහන්සේගේ විචක්ෂණී කරන දේ අයින් කරන්න ඕන කියලා අර පොළොව පෙරලෙන විදිහේ ශබ්දයක් යොමු කරා. මේ ශබ්දය ඇහුණට පස්සේ සමිද්දි ස්වාමීන් වහන්සේ තේරුම් ගත්තා මේ මාර්යා තමයි දැන් ඇවිදලා ඉන්නේ. අතකෝ ආයස්මා සමිද්දි මාරෝ අයං පාපෙමා ඉති විදිත්වා මාරං පාපෙමන්තං ගාථා යජ්ජ භාසි මේ මාරයා යවිදිලා ඉන්නේ කියලා දැනගෙන මාරයාට ගාතාවකින් මෙහිම කියනවා සද්දා යාහං පබ්බජිතෝ අගාරස්මාන ගාරියං සති පඤ්ඤාචය මේ බුද්ධා චිත්තංච සුසමාහිතං කාමං කරස්සු රූපානි නේව මං ව්‍යාදිස්ස සීති සමිදි ස්වාමීන් වහන්සේ මාරට කියනවා මම පැවිදි වුණේ ශ්‍රද්ධාවෙන් යුක්තවමයි පබ්බජිතෝ අගාරස්මාන ගාරියං මේ ගිහි බාධා සහිත ගිහි ගෙදර නික්ම වෙලා මම පැවිදි වුණේ ඊටාම ශ්‍රද්ධාවෙන්මයි සති පඤ්ඤාච මේ බුද්ධා චින්තත් සුසමාහිත මම හොඳට සතියත් මගේ ඇති කරගෙන ප්‍රඥාවත් ඇති කරගෙන අවබෝධයටපත් වෙලා සිතත් සමාහිත කරගෙන ඉන්නේ කාමං කරස්ස රූපානි නේවමං බ්‍යාදිස්ස සීති ඔප ඔබ ඔය කාමයේ ඇති වෙන විදිහේ මුන්න දේවල් කරත් මට ඕකෙන් පීඩාවක් ඇති වෙන්නේ නැහැ. දැන් මෙතන වචනයක් තියෙනවා රූපානි කියලා. දැන් pāli භාෂාව නොදන්න කෙනෙකුට අපි මේකට රූපපාස්කන්ධය කියලා දාන්න පුළුවන්. නමුත් මෙතන ඒ ස්වභාවය කුළු ගන්නවන්න කියන වචනය තතහ රූපං කියන වචනේ දේශනාවේ තියෙන මේ රූපපාදනස්කන්ධය නෙමෙයි. යම් ස්වභාවයක් කුළු ගන්නන්න. ඒ ස්වභාවය කියලා උලුප්පන්න. එහෙනම් ඔබ ඔය කාමයන්ගේ ස්වභාවයන් කොච්චර උලුප්පලා දුන්නත් මම බය වෙන්නේ නැහැ කියලයි සමිද්දි ස්වාමීන් වහන්සේ මාරයට කියන්නේ. ඒතර බලන්න එහෙනම් අපි නොදැන යුතුවත් මේ රූප කියන වචනේ තියෙන නිසා අපි මොනවා හෝ දාන්න පුළුවන්. අන්න භාෂාවේ වැදගත්කම. ඒතර මේ විග්‍රහ කරලා පෙන්වන්නේ ඒ ස්වභාවය පිළිබඳවයි. මාර්යා ඒ අවස්ථාවේ මාව දැනගත්තා කියලා අතුරුදහන් වෙලා යනවා. ඊළඟ සූත්‍රය නම් ගොඩක් ලස්සනයි. හැබැයි ඔබ සමහර ලාවට අහලත් ඇති. ඒවා මේ සුතං ඒක මේකේ නම ගෝධික සූත්‍රය. භාග්‍යතුන් වහන්සේ රජගහ වන වේලවනාරාමේ කලන්දක නිවාපේ වැඩ වාසය කරනකොට ගෝධික ස්වාමින් වහන්සේ ඉසිගිලිය වාසය කරා. ඉසිගිරියේ වාසය කරපු ගෝධික ස්වාමීන් වහන්සේ අතකෝ ආයස්මා ගෝල්දිකෝ අපමත්තෝ ආතායි පහිතත්වෝ විහෙරතෝ සාමේකං චේතෝ විමුක්තිං පුසි. සාමේක චේතෝ විමුක්තියට සමවදිනවා. ඔන්න දැන් මේකේ පරිවර්තනවල නම් තියෙනවා මොකද්ද? මෙච්චර කාලයක් ආපු ලෞකික සමාපත්තියක් කියලා. එතකොට මේකේ අර්ථයත් එක්ක බලනකොට ලෞකික සමාපත්තියකට සමවැදිලා පිරිනුවම් පාණ්ඩ විදිහක් නැහැ. එතකොට අර්ථය ගොඩක් වරදිනවා. අපි මේක දේශනා ගණනාවක් පාදක කරගන්න වෙනවා මේ සාමූහික විමුක්තිය කියන්නේ මොකක්ද කියලා බලන්න. සාමූහික විමුක්තියට යොමු වෙනවා. නමුත් යමුනාට අතකෝ ආයස්මා ගෝධිකෝ තායන් සාමූහිකං චේතෝ විමුක්තිං පරිහායති සාමූහික චේතෝ විමුක්තිය පිරිහෙනවා. සාමූහික චේතෝ විමුක්තිය කියන වචනේ අර්ථය කලකදී ලබන විමුක්තිය. අසමූහික චේතෝ විමුක්තිය කියන්නේ හැම වෙලෙම ලබන විමුක්තියක්. සාමයක චේතෝ විමුක්තිය වචනෙම කලකදී ලැබෙන විමුක්තියක් නම් හැම වෙලෙම තියෙන්න පුළුවන්ද බැයිද? බෑ නේද? ඒකේ අර්ථයම කාලෙකදී ලබනදී. එතකොට පිරිහෙනවා කියන එක අහන්න දෙයක්ද? නෑ නේද? ඒ කියන්නේ ඒක නැති වෙනවා කියන එක අහන්න දෙයක් නෑ නේ. ඒකේ අර්ථයම තියෙන්නේ කාලෙකදී ලබන්නේ. කාලෙකදී ලබන විමුක්තියක්. දැන් අපේ අර්ථයන්නේ මොකද්ද? අරහත් ඵලය දැන් මේ මේවට යමුනහම පිරිහෙන්නේ නෑනේ. ඒ නිසා මේක ලෞකික සමාපත්තියක් තමයි. ඔන්න යන අදහස. නමුත් වචනෙම දෙන්නේ සාමික විමුක්තිය කලකදී ලැබෙන දෙයක්. ඒ අදාළ හේතු මත ගොඩනගෙන දෙයක්. එතකොට ඕක ඕක ඔය සූත්‍රය කියන්නේ කරුණ විග්‍රහ වෙනවා මිගසාල සූත්‍රයේදී මේ විශේෂත්වය යන කරා යන පුජ්‍යලයන් නැත්නම් අවබෝධය කරා යන පුජ්‍යලයන් දහම් සැඩපහට බැසගත්ත පුජ්‍යලය ගැන විග්‍රහ කරනකොට මේ සාමයක චේතෝ විමුක්තියට සමවදිනවා කියලා. ඒක තමයි යාට විශේෂ හැකියාව. එතකොට එහෙනම් සාමික දැන් එතන විග්‍රහ කරනවා දුස්සීලයා වුණත් සාමික චේතෝ විමුක්තියට යොමු වෙලා නම් එයා යනවා විශේෂයට. සිල්වත් කෙනා වුණත් සාමික විමුක්තියට යොමු වෙන්නේ නැත්නම් එයා ආපස්සට යනවා කියනවා. එහෙනම් සාමික විමුක්තිය සිල්වත් බවට දුස්සීල බවට වඩා ඉහළ කරලාද නැද්ද? ඉහළ දෙයක් බවට පත් වෙලා තියෙනවා. ඊළඟට මේ සාමූහික විමුක්තිය කියන එක හම්බ වෙනවා කග්ගවිසාන සූත්‍රය තුල. කග්ගවිසාන සූත්‍රයත් අපි අද කතා කරනකොට ගොඩක් ප්‍රශ්න ඇති වෙන දේශනාවක් තමයි කග්ගවිසාන සූත්‍රය කියන්නේ. නමුත් කග්ගවිසාන සූත්‍රයේදී පින්වතුනි අපි අද පච්චේක බුද්ධ වචනේ කතා කරාට කොතනකවත් පච්චේක බුද්ධ කියන වචනයක්වත් නැහැ. කග්ගවිසාන සූත්‍රය තුල. ඒකේ ලස්සනට විග්‍රහ කරලා පෙන්නනවා ආදිච්ච බන්දුස්ස වචෝ නිසම්ම පත්තෝ නියාමං පටිලද්ද මග්ගෝ. ආදිච්ච බන්දු කියන්නේ බුදුරජාණන් වහන්සේට. බුදුරජාණන් වහන්සේට කියන වචනයක්. පසේ බුදూరు පහළන කාලේ බුදවරු නැහැ. ආදිච්ච බන්දුස්ස වචෝ නිසම්ම බුදුරජාණන් වහන්සේගේ වචනය අහලා එතකොට නමුත් පරිවර්තන කරනකොට සමහරලාට අපේ අර්ථය තහවුරු කරගන්න ඕන නිසා පාලි ව්‍යාකරණ රීති ආදිච්ච බඳුස්ස කියන්නේ ඒක වචනේ. නමුත් පසේ බුදුවරුන්ගේ මුනිවරුන්ගේ කියන පරිවර්තනයේ දක්වාම යොමු වෙන්නටම ගැති වෙලා තියෙනවා බුද්ධ දේශනාවට එහා ගිය ග්‍රන්ථවලට. භාෂාව පවා වෙනස් කරගන්න. ආදිච්ච බඳුස්ස කියන්නේ ඒක වචනයක්. ඒක වචනෙන් විග්‍රහ කරලා පෙන්නන්නේ. නමුත් ඒක පසේබුදු වචනේ තහවුරු කරගන්න ඕන නිසා මුනිවරුන්ගේ පසේබුදුවරුන්ගේ කියලා භාෂාවත් වෙනස් කරමින් යන්න හදනවා. ආදිච්ච බන්දුස්ස වචෝ නිසම්ම ආදිච්ච බුදුරන් වහන්සේගේ වචනේ හර පත්තෝ නියාමං පටිලද්ද මග්ගෝ නියාම ධර්මයට පැමිණුණා කියලා විග්‍රහ කරලා බලන්නේ සෝතාපන්න වුණා කියන කාරණාව. එතකොට ශ්‍රාවකයෙක් ගැන කියන්නේ පත්තෝ නියාමං පටිලද්ද මග්ගෝ මග ලැබුණා කාගේ වචනේ අහලාද ආදිච්ච බන්දුගේ වචනේ අහලා බුදුරයන් වහන්සේගේ. පසේ බුදු වෙන්නේ පසේ බුදු කෙනෙකුගේ වචනයක් අහලාද? පසේ බුදු වෙන්න පුළුවන් තව කෙනෙකුගේ වචනයක් අහලා? පසේ බුදු කියන්නේ ස්වං අවබෝධ කරගත්. නමුත් ආදිච්ච බන්දුස්ස වචෝ නිසම්ම පත්තෝනියාමං පටලද්ද මක්කෝ. මග ලැබලා තියෙන කාගේ වචන අහලාද? ආදිච්ච බන්දුගේ බුදුරන් වහන්සේගේ වචනේ අහලා. එතන පසේ බුදුරජාණන් වහන්සේලාගේ කියලා දැමුණත් වැරදි. ඇයි පසේ බුදුරුන්ගේ වචනේ අහලා මග ලබන් මගපල ලබන්නේ නෑනේ? පසේ බුදුවරුන්ගේ වචනේ අහලා පසේ බුදුමයි වෙන්නේ. මගඵල ලබන්නේ නැහැ, සෝතාපන්න වෙන්නේ නැහැ. යම් පස්සේ සාමෝක විමුති ළඟට විග්‍රහ කරනවා ඒ ඒ ඒ ගාතාව එහෙම කියලා ඊළඟට තව ගාතා ඒකෙම කග්ගවිසාර සූත්‍රෙම ගාතාවක තියෙනවා යම් කිසි කෙනෙක් ඇලිලා වාසය කරනවා නම් කම්මාරාම බස්සාරාම ආදී විදියට ඇල්ලා සේක පරිහාන වලට ඇල්ලා වාසය කරනවා නම් මේ සාමික විමුක්තිය ලබන්න අපහසුයි කියනවා අන්න එතකොට සාමයේ විමුක්තිය ලබන්නේ කලකදීනේ. එතකොට එහෙනම් අනිත් කරුණු ඔක්කොම අතහැරලා ඒකට යොමු වෙච්ච ගතිය තියෙන්න ඕනේ. අන්න එතකොට තමයි සාමයේ විමුක්තිය ලබන්න පුළුවන් වෙන්නේ. ඒකත් එකක් විසන සූත්‍රෙම තියෙන්නේ. එතකොට එහෙනම් මේ සාමයේ විමුක්තිය පිළිබඳව අර්ථ ගොඩක් කුළු ගන්නලා තියෙනවා. එතකොට මේ සාමයේ විමුක්තිය කියලා කියන්නේ පින්වතුනි අපි දන්නවා අහලා තියෙනවා අරහත්ත්වයට පත් වෙනකම්ම සේක කෙනෙකුට විමුක්තියක් ලැබෙනවා. සීක ඥානය සීක විමුක්තිය. සීක ඥානයෙන් සීක විමුක්තියෙන් යුක්ත වෙනවා. එතකොට සීක ඥානයක් සීක විමුක්තියක්. එතකොට සීක විමුක්තිය කියන කාරණාව අසීක විමුක්තියක් නෙමෙයි. නිවිල නැහැ. එහෙනම් ඒ අවස්ථාව තුළදී යම් කිසි දැන් බොජ්ජංග වඩන්නේ බොජ්ජංග ගොඩ නැගෙන්නේ මාර්ගයේ වඩනකොට භාවනාවෙන් භාවිතා කරනකොට ආශ්‍රව දුරු වෙන එකේදී බොජ්ජංග විග්‍රහ කරනවා. ඒ බොජ්ජංග වැඩෙන තැනදී මොකද වෙන්නේ? අන්න යම් කිසි විදිහක සත්‍ය දකින තැනදී හිතට විමුක්තියක් වෙලාද නැද්ද? හැබැයි නිවිල නෙමෙයි. ඒකට කියන්නේ අසමයක විමුක්තිය නෙමෙයි සාමයක විමුක්තිය. ඒකට කියන්නේ නිවුණ කියන එක නෙමෙයි. සත්‍ය දැකීමක්. සත්‍ය දැක්කට නිවෙන්නේ නැහැ. නමුත් මේ ලෝකයා ඉන්න මුලාවට එහා ගියපු ස්වභාවයකින් ඉන්නවා. ඒ නිසා තමයි මාමඤ්ඤය කියන නුවණක් සේක කෙනාට තියෙන්නේ. නිවන කියන කාරණාව යාට පසක් කරගන්න බැරි වුණාට ස්පර්ශ කරගන්න බැරි වුණාට භව නිරෝධෝ නිබ්බාණං කියන එක ප්‍රඥාවෙන් දකිනවා. ප්‍රඥාවෙන් දකින්නේ සාක්ෂාත් වුණා නෙමෙයි. මෙන්න මේ ප්‍රඥාවෙන් දකින කාරණාවේදී මේ සාමික චේතෝ විමුක්තිය. ආ ඒක කලකදී ලැබෙන චේතෝ විමුක්තිය නේක කොහොමද කලකදී නම් ලබන්නේ? ඒක පිරිහෙනවා. ඒ කියන්නේ ඒක පිරිහෙනවා කියලා කියන්නේ ආය ලබන්න බැරි වෙනවා කියන එක නෙමෙයි. එක වෙලාවකදී තියෙනවා තව වෙලාවකදී නෙවෙයි. දැන් සෝතාපන්න වෙච්ච කෙනෙක් හැම වෙලෙම විමුක්තිය ස්පර්ශ කරනවාද? ඒ කියන්නේ යා ලැබපු නුවණත් එක්ක ඉන්නවද? එහෙම ඉන්නවනම් පින්වතුනි කාමරාගෙන් කාමයේ සේවනය කරන්න බෑනේ. ද්වේෂය ඇති කරගන්න බෑනේ යාට. ඇයි යා සත්‍යෙම දකිමින් නම් හැම වෙලෙම ඉන්නේ කාමයට එක්ක ඉන්නේ කොහමද? එහෙනම් යා කලකදී විතරයි ඒක ලබන්නේ. කාමරාගේ ප්‍රහාණය කරත් අනාගාමි වෙච්ච අය අනාගාමි වුණාට පස්සේ ඔබ හිතලා බලන්න උද්දාංශ දකනිටාගාමි කියන්නේ සුද්ධාවාස බ්‍රහ්ම ලෝකවල පිළිවෙලින් යන ආයුධ කල්ප 32000ක් විතර වෙනවා. මේ සංසාරේ තියෙන දීර්ඝත්වයේ දැකපු සංසාරේ භයානකත්වයේ දැකපු සත්‍ය අවබෝධ කරගත්ත අනාගාමී උත්තමයන්ට ආය යන්න කැමැත්තක් ඇති වෙයිද? නැහැනේ. නමුත් ඇයි යන්නේ? ඒකටත් අහු වෙලානේ. ඒ රූප අරූප සමාධිය වලට අහු වෙලා. එතකොට එහෙනම් අර සත්‍ය දකිමින් ඉන්නේ එතන. නෑ. එච්චරට අහු වෙලා. එහෙනම් හැම වෙලෙම සත්‍ය දකිමින් ඉන්න බෑ. ඒකට අදාළ කරුණු ටික හම් වෙන්නට ඕනේ. අන්න ඒක තමයි මෙතන විග්‍රහ කරන්නේ මේ සාමයික විමුක්තිය කියලා. ဒုတိ යම්පිකෝ ආයස්මා ගෝධිකෝ අපමත්තෝ දෙවෙනි වතාවත් තුන්වෙනි වතාවත් හතරවෙනි වතාවත් පස්වෙනි වතාවත් හයවෙනි වතාවත් නිතරම සම්වාදිනවා. සාමයක චේතෝ විමුක්තියට. සම වැදුනට නිතර තියෙන්නේ නැහැ. මොකද වචනේම තේරුම කලකදී ලබන. ඉතින් නිතරම අයින් එනවා. නමුත් කැමැත්ත තියෙනවා මොකක් කරන්නද? ඒ තුල වාසය කරමින් ඉක්මනින් නිවෙන්න. අන්න බුදුරණවහන්සේගේ දේශනාව අපි ගත්තොත් සලායතන විභංග සූත්‍රයේ සත්‍ය දකින්න කෙනාට තියෙන අපේක්ෂාවක් තියෙනවා. ඒ අපේක්ෂාව නිසා එයාට නිරාමස දුකක් හට ගන්නවා. අනේ මට මේ පංචීපාස්කන්ධ තමයි ආයතන සත්‍ය වශයෙන් දැකලා මේ නිදහස් වෙන්නේ නැහෙනි මේකෙන් ඉක්ම වෙන්නේ නැහෙනි කියලා දුකක් හට ගන්නවා. निराமிස දුකක්. ආමිස නෙමෙයි निराமிස. සත්‍ය දකිමින් ඉන්නවා. නමුත් තාම සත්‍ය දකිනවා නිවෙන්නේ නැහැ. අන දුකක් හට ගන්නවා නින් අපේක්ෂාවත් එක්ක නිවන පිළිබඳව. ඔන්න ඕක තමයි අපට මේ පැවැත්ම පිළිබඳව සත්වයාගේ පැවැත්ම පිළිබඳ විග්‍රහ කර ගන්නකොට බුදුරන් වහන්සේ පෙන්වලා දෙන මේ ආහාර ක්‍රියාකාරීත්වය හොඳට තේරුම් ගන්න පුළුවන් අවස්ථා. එතකොට අකමැති සත්‍ය දකිද්දී අකමැති. නමුත් මොකද වෙන්නේ? අකමැති වුණාට තාම නිවෙන්නේ නැහනේ පවතිනවා. එතකොට මෙන්න මේ විදිහට ඒ සත්‍ය දකින්න භික්ෂුවටගෙත් අපේක්ෂාවක් තියෙනවා නිවෙන්න. නමුත් හැම වෙලෙම ඒක කරන්න බෑ. ඒ නිසා මොකද කරන්නේ මේ ගෝධික භික්ෂුව සත්තම්පිකෝ ආයස්මා ගෝධිකෝ අපමත්තෝ ආකාය පහිතත්තෝ විහෙරන්තෝ සාමකං චේතෝ විමුක්තිං පුසි. ඔන්න හත් වෙනි වතාවත් සාමක චේතෝ විමුක්තියට සමවදිනවා. දැන් මේක බුදුරණවහන්සේ කියන එකක් නේ නැත්නම් ඔක කවුද දන්නේ නේ? මේක බුදුරණවහන්සේනේ දේශනා කරන්නේ. නැත්නම් මේ මේ ගෝධික ස්වාමීන් වහන්සේ පිරුණම් පෑවේ කියලා නෙමෙයිනේ. බුදුරණවහන්සේ දේශනා කරන්නේ. හත්වෙනි වතාවෙත් සමාදිනවා. ඒක නෙමෙයි ඒවා මේ සුතන් වශයෙන් තියෙන මම මෙහෙම ඇහුවා කියලා කවුද කියන්නේ? ආනන්ද ස්වාමීන් වහන්සේ. මම ඇහුවේ මෙහෙමයි. කවුද කියලා තියෙන්නේ? බුදුරණවහන්සේනේ කියලා තියෙන්නේ. අන්න බුදුරණවහන්සේ කිව්ව දේ ආනන්ද ස්වාමීන් වහන්සේ අහපු දේ මේ තියෙන්නේ. හත්වෙනි වතාවේ සාමක විමුක්ති ස්පර්ශ කරනවා. අතකෝස ආයස්මා ගෝධික ගෝධිකස්සෙතද හෝසි. යාව චත්තං කවාහං සාමකං චේත විමුක්තිං පරිහීනෝ යන්නුනහං සත්තං ආහාරේ යන්ති. මම හය වතාවක් මම සාමක චේත විමුක්ති සම්බන්ධලා පිරිහුණා. ඒ කියන්නේ ඒක තුළ ඉන්න බැරි වුණා. දැන් මේ සත්‍ය දැකීමෙන් සාමක විමුක්තියට යමුනවා කියලා කියන්නේ සත්‍ය දැකීමෙන් ඉන්නේ. සත්‍ය දැකීමම ඉන්න තැනදී නැවත පිරිනවට වඩා හොඳයි කලුරිය කරන එක කියලා ඒ සමාපත්තියත් එක්ක ඉඳලා සත්‍යම දකිමින්ම තමන්ගේ ගෙලසිඳ ගන්නවා. ඒ කියන්නේ ජීවිතේ නැති කර ගන්නවා. නැති කර ගන්න හිතක් ඇති වෙනවා. අතකෝ මාරෝ පාපිමා පවිතු මාරයාට හිතෙනවා මේ විදියට. ගෝධික ස්වාමින් වහන්සේගේ මේ අදහස දැක්කා. දැකලා බුදුරන් වහන්සේ ළඟට කියලා මෙහිම කියනවා. එතකොට පවිතු මායයට බලන්න කොච්චර දේවල් පේනවද? සත්‍ය දකිමින් ඒකට යොමු වෙලා ඉන්න ඉන්න කෙනාට ආපස්සට සිතවිල්ලක් ආවා මම මාය ගැලවෙන්නවා මම මේකෙන් අයින් වුණාට පස්සේ මම ජීවිත නැති කරගන්න ඕනේ කියලා. ඒ හිතන සිතවිල්ල මායයට අහු වෙලා බුදුරන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා මේ ගැලවෙන්නේ නැති වෙන්න ගැලවෙන එක වළක්වන්න බුදුරණවහන්සේගේ ගුණ වර්ණනා කරමින් කියන මහා වීර මහා පඤ්ඤ ඉද්ධියායසසා ජලං සබ්බ වේර භයාතීත පදේ වන්දාමි චක්කුම බුදුරණවහන්සේට වඳිනවා කවුද වඳින්නේ මාරයා මහා වීර වූ මහා ප්‍රඥා වූ 이르දියෙන් යුක්ත 이르දිවත් වූ පිරිවරෙන් බබලන වෛරයේ ඉක්මවපු බය ඉක්මවපු මුනිදුන්ට දහම්මැස් ඇති මුනිදුන්ට ඔබගේ සිරිපා කමල් මං වඳිමි කවුද මේ වන්දනා කරන්නේ මාරයා ශාවකෝති මහා වීරේ මරණං මරණා බිභු ආකංකද චේතයති තං නිසේද ද්විතීදරං අන්න කියන මාරයා මරණය ඉක්මවපු මුනිවරයාණෙනි මරණා විභූ මරණය ඉක්මවපු මුනිවරයාණෙනි ඔබ වහන්සේගේ ශ්‍රාවකයෙක් කන්න මරණය කැමැත්තෙන් ඉන්නවා. ඔබගේ ශ්‍රාවකයෙක් මරණය කැමැත්තෙන් ඉන්නවා. මරණයට ප්‍රිය කරනවා. මුනිවරයාණෙනි, එය වළක්වාලන්න කියනවා. බුදුරණවහන්සේට මාරයා කියනවා. කතං හි භගවා තුයං ශාවකෝ සාසනී රතේ අපමත්ත මානසෝ සේක්කෝ කාලං khairaa ජනේසුතාති ජන ජනයාතර ප්‍රසිද්ධ වූ භාග්‍යතුන් වහන්සේ ඔබගේ ශ්‍රාවකයා තාම අරහත්ත්වයටපත් වෙලා නැහැ, නිවිලා නැහැ. ඒකත් දන්නවා මාර්යා. අරහත්ත්වයටපත් වෙලා නැහැ, නිවිලා නැහැ. දහමේ හික්මෙන කෙනෙක්. ඒ නිසා ඔබගේ ශ්‍රාවකයා ওই විදිහට මැරුණොත් මොකද වෙන්නේ? කියලා මාර්යා බුදුරණවහන්සේට කියනවා. තේනකෝපන සමේන ආයස්මා ගෝධිකෝ සත්තං අහරිතං හෝති. ඒ වෙනකොට ගෝධික ස්වාමීන් වහන්සේ ගෙල කපාගෙන කලුරිය කරා. අදකෝ භගවා මාරං මාරෝ අයං පාපිමෝචින් ඉදිත්වා මාරං පාපිමතං ගාථායජ්ජ පහසි බුදුරණන් වහන්සේ අවස්ථාවේ මාරයට ගාථාවකින් කියනවා. එවං යදීරා කුබ්බන්ති නාවක්ඛන්ති ජීවිතං සමූලං තන්නං අබ්බුයං ගෝධිකෝ පරිනිබ්බුතෝති. මේකයි වට පස්සේ අපටත් කොහොමද තේරෙන්නේ? ඒකෙම තේරුම් හිතන්නේවා මේ මේ ගෝධික ස්වාමීන් වහන්සේගේ මේ හැකියාවත් එක්ක මොකද්ද බුදුරණන් වහන්සේ දේශනා කරනවා. මාරය ඔය නුවණති අය ඔය විදිහට කරනවා කියන බුද්ධිමත් අය ඔය විදිහට කරනවා. ඒතර අපිත් බුද්ධිමත් නිසාම කරන්න යන්න එපා. මේ සාමීක විමුක්තියට සමවැදලා සාමීක විමුක්තිය තුල ඉන්න ඒ කියන්නේ සේක වෙලා උපරිම ධර්ම මාර්ගයේ යන කෙනෙක්. එතකොට මේ මේ අවස්ථාවට යොමු වෙලා ඒ කච්චි දර්ශනා කරමින් මේ අතහැරෙන්න. බුද්ධිමත් උදවිය ওই විදිහට කරනවා කියනවා. ජීවත් වෙන්න කැමති වෙන්නේ නැහැ. තණ්හාව සම්පූර්ණයෙන් දුරු කරලා ඒ ගෝධික භික්ෂුව පිරිනවම් පෑවා. පිරිනවම් පෑවා. ආයි ඉපදුනා නෙමෙයි. පිරිනවම් පෑවා. එතකොට ඔන්න ඔතනින් හිතන්න දෙයක් තියෙනවා. දැන් ලෞකික සමාපත්තියක් නම් දැන් ඔන්න හිතන්න ලෞකික සමාපත්තිය කියන්නේ බුදුරණවහන්සේ නොකියව දෙයක් නේ. ඒ කියන්නේ බුදුරණවහන්සේ ලෝකෝත්තරනේ. ලෞකික කියන්නේ මොකද්ද? ධ්‍යාන සමාපatti. ධ්‍යාන සමාපත්තියකට සමවැදලා බෙල්ල කපාගෙන පින්නම් පානවද? ඉතින් එහෙනම් හොඳම වැඩේ ඔක්කොටම සමාපත්තියෙන් සම්බන්ධ කරලා වෙඩි තිබ්බනම් ඉවරයි. ඇයි ඔක්කොම ටික පිරනවම් පානවා? ඇයිද නැහැ? සමාපත්තියට සම්වාදින සාමාන්‍ය යමක් එක දිගට හුරු කරගෙන යනකොට කරන්න පුළුවන් නේ. ලෞකික සමාපත්තියක් පුරුදු කරනකොට කරනකොට ඒ සමාපත්තියට යමු වෙනවා. ඉතින් ඒකට යමු වුණ තැනදී ඔක්කොම මරනවා නම් ඔක්කොම පෙන්වන්න පානවා. දැන් ඒ කියන ක්‍රමයට ලෞකික සමාපත්තියක් කියලා කියන ක්‍රමයට. ඉතින් මේකට සමවැදිලමනේ මේ පිරණම් පානවා. සාමූහික විමුක්තිය දැන් ඒ අර්ථය ගත්තේ මොකෙන්ද අර පිරිහෙනවා කියන එකත් එක්ක. මොකද ලෝකෝත්තරික පිරිහෙන්නේ නැහනේ ඒකත් එක්ක. හැබැයි මෙතන විග්‍රහ කරේ වචනේ අර්ථයෙන්ම සාමූහික විමුක්තිය කියන්නේ කලකදී ලබන. ඉතින් ආයි පිරිහෙනවද නැද්ද කතා කරන්න දෙයක් නෑනේ. ඒ කලකදීනේ ලබන්නේ. එහෙනම් හැම වෙලෙම ලබනවා නම් ඔන්න දිගටම තියෙනවා. සාමූහික විමුක්තිය කියන්නේ කලකදී ලබන කියන අර්ථය. කලකදී ලබන අර්ථය නම් හැම වෙලෙම තියනවද? නෑනේ. ඉතින් එන එක එක වෙලාවක සන එක වෙලාවක නෑ. ඉතින් ඒකේ අර්ථයෙන්ම කියනවනේ ඒක පිරිහෙනවා කියනවා. ඒක පිරිහෙනවා කියලා කියන්නේ නැතිවලා යනවා කියන එක නෙමෙයි. ඒ විමුක්තිය කාලයකට විතරයි තියෙන්නේ. වචනේ අර්ථයෙන් මේක තියෙනවා. නමුත් අර ගෞරවාන්විත බවක් දෙන්න ඕන කියලා හිතාගෙන අනිත් පැත්තෙන් බලනකොට මොකද වෙලා තියෙන්නේ? පුතත්ජන කෙනෙකුටත් බෙල්ල කපා ගත්තොත් පිරිනුවම් පාණ්ඩ පුළුවන් කියන තැනට යනවා. ඇයි ලෞකික සමාපත්තියට යොමු වෙච්ච කෙනාට පිරුණම් පාන්න පුළුවන් නේද? බෙල්ල කපා ගත්තට පස්සේ. එහෙනම් බලන්න අපි වැරදියට ගත්තොත් උඩින් පල්ලෙන් අල්ලලා බුදුරණවහන්සේගේ ධර්මය හරියට තේරුම් ගන්න නැතුව කොච්චර විදිහට අපි තමන්ගේ කෝණේ ගලප ගන්න හිතලා දෘෂ්ටි වලට ගිහිල්ලා බුදුරණවහන්සේගේ ධර්මයට චෝදනා එනවද? ඉතින් මෙන්න මේ ගෝධික ස්වාමින් වහන්සේ මේ විදිහට පිරිනවම් පෑවා. අතකෝ භගවා බික්කෝ ආමන්තේස භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් අමන්තලා මෙහිම කියනවා මේ ඉසිගිලි පාර්වතයේ ට යම් කියලා මේ ඉසිගිලි පාර්වතයේ අර කුල පුත්‍රයෙක් ආයුධයකින් ජීවිත නැති කරගත්තා ඊළඟට එතෙන්න ගියාට පස්සේ කය වෙනම වැටලා තියෙනවා දැක්කා භාග්‍යතුන් වහන්සේ ඒ අවස්ථාවේදී භික්ෂුන් වහන්සේලාට භාග්‍යතුන් වහන්සේලාට පේනවා මෙන්න මේ විදිහට මායя ඒ කියන්නේ දුමක් අහසේ එක එක තැන්වල සැරිසරනවා. තේන කෝපන සමේන දූමයිත්තං නිමරායිත්තතං ගච්ඡන්තේව පුරිමන් දිසං ගච්ඡත් ගච්ඡති පච්චිමං දිසං ගච්ඡති උත්තරං දිසං ගච්ඡති උතුරට දකුණට මේ හැම පැත්තෙම දුමක් යනවා. අතකෝ භගවා භික්ඛුවාමන්තේ සිභාගතන වහන්සේ භික්ෂුන් නමතනවා. පස්සතනෝ තුම්මේ භික්ඛවේ ඒතං දුමයිත්තත්තං ඔබට පේනවද මේ දුමක් යනවා? එහෙමයි ස්වාමීනි දුමක් යනවා පේනවා කියනවා. මේ මායයා කුමද්ද හොයන්නේ මේ එක එක තැන්වලට ගිහිල්ලා ඒසෝකෝ භික්වේ මාරෝ පාපිමා ගෝධිකස්ස කුලපුත්තස්ස විඥානං සමන්නේසති මේ විඥානයේ මොකද්ද කියලා මේ හොයන්න යමු කරගෙන අන්න සමන්නේසති කියන සමන්නාහාර ඔය වචනත් එක්ක ලස්සනට කියලා දෙනවා. ඒ කියන්නේ ගෝධිකගේ ගෝධික ස්වාමීන් වහන්සේගේ විඥානය හොයන්නම යොමු කරගෙන අන්න ඒකට යොමු වෙලා ඉන්නවා. ඒ කියන්නේ විඥානේ කොහෙද පිහිරලා තියෙන්නේ, ඉපදලා තියෙන්නේ කොහෙද කියලා බලන්න. කත්ත ගෝධිකස්ස කුල පුත්තස් විඥානං පතිත්තිතන්ති අපතිත්ති තේනච භික්කවේ විඥානේන ගෝධිකෝ කුල පුත්තෝ පරිනිබ්බුතෝති. ගෝධිකගේ විඥානේ පිහිටියේ නෑ. නොපිහිටා පිරිණිවුණා. විඥානය හම්බෙන්නේ නාම රූපයක් එක්ක ලෝකයේදී නොපිහිටන තැනදී පිරිණිවුණා හොයාගන්න විදිහක් නෑ නිවුණා පාපී මාරයා අදකෝ මාරෝ පාපේ පාපේ මාරයා මේ විදිහට භාග්‍යතුන් වහන්සේට ඇවිල්ලා කියනවා මම උඩයට සරස හැම සියු දිසාවකම ගියා මේ ගෝධිකව හොයන්න නමුත් හම්බ වුණේ නැහැ සෝ දිහිරෝ දිති සම්පන්නෝ ජහයේ ජහන රතෝ සදා අහෝ රත්තං අනුයුංජං ජීවිතං අනිකාමයං චෙත්වාන මච්චුනෝ සේනං අන්ගත්වා පුනබ්බවං සමුල්ලං තන්නබ්බුයං ගෝධිකෝ පරිනිබ්බුතෝ මාරයට බුදුරණවහන්සේ දේශනා කරනවා සෝ දිහිරෝ මේ මහා ප්‍රඥ කෙනෙක් කවුද ගෝධික සෝ දිහිරෝ දිටි සම්පඤ්ඤෝ ඒ වගේම ඔහුට ඒ දරා ගැනීමේ ශක්තිය නැත්නම් ජහන කරන සතිය ජහයේ ජහන් රතෝ ජහන කරන ගතිය නැත්නම් ජහනයන්ට ඇලිච්ච ගතිය හැමදාටම තියෙන අහෝ රත්තං අනියුංජං ජීවිතං අන්තිමේකං යම් කිසි කෙනෙකුට අන්නේ විදිහට තියෙනවා නම් ධානයට ඇරුණු ජීවිතයක් ඒ ජීවිතේ නොතකා දවල් රැයේ ධර්මයේ හැසිරුණා නම් එවැනි කෙනා ගැන කියන්නේ හොඳ දිටි සම්පන්න නුවණති ධාන වල ඇලිච්ච ඒ වගේම හුදකලාවේ මේ ජීවිතය අතහැරලා ධර්මයේ හැසිරෙන කෙනාට මාරසෙනග නැත්නම් චෙත්වා මච්චනෝ සේන මාරසෙනග සම්පූර්ණයෙන් අයින් කරලා නැවත උපදක් නොකර නොවන විදිහට නැවත තණ්හාවට යොමු නොවන විදිහට සමුල්ලං තණ්හාව සම්පූර්ණයෙන් දුරු කරලා මෙන්න මේ ගෝධික පිරිනුවම් පෑවා. සියලු තණ්හා ඉක්මවලා ගෝධික පිරිනුවම් පෑවා. ඒ අවස්ථාවේදී මේ තේර භික්ෂුන් වහන්සේලා කියපු ගාතාවක් තියෙනවා. ශෝකයටපත් වෙච්ච මාරයා අර වීණාව අතින් ගිලිලා වැටෙනා වගේ දුකටපත් වෙලා යන්න ගියා කියලා තේර භික්ෂුන් වහන්සේලා කියන්නේ ඊට පස්සේ ආපු විග්‍රහය ඒ වගේ විග්‍රහ සමහරවා තියෙනවා කතාවෙන් ආවදේ. ඉතින් තේර භික්ෂුන් වහන්සේලා ඒ අවස්ථාවේදී ඒ කාරණාව එහෙම පැහැදිලි කරනවා. එතකොට සූත්‍ර අපි තුනක් කතා කරා. හතරවෙනි එක තමයි සත්‍යවස්ස සූත්තං වස් 7ක් කියන්නේ අවුරුදු 7ක් ගැන වදාළ දේශනාව මේකත් ඔබ අහලා ඇති. භාග්‍යතුන් වහන්සේ උරුවේල ජනපදයේ නිරංජනගම් තීරේ අජපාල නුගරුග මුල වැඩ හිටියා. භාග්‍යතුන් වහන්සේ දුර්වලකමක් බලාපොරොත්තුෙන් හත් අවුරුද්දක් මුළුල්ලේ මාරයා පිටිපස්සෙන් ආවා. අවුරුදු 7ක් භාග්‍යතුන් වහන්සේගේ අඩුපාඩුවක් හොයන්න පිටිපස්සෙන් ආවා. ආවට කිසිම අඩුපාඩුවක් කිසි අඩුපාඩුවක් හම්බුන්නේ දැන් අපිට නම් හම්බෙන්න ඉඩ තියෙනවා. මොකද හේතුව අපි කියන අපි කරන අපි හිතන දේවල් එක්සේ. මොකද අපි සමහරවිට හිතන දේවල් ඔස්සේ තියෙනවා බුදුරන් වහන්සේ කියපේකට අනිද්දේ හරි. ඊළඟට බුදුරන් වහන්සේට වඩා පස්සේ ආයත තීරලා ඒකයි සරලව විග්‍රහ කරලා තියෙන්නේ. ඒ කියන්නේ බුදුරන් වහන්සේට කරුණාව, මෛත්‍රිය, ප්‍රඥාව අඩුයි. මොකද ඊට වඩා කරුණා, මෛත්‍රිය, ප්‍රඥාව තියෙන කටි තමයි ඊට වඩා ලොකු විග්‍රහ කරන්නේ. ඊට පස්සේ බුදුරන් වහන්සේ ඔක්කොම ආනන්ද ස්වාමීන් වහන්සේට කියලා නැහැ. වෙනාටත් කියලා තියෙනවා. ඒ බුදුරන් වහන්සේ නම් කියලා තියෙන ආනන්ද ස්වාමීන් වහන්සේට පොරොන්දුත් වෙලා තමයි මේ අග්‍රපස්ථායක වුනේ. ඒතර අපිම චෝදනා කරනවා නෑ නෑ බුදුරන් වහන්සේට ආනන්ද ස්වාමීන් වහන්සේට නොකියපු දේවල් තියෙනවා බුදුරන් වහන්සේ. ඒ කියන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ නොකියපු දේවල් තියෙනවා කියන්නේ අපිම චෝදනා කරන බුදුරන් වහන්සේ සම්බුද්ධ නෑ කියලා. ඊළඟ බුදුරන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ මතකයේ හොච්චර තියාගෙන ඉන්න පුළුවන් වෙයිද? ඒ හැම එකකින්ම චෝදනා කරනවා බුදුරන් වහන්සේගේ අඩුපාඩු තිබ්බා කියලා. නමුත් මාරයාට අවුරුදු 7ක් ගිහිලත් හම්බුන්නේ නමුත් අපි සමහර කාරණාවලදී අපි ප්‍රායෝගිකව අපි හිතන අපට ගැළපෙන ධර්මය ඇහෙනකොට අපි කරන කියන දේවල් ඔස්සේ අපි කරන්නේ මොකද්ද? බුදුරන් වහන්සේගේ සම්බුද්ධත්වයට චෝදනා කරලා අඩුපාඩුවක් අපට හම්බලා තියෙනවා. ඒ නිසා හොඳට බලන්න හොඳට හිතන්න මම අර මුලින් කරපු විග්‍රහයත් එක්ක බුදුරයන් වහන්සේ කිසිදු අඩුවක් එක්ක ධර්මයේ කියලා නැහැ. සත්‍යයටම පෙන්ලා දීලා තියෙනවා. අපි හැම වෙලෙම අපේ සක්කාදිට්ඨිය වර්ධනය කරගන්න යන්න කැමැත්ත නිසා තමයි අපට බුදුරන් වහන්සේගේ අඩුවක් අපි හිතින් චෝදනා කරනවා කියලා කරන්නේ නැහැ. නමුත් අපි කරන කතා කරන වචනයෙන් කියවෙන්නේ මොකද්ද? බුදුරන් වහන්සේගේ අඩුවක්. නමුත් මාරයට අවුරුදු 7ක් ගිහිලත් හම්බෙලා නැහැ. එතකොට එහෙන් පිටිපස්සෙන් ආව මාරයාට අවුරුදු 7ක් කියලා හම්බෙලා නැහැ. මාරයා බුදුරණවහන්සේ ළඟට ඇවිදilla මෙන්න මෙහෙම කියනවා. මාරයා ඇවිදilla කියනවා බුදුරණවහන්සේට ඔබ මොකද මේ ශෝකයෙන් ගිලිලා වනයේකට වෙලා වාසය කරන්නේ? ධන හානියක් වුණාද? නැත්නම් පැතුමක් ඉෂ්ට වුනේ නැද්ද? නැත්නම් වෙන පැතුමක් තියනවද? ගමේ ඉන්න බැරි කවුරු හරි වරදක් කළාද? මොකද ජනයාත් එක්ක ජනතාවත් එක්ක මිත්‍රව ඉන්න බැයිද? මේ කවුරුත් එක්ක මිත්‍ර තත්ත්වයක් ඇති කරගන්න ඔබ කැමති නැද්ද කියලා බුදුරන් වහන්සේට අර හුදකලා වනාන්තරයේ ඉන්නේදී මාරය ඇවිදිලා අහනවා. ඒ අවස්ථාවේ භාග්‍යතුන් වහන්සේ මාරයට කියනවා ශෝකස්ස මූලං මේ ශෝක මූලය සම්පූර්ණයෙන් මං උදුරලා දාලා තියෙන්නේ. සබ්බං අනාගු යහයාමි අසෝචමානෝ හැම වරදින්ම අයින් වෙලා නිදහස් වෙලා තියෙන්නේ. කිසිදු විදියෙන් ශෝකයක් මට නැහැ. චෙත්වාන සබ්බං භවලෝක භවලෝක බච්පං අනාසවං ජහයි පමත්ත බන්දු සියලු භව බන්ධනයන් දැන් භවයට ඇලිලා තියෙන ගතියන් මේ සියල්ලක්ම මං නැති කරා භවයේ සතුටු වෙන භවයේ ඇල්ලලා තියෙන මේ සියල්ලක්ම මං අයින් කරා ආශ්‍රව නැතුව ධ්‍යාන වඩමින් මම වාසය කරන්නේ කියලා බුදුරන් වහන්සේ මාරයට කියනවා. ඒ අවස්ථාවේදී මාරයා කියනවා ඔබ යමක් ගැන කියනවා නම් ඔබ යම් කිසි යම් වදන්ති මමේ දන්ති යේ වදන්ති මමත්තන්ති එත්තමි එත්තවේතේ මනෝවත්ති නමේ සමන මොක්කසීති ඔබ යම් කිසි දෙයක් මම මගේ කියලා කියනවනම් ඒ හැම කෙනාම අයිති මටයි ඒ කිසි කෙනෙක් නිදහස් නෑ ඒ කිසි කෙනෙක් ඒ හැම කෙනෙක්ම ඔබ හිතක් තියනවා නම් ශ්‍රමණේ කියලා ඇත්තටම එයාට මගේ නිදහස් වෙන්න බෑ යමෙක් කියනවා නම් යමෙක් හිතනවා නම් මොකද්ද මගේ කියලා මම කියලා මට අයිතියි කියලා. ඒ අය කාගේද? ඒ අය මගේ කියනවා මායාවේ. ඒතකොට අපි දැන් හරි මට මේක හොඳට තියෙනවා මේක මට අයිති මේක මගේ මේ මට දැන් ධර්මය හරි හොඳට තියෙනවා මම මට ගැළපෙනවා. ඒ කාගේද අය? මායාවේනේ. අපි හිතනව නෑ නෑ නෑ මායාවගේ නෙමෙයි අපිට මේ හොඳට තේරෙනවනේ ධර්මයේනේ තේරෙන්නේ කාටද තේරෙන්නේ? ඒ එන ඔක්කොම මගේ මට මට අයිති කියලා නරන් තියෙන්නේ. මම කියලානේ අරන් තියෙන්නේ. ඉතින් අයිති මාර්යාගෙනේ. අන්න බුදුරණවහන්සේ දේශනා කරන යං වදන්ති නතම් මයි යං යේ වදන්ති නතේ අහං. එවං පාපිම ජානාහි නමේ මග්ගම්පි දක්කසීති. මාරේ යම් කිසි කෙනෙක් ඔය මම කියලා හිතන දේ මම කියලා ගන්නෙ නැතිනම් මගේ කියලා ගැනීම යෙදෙන්නේ නැතිනම් මම කියලා නොගන්නවා නම් මාරය පවිට මර ඔබට ඒ මම ගිය මගක්වත් දකින්න බෑ. ඒ මගක් හම්බෙන්නේ නැහැ. මම කියලා ගත්ත තැනදී මගේ කියලා ගත්ත තැනදී මට ආйти මට හොඳට තේරෙනවා මේ ඔක්කොම තියෙන්නේ කාගේද? අන්න එතකොට මාරයට ආйти. හැබැයි අපට මගේ නෙමෙයි කියලා හිතන්නේ කවුද? ඒත් මම්මනේ. මම නෙමෙයි කියලා හිතන දේ මම වෙලා. මේක මේ සංකල්පයකින් නෙමෙයි ප්‍රායෝගික ඔන්න හොඳට හිතන්න මම උස්සලා උදේ මුලින්ම කිව්වේ ප්‍රායෝගිකව සක්කාදිට්ඨිය කැඩෙන්න ඕනේ. මේක මගේ නෙමෙයි මේක මට අයිති නෑ කියලා හිතන්න දෙයක් නෑ. අහන තැනදීම තේරෙන්නේ නැත්නම් තේරුන්නේ නැති මම වැරදි නිසානේ. දැන් මෝඩ කෙනා තරකයත් එක්ක හැම වෙලෙම මට ගලපන්න හදන්නේ. නෝන තියෙන කෙනාට මේ ධර්මයේ මෝඩයට නෙමෙයි. නුවණ මෝඩ කෙනා හැම වෙලෙම මම දන්න රාමුවට අහන දේ ගලපන්න හදනවා. තරකයක් එක්ක යනවා. නුවණ තියෙන කෙනාට ඇහෙනකොට හරි වෙන්නේ අහිච්ච දේ, වැරදි වෙන්නේ Taman දන්න දේ. Taman දන්න දේ වැරදි. ඔන්න එතකොට මොකද වෙන්නේ? ඇහෙනකොටම Taman දන්න දේ Tamanට තේරෙන දේ වැරදි නම් එයා එතනින් එහාට නේ යන්න හදන්නේ. ඒක හම්බෙච්ච කෙනා තමයි ඉස්සරලාම මේ මගට යමු වෙන කෙනා කුමක් හම්බෙච්ච කෙනාටද ධර්මීය අහද්දී Tamanට තේරෙන්නේ නැති කෙනා තේරෙන කෙනා සක්කායදිට්ඨිය වර්ධනය කරගෙන යනවා. ඇයි කරන්න දෙයක් නැහැනේ. එයා හිතන්නේ මොනවා හරි වෙන තමන් හිතලා ගැළපීමක් කරන්න හදන්නේ. නමුත් තේරුම් නැති කෙනා මොකද්ද කරන්නේ? තේරුම් ගන්න අන්න යෝනිසෝ මනසිකාර උත්පාදය ප්‍රායෝගිකව ඇති වෙනවා. දැන් කල්පනා යොමු වෙනවා. හිතන්න තේරුම් ගන්න. එහෙම යමුනම් මොකද වෙන්නේ? අන්න එහෙම යමු වෙච්ච තැනදී ප්‍රායෝගිකවම හිතලා නෙමෙයි මම වැරදි කියලා හම්බෙලා ප්‍රායෝගිකවම ඇයි Tamanට Tamanට තේරෙන Tamanට එන ඔක්කොම වැරදි ප්‍රායෝගිකවම Taman වැරදි කියලා හම්බෙලා කල්පනා කරලා නෙමෙයි අපි අද ගොඩක් කල්පනා වෙන්නේ මම නෙමෙයි කියලා දාන්න හදන්නේ ප්‍රායෝගිකව නෙමෙයි ප්‍රායෝගිකව වර්තමානයේ මම නොවන බව මගේ නොවන බව හම්බ වුණා නම් අන්න එතන තමයි සක්කාය දිට්ඨිය ප්‍රහාණය වැඩපිළිවෙල. එතකොට මේ බුදුරණවහන්සේ මේ දේශනා කරේ අන්න ඒක මම කියලා හම්බුනේ නැතිනම් ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයින් මනෙන් මේ ලෝකයේ හා ප්‍රායෝගිකව ඉන්න අවස්ථාව තුල මම කියන කාරණාවේ වැරද්ද හම්බ වුණා නම් අන්න එතකොට ඔබට අයිති නෑ කියනවා. එතකන් අයිති මාරයට. එතකොට සම්පූර්ණ නිදහස් වෙන්නේ කියන්නේ මම කියලා ගැනීම දුර වෙන්නේ අරහත්ත්වයේදී. නමුත් මම කියලා ගැනීමේ තියෙන වැරද්ද හම්බ වෙනවා නම් අන්න සක්කාදිට්ඨිය කැඩෙනවා. ප්‍රායෝගිකව හම්බෙන්න ඕනේ. හිතන එකක් නෙමෙයි. ඇහැට පෙනෙච්ච රූපේ වේදනාව සංඥාව චේතනාව මම නෙවෙයි මගේ නෙවෙයි මම ගන්නෙ නෑ. කනට ඇහෙන දේ ගන්නෙ නෑ. නාසයට එන දේත් යන්නේ දිවට එන දේත් යන්නේ කයට එන දේත් යන්නේ ඔය විදිහට හිතන රූප වේදනා සංඥා සංකාර විඥාන ටිකට මම කියලා ගන්නවා ඒ කියන්නේ ඇහැට පේන ඇහැට පේන කාරණායි ඔන්න ඒ රූපය වේදනාව සංඥාව සංකාර විඥාන ඒක මම නෙවෙයි ඒක හරසුන්නයි කනට ඇහෙන දේත් හරසුන්නයි ඒකත් මම නෙමෙයි මගේ නෙමෙයි නාසයෙන් එන දේත් එහෙමයි දිවෙන් එන දේත් එහෙමයි කයෙන් එන දේත් එහෙමයි දැන් මේවා කරන්නේ මොකෙන්ද මනසින්නේ හැබැයි ඒ කාරණාව ඒ පංචපාස්කන්ධේ හරවද්ද නැද්ද? ඒක නම් මම. ඒ පංචපාස්කන්ධේ නම් ඒ චේතනාව නම් මගේ. ඒ සංඥාව නම් මගේ. ඒක හරසොන් නරටු වගේ චේතනාවක් නෙමෙයි. ඒ සංඥාව මිරිගු වගේ දෙයක් නෙමෙයි. ඒක ඇත්ත. මොකද්ද ඇත්ත? මේ ඇහැට පෙනෙන රූපය අනිත්‍යයි දුකයි අනාත්මයි කියන සංඥාව. කනට ඇහෙන සද්දය අනිත්‍යයි දුකයි අනාත්මයි කියන එක. නාසයට දිවට කයට හම්බෙන දේවල් ඔක්කොම අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් හම්බෙන කාරණාව මනසටදී හරි. ප්‍රායෝගිකව වර්තමානයේ සක්කායදිට්ඨියද නැද්ද? සක්කායදිට්ඨිය නෑ. වර්තමානයේ ප්‍රායෝගිකව හම්බෙච්ච පංචමාස්කන්ධ මම කියලා තියෙන්නේ. හැබැයි අපි හිතන්නේ අපි ගොඩාක් දැනගෙන ගොඩාක් දන්නවා දැන් අපි ප්‍රායෝගිකව කරන්නේ. හැබැයි කරන ප්‍රායෝගික වැඩේ සක්කායදිට්ඨිය වර්ධනය කරන එක. ඒක එච්චරටම හම්බෙන්නේ නෑ. ඒකනේ බුදුරණවහන්සේ උදාහරණයක් දුන්නේ නේ. බුදුරණවහන්සේ හිස් වචන කියනවද? කට්ටිය බය කරවන්න කියනවද? අර්ථ ශූන්‍ය දේවල් කියනවද? කටට ආප්පලියට කියනවද? නෑනේ. අර අශ්‍රෝමයක් 100කට පල්ල ඈතින් ඉල්ල විදින උදාහරණ ගැන හිතලා බලන්නකො. ඒ උදාහරණ නිකන් නෙමෙයිනේ දුන්නේ. දැන් අපනේ වයරයක් ඈතින් ඉල්ල ගලකින් ගහන්න පුළුවන් ද වයරයකට? වයරයක් ඈතින් ඉල්ල ගලකින් ගහන්න අමාරුයිනේ. වයරයක ඈතින් ඉල්ල වයරයකින් ගහන්න ගොඩාක් අමාරුයිනේ. හිතන්නත් අමාරුයි. කෙස්ලෝමයක් ඈතින් ඉල්ල ගලකින් ගහන්න හිතන්න බෑනේ. ඒ පේන්නෙත් නෑනේ. කෙස්ලෝමයක් කෙස්ලෝමයකින් ගහන්න. කරන්න බෑනේ ඒක. කෙස්ලෝමය 100ට පළලා ඒකකින් විදින්න. ඒ කතා කරනවත් දෙයක් නෑනේ. ඒක ලේසියි කියනවා. සක්කාදිට කනවට වඩා. මේක බුදුරණවහන්සේ හිතට ආව නිසාද කිව්වේ? මේක බුදුරණවහන්සේ මිනිස්සු බය කරන්නද කිව්වේ? මේක බුදුරණවහන්සේ මේ නිකන් අර මේ කට වචනෙට කිව්ව එකද? නෑනේ සත්‍යවාදී නේද? හිස් වචන කියන්නේ නෑනේ. අර්ථවත් දෙන්නේ කියන්නේ. නමුත් අපි කැමතිනේ අපට සක්කාදිරිය නෑ කියලා හිතාගන්න. ඒ නිසා අපි සමාල්ලාවට ඒවව තකන්නේ නෑ. ඒ උදාහරණේ බුදුරණවහන්සේ දෙන්නේ. සක්කාදිට්ඨිය කඩන්න අමාරු බව පෙන්වන්න. එතකොට එහෙනම් බලන්න අපි කොච්චර අපි මේ ප්‍රායෝගිකව මම එකයි කිව්වේ ප්‍රායෝගිකව ශ්‍රාවකත්වයට එන්නේ නැහැ. අන්න සද්ධානුසාරී ධම්මානුසාරී කියන තමයි මාර්ගයේ පළවෙනි මාඩිය. ඒ කියන්නේ මොකද්ද? ශ්‍රාවකත්වයට ආව නේද? ඕක තමයි බැරි අද. ශ්‍රාවකත්වෙ දෙන්න බෑ. ශ්‍රාවකත්වයට ආවනම් එයා අනිවාර්යයෙන්ම සෝතාපන්න වෙනවා. අද බැරිකම තියෙන්නේම ශ්‍රාවකත්වයට එන්න. එක එක වැල් වටාරන් ඔස්සේ අනේ මට තේරෙනවා මම හරි මට ගැළපෙනවා කියලා ගන්න කැමතියි. බුදුරන් වහන්සේගේ ශ්‍රාවකත්වයට එන්න කැමති නෑ. එතෙන්ද ආවනම් එයා අනිවාර්යෙන් සෝතාපන්න වෙන බව බුදුරන් වහන්සේ චක්ක සූත්‍රයේ පැහැදිලි කරනවා. ඊළඟ එක හොඳකොට කල්පනා කරන්න ඕන. එතකොට මාර්යා කියනවා සචේ මග්ගං අනුබුද්ධං කේමං අමත ගාමිනං අපේහි ගච්ඡ ත්වං ත්වම් මේව කේ කිමඤ්ඤ මානානුසයාති බුදුරන් වහන්සේගෙන් මාර්යා අහනවා මෙන්න මේ විදිහට ඔබ මේ නිවනට නැත්නම් නිවනට යමු වුණා නම් අමා බය රහිතව නිවන ඔබ අවබෝධ කරගෙන ඉන්නේ ඔබගේ විශ්ය නැත්නම් ඔබ වහන්සේ විග්‍රහ කර මේ මේ ඔබ විතරක් ඕක මේ යොමු වෙලා ඉන්න. ඒ කියන්නේ නිවනට යොමු වෙලා ඔබ විතරක් ඉන්න අනිත් අයට අනුශාසනා කරන්න ධර්මයේ කියන්නේ යන්න එපා කියන මායя බුදුරණවහන්සේට අවුරුදු 7ක් තිස්සේම චෝදනා අංශු මාත්‍ර හරි වැරද්දක් හොයන්න ගිහිල්ලා දැන් අපිට නම් අර සක්කාදිට්ඨි ප්‍රහාණය කරන්නේ උදාහරණේ එච්චර ගණන් ගන්න නෑනේ. මොකද බුදුරණවහන්සේ නිකන් විහිළුවට කිව්වා වගේනේ. අපිට නම් අහුවෙලා වැරදි කොහෙන් කොහෙන් හරි. මායයට අවුරුදු 7ක් පස්සෙන් ගිහලා තරද්දක් හම්බෙලා නෑ. 7ක් පස්සෙන් ගිහලා හම්බෙලා නැතුව කියනවා ඔබ නම් ඔබ අරහතටපත් වුණානේ අනිත් අයට නොකිය ඉන්න. කියලා මායя කියනවා. ඊළඟ බුදුරණවහන්සේ දේශනා කරනවා මේ අමච්චු දෙයයන් පුච්ඡන්ති යේ ජනාපාර ගාමිනෝ තේසාහං පුට්ඨෝ අක්ඛාමි යං සච්ඡන් තං නිරූපදින්ති මේ යම් කිසි අය ඉන්නවා මේ මාර විශේෂයට අයින් වෙලා නැත්නම් මායාවකින් අයින් වෙලා මේ නිවන කරා නැත්නම් මේ ඊතර වෙන දෙයට යමු වෙන්න යම් කිසි කෙනෙක් ඉන්නවනම් අන්නේ කට්ටිය සත්‍ය විචාරද්දි සත්‍ය අහද්දි අන්නේ අයට මම මේ නිරූපිතෙන් උපදී සහිත මේ නිවනට යොමු වෙන මේ සත්‍ය ප්‍රකාශ කරනවා. මේ යම් කිසි කෙනෙකුට ඒ හැකියාව තියෙනවා නම් ඒ අවශ්‍යතාවය තියෙනවා නම් ඒ අය ඒ කාරණාවට යොමු වෙන්න අවශ්‍යතාවය ඇති විට ඒ අය ප්‍රශ්න කරනකොට ඒ ධර්මයේ විග්‍රහ කරනකොට අන්න මේ නිවන කරා යොමු වෙන දේ මම කියනවා කියලා බුදුරජාණන් වහන්සේ මාරයට කියනවා. එතකොට මාරයා ඒ අවස්ථාවේ මෙන්න මේ වගේ උදාහරණයක් කියනවා. ස්වාමීනි බන්තේ කියලා මම යමතන්නේ දැන් ඉස්සෙල්ලා බැන්නා විවිධ දේවල් කරා දැන් කරන්න කිසි දෙයක් නැහැ අවුරුදු 7ක්ම ගිහිල්ලා ස්වාමීනි කියලා මමතනවා ස්වාමීනි මේ වගේ දෙයක් උනේ කියනවා ගමක හරි නගරයක හරි ළමයි ටිකක් එකතු වෙලා කකුළුවේ කකුට් එක අල්ලනවා කකුට් එක අල්ලලා මොකද කරන්නේ පොන්චි ළමයි ටික ඒ කකුට්ටගේ කකුල් ටිකට අඬු ටික හිමින් හිමින් කඩනවා ඔක්කොම ටික ඔක්කොම ටික කක්කුට්ටා කැඩුවාට පස්සේ කඩලා අර අතහැරියට පස්සේ පොකුණට දැම්මහම අර කක්කුට්ටා උට පොකුණට බහින්නත් බෑ මේ ගොඩ දිබ්බට පස්සේ පොකුණට බහින්නත් බෑ උට මොකුත් කරගන්න බෑ සියලු අණු ටික කඩලා ස්වාමීනි ඔන්න ඔය විදිහම තමයි යම් තාක් මම ඔබ වහන්සේට කෙලෙස් අවුස්සන්න ඔබව බය කරන්න එක එක දේවල් මම කරා නමුත් කිසි දෙයක් කරගන්න බැරි වුණා අර කක්කුට්ටාගේ කකුල් ටික කඩලා දැම්මා වගේ තමයි මටත් උනේ කියලා. මමත් ඒ වගේම කෙනෙක් බවට පත් වුණා. භාග්‍යවතුන් වහන්සේගේ පුංචි හෝ දුර්වලකමක් මට හොයාගන්න බැරි වුණා කියලා බුදුරන් වහන්සේට මාර්යා කියනවා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ මාර්යාට එහෙම මාර්යා කිව්වට පස්සේ අතකෝපා මා මාරෝපාන් භගවන්තං සම්තිකේ ඉමං භාග්‍යතුන් වහන්සේ ළඟ ඔන්න ඔය ගාතාව ඊළඟට මාරයා කියනවා. මොකද කියන්නේ? කපුටෙක් නැත්නම් කාක්කෙක් ලස්සනට දිලිසෙන එකන් තෙල් පාටට දිලිසෙන කන්න දෙයක් වගේ තියෙන ගලක් දකිනවා. දැකලා මේක මෘදුයි කියලා හිතලා මේක රස විඳින්න පුළුවන් කියලා හිතලා මොකද කරන්නේ කපුටා ඒක කොටන්න පටන් ගන්නවා. ඒ කොටන්න පටන් ගත්තට පස්සේ මොකද වෙන්නේ? ඒක කිසි මේ ගලක් කිසිම ආස්වාදයක් නැහැ. ඒ ගලේ කිසිම ආස්වාදයක් ලබන්න බැරුව ඒක ගලක් බව තේරුම් ගන්නේ නැතුව වෙහෙසටපත් වෙලා ඒ කපුටා කලකිරිලා යන්න යනවා වගේ තමයි මමත් ගෞතමයන් වහන්සේට කල කියන්නේ ගෙන් අයින් වෙලා යන්නේ කියනවා. ගෞතමයන් වහන්සේගෙන් අර අවුරුදු 7ක් ආවක එක දිගට හැම තැනම සම්බුද්ධත්වයට පත්වෙච්ච මොහොතේ ඉඳලා අවුරුදු 7ක් කිසි දෙයක් නොකර පස්සෙන්ම ගිය අවස්ථාව අතහැරලා යනවා කියනවර ගලට කොට කොටා හිටපු කාක්කා එක ගලක් බව තීරණ කරන් අතහැරලා යනවා වගේ. අතකෝ මාරෝ පාම භගවන්තන් සන්තිගේ භාග්‍යවතුන් වහන්සේ ළඟ ඔන්න ඔය විදියට ගාතාව කියලා උකටලී වෙලා ඉන්නවා. ඒ කියන්නේ කිසි විදියක් තේරෙන්නේ නැති වෙන්නේ. මොකක්වත් නොතේරෙන දැන් අපි ධර්ම දේශනාවක් කරනවා නැත්නම් මොන හරි කියනකොට නැත්නම් කාට හරි බයිනකොට තමන්ගේ වැරද්දක් වුණාට පස්සේ මොකක්වත් නොතේරෙනා වගේ ඉන්නේ. අන්න ඒ විදිහට උකටලී වෙලා පැත්තක ඉන්නවා. භාග්‍යතුන් වහන්සේට නුදුරින් පොළවේ පළගක් බැදගෙන වාඩි වුණා මාරයා. නිස්සබ්ද වුණා, වැටහීම් රහිත වුණා. කඳ පාත් කරගෙන ඔළුව යටට හරවගෙන සිතවිලි වල හිතින් යටපත් වෙලා බිම ඉරි කෑලි ඇඳ ඇඳ ඉන්නවා. අර මෝඩය අය කරන්නේ අන්නේ විදිහට මාරයා අවසානයේදී බුදුරන් වහන්සේ වෙහෙසටපත් කරන්න බැරිව දුර්වලයේ බවට පත් වෙනවා. ඊළඟ තව එක දේශනාවක් තියෙනවා ඒ වගේ මාර දූවරු ගැන දේශනාව. ඒකත් ඔබ අහලා තියෙනවා මාර දූවරු ගැන විග්‍රහයක් තියෙන්නේ. තණ්හා අරති රගා. දැන් මේකෙන් තියෙන්නේ අපි තණ්හා රති රගා තමයි අහලා තියෙන්නේ නේ. මේක නම් තියෙන්නේ අතකෝ තණ්හාච අරති රගාච. තණ්හයි අරති රගයි. ඔන්න තුන් දෙනා තමයි කවුද? මාර්යාගේ දූවරු තුන් දෙනා. ඉතින් මේ මාර්යාගේ දූවරු තුන් දෙනා මාර්යා ළඟට ගිහිල්ලා අහනවා තාත්තේ මොකද ඔයා මේ දුකෙන් ඉන්නේ? ශෝකයෙන් ඉන්නේ ඇයි කියලා අහනවා. වනාන්තරේ ඉන්න හස්තියෙක් හස්ති රාජයෙක්ව අල්ලගන්න අල්ලගෙන එනවා වගේ අපි ඔය ශ්‍රමණයන්ව රාග තොණ්ඩුවෙන් බැඳලා අරගෙන එන්නම් කියලා මේ තණ්හා අරති රගා කියන තුන් දෙනා පිටත් වෙනවා කාව අල්ලන්නද බුදුරන් වහන්සේ වල්ලන්න තාත්තටත් නෝන්ඩි කරමින් නැත්නම් තාත්තවත් පහත් කරමින් එක මාර්යාව පහත් කරමින් මාර්යාගේ දූ තුන් දෙනා යනවා බුදුරන් වහන්සේ අල්ලගන්න. මාර්යා කියනවා මේ අවස්ථාවේදී මේ සුගතයන් වහන්සේ ලෝකේ සුන්දර වූ උත්තමයන් අරහක් අරහන් උත්තමයන් වහන්සේ රාගයෙන් බඳිනවා කියන කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මාර විසිය ඉක්මවලා ඉන්නේ. අන්න ඒ නිසයි මම මේ ගොඩක් ශෝක වෙන්නේ කියනවා. ඊළඟට තණ්හාරති රගා භාග්‍යතුන් වහන්සේ ළඟට යනවා. ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේගේ ඉස්සරහට ගිහිල්ලා මෙන්න මේ විදිහට කියනවා. ශ්‍රමණයන් වහන්සේ අපි ඔබ වහන්සේගේ පා කමල් අභියස බැල මෙහෙවරකම් කරන්න කැමති. උපස්ථාන කරමින් බැල මෙහෙවරකම් කරන්න කැමති කියලා බුදුරන් වහන්සේට මාර දූවරු තුන්දෙනා කියනවා. ඒ අවස්ථාවේ භාග්‍යතුන් වහන්සේ විමුක්තියටපත් වෙලා හිටි අතකෝ තණ්හා රති තණ්හා චරති චරාගා මාර දිතතරෝ ඒකමන්තං මේ ඒක ඇහෙන්නවත් නැති විදිහට බුදුරයන් වහන්සේ අර කිසි දෙයක් කියන්නේ විමුක්තියටපත් වෙච්ච කෙනෙක් යම් විදිහකටද ඉන්නේ පාදයේතේ සමන පරිවාරෙහි මේ අතකෝති භගව ඒ විදිහට ඒ උප විමුක්තියටපත් වෙච්ච විදිහටම ඉන්නවා. ඒ කියන්නේ අරහත්ත්වයටපත් වෙන යම් විදිහකටද ඒ කිසි දෙයක් එකතු නොවන විදිහට කිසිම උත්තරයක් යොමු කරන්නෙත් නැතුව දෙන්නෙත් නැතුව ඒ අදහසට යොමු කරන්නෙත් නැතුව භාග්‍යතුන් වහන්සේ ඉන්නවා. ඒ අවස්ථාවේදී මේ තණ්හා ආරති රගා කියන මාර දූවරු මෙහෙම කතිකා කරන්නට යෙදෙනවා. මේ පුරුෂයන්ගේ හැඟීම් හරිම විවිධාකාරයි. විවිධ සිතුවිලි පුරුෂයන්ට තියෙන්නේ. ඉතින් අපි අපි මේ මේ ශ්‍රමණයන්ව අල්ලගන්න අපි මේ 100 ගානේ වෙස් මාරු කරගමු. කියන්නේ කුමාරිකාව 100 ගානේ යමු යමු. එතන කුමාරිකාව 100 වා නැත්තම් හොඳ සුන්දර කුමාරිකාව 100 වගේ ඇවිදilla බුදුරන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා ශ්‍රමණයන් වහන්සේ අපේ අපි ඔබගේ පාකමල් උපස්ථාන කරන්න නැත්නම් මෙහි කරුව විදිහට කටයුතු කරන්න කැමතියි කියන. භාග්‍යවතුන් වහන්සේ නිස්සද්දව ඉන්නවා. ඒ කියන්නේ කිසිම දෙයක් කියන්නේ නැතුව අර විමුක්තියත් එක්කම භාග්‍යවතුන් වහන්සේ සිටිනවා. ඊළඟට තණ්හාරති තණ්හා ආරති රගා කියන මාර දూరు පැත්ත කරලා ආය කතිකා කර ගන්නවා. මේ පුරුෂයන්ගේ හැඟීම් හරීම විවිධාකාරයි. ඉතින් අපි මේ සිය බැගින් විදියට වාසය කරමු දරුවන් නොඇඳූ කාන්තාවන් විදියට ඉන්න. එතකොට පුරුෂය අහු වෙනවා. ඔන්න එහෙම යමු වෙලා කියනවා අනේ ස්වාමීනි මේ ශ්‍රමණයන් වහන්සේ අපි ඔබගේ පාකමල් ලැබියස මිහෙකාරු කරන්න කැමතියි. ඒ අවස්ථාවේදී බුදුරණවහන්සේ කිසිම පිළිතුරක් නැතුව ඉන්නවා. ඊට පස්සේ මේ තණ්හා අරති රගා කියන කට්ටිය සාකච්ඡා කරලා එයාලා දරුවෝ එක දරුවෙක් වදපු ඒ වගේම දරුවන් කීප දෙනෙක් වදපු ඒ සරගෙන ඊළඟට මධ්‍යම ප්‍රමාණයේ සිරුරු ඇති තරබාරු සිරුරු ඇති විවිධ ආකාරයේ කාන්තා ස්වරූප අරගෙන බුදුරන් වහන්සේ ළඟට ඇවිදලා කියනවා මේ අපි ඔබගේ බැල මෙහෙවරණම් කරන්න කැමතියි. නමුත් බුදුරන් වහන්සේ කිසිම විදිහකින් සිතක්වත් යොමු කරන්නේ නැහැ. ඒ අවස්ථාවේ තණ්හා රති රගාට මෙන්න මෙහෙම හිතෙනවා. තණ්හා අරති රගාට රතිමයි කියවෙන්නේ. මේකේ තියෙන අරති. තණ්හා අරති රගාට මෙන්න මේ විදිහට හිතෙනවා. ඒ තමයි තාතත් තමයි කියලා තියෙන්නේ. මේ සුගතියන් වහන්සේ රාගයෙන් නම් බඳිනවා කියන එක අමාරු වැඩක්. අරහං සුගතෝ ලෝකේන රාගේන සුවානයෝ මාර දෙහියන් අතික්ඛන්තෝ තස්මා සෝච මාහං බුසන්ති මාර්යාගේ වසඟයෙන් ඉක්ම වෙලා ඉන්න රාගයෙන් බඳින සුගතියන් වහන්සේ රාගයෙන් බඳින්න බෑ කියලා ඒ අයට හිතෙනවා. නමුත් රාගයේ දුරු නොවිච්ච දැන් අපි මේ කරපු මේ දේවල් හැටියට රාගයේ දුරු නොකරපු කෙනෙක් මේ ශ්‍රමණේක් හරි බ්‍රාහ්මණේක් හරි හිටියානම් අනිවාර්යෙන් හදවත පැලෙලා උණුලේ ඇවිදිලා ඒ කියන්නේ සිහි විකල් වෙලා ඒ කාන්තාවන්ට වසී වෙලා යමු වෙනවා එච්චරටම රාගය ඇති වෙන විදිහේ වැඩපිළිවෙලක් කරේ කියලා මේ මාර දූවරු තණ්හාරති රගා කතා වෙනවා. ඊට පස්සේ තණ්හා තරති ත්‍රගාත්මි මාර දූවරු භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ තණ්හා කියන මාර දියණිය මෙන්න මේ විදිහට කියනවා. මොකද්ද කියන්නේ? අර තාත්තා කියවා වගේම මේ ප්‍රශ්නේ අහනවා. මොකද ඔබ මේ ශෝකයෙන් ගිල්ලා ඉන්නේ? ඔබට ධනහානි වෙලා තියෙනවද? ඔබට මොන හරි පැතුමකින් දිෂ්ට නොවි ඉන්නේ. ඔබට ගමේ ඉන්න බැරිකමක් තියෙනවද? කවුරු හරි වරදක් කළාද? නැත්තම් මිත්‍ර මිත්‍රයෝ නැද්ද? කවුරුත් දෙක මිත්‍රකමක් ඇති කරගන්න කැමති නැද්ද කියලා මේ තණ්හා අහනවා බුදුරජාණන් වහන්සේගෙන්. අර මාරිය අහපු දෙම. බුදුරජාණන් වහන්සේ අවස්ථාවේදී දේශනා කරනවා මේ ප්‍රිය ස්වરૂප තියෙන ප්‍රිය වූ ස්වરૂප ඇති මාරසේනාව පරදවල මං හුදකලාව දහාන වඩනවා මගේ හදවතේ ශාන්තියක්මයි තියෙන්නේ. ජීවිතය අර්ථයට හැමෙල්ලා ඉන්නේ. අරහත් ඵලයේ සාක්ෂාත් වෙලා ධර්මය අවබෝධ කරගෙන ඉන්නේ. මට කිසි කෙනෙක් සමග මිත්‍රකමක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. අත්තස්ස පතිතං හදයස්ස සම්තිය ජිත්වාන සේනං පිය සාත රූපං ඒකාහං ජහයං සුඛ මත් සුඛමෙවත් බොහෝදින් තස්මා යනේන නකරෝමි සක්ඛින් සක්ඛින් න සම් සම්පජ්ජති කේනචිමේති මම අර්ථයට යොමු වෙලා ඉන්නේ ඒ වගේම මට ඔය ප්‍රිය සහ ඔය සාත රූප කියන මම ඒවා ඉක්මවලා තියෙන්නේ ඒ එහෙම දෙයක් මට නැහැ ඒ ඔක්කොම මං ඉක්මවලා තියෙන්නේ මම ධ්‍යාන වඩන සැපයෙන් වාසය කරන ධ්‍යාන සැපයෙන් යුක්ත අවබෝධයටපත් වෙච්ච අවබෝධයටපත් වෙලා ඉන්නේ මට කරන්න දෙයක් නැහැ ඒ වගේම මට ඔය අලුතෙන් මිත්‍රකම් ඇති කරගන්නවා කියන එහෙම අවශ්‍යතාවයක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ ඒ තණ්හා මාර දුවරිය දුව කියපු අහපු ප්‍රශ්නෙට උත්තර දෙනවා. අරති අහනවා ඊළඟට මා බුදුරජාණන් වහන්සේන් කතං විහාරයෙන් බහුලෝද බික්කු පංචෝග තින්නෝ අතරීද චට්ටං හතං ජහයේ සම්බහුලං කාම සංඥං පරිබාහිරා හොಂತಿ අලද්දං යෝතන්ති බුදුරන් වහන්සේගෙන් අරති අහනවා අරති කියලා මාරදුව මේ කොයි ආකාරයෙන් දහනවා ඔබ වාසය කළේ ඔය කාමයන් නැත්නම් ඔය ඔය කාමයන් ඉක්මවන්න මේ පංචකාමයන් ඉක්මවන්න නැත්නම් මනස මුල් කරගෙන හටගත්තේ සියලු දේවල් ඉක්මවන්න ඔබ කොයි විදිහටද වාසය කරේ ඊළඟට කොහොමද ඔබ ධ්‍යාන වාසය කරේ මේ කාම සංඥාව ඉක්මවන්න කියලා මාර දුව බුදුරණවහන්සේගෙන් අහනවා. බුදුරණවහන්සේ දේශනා කරනවා පස්සද්ද කායෝ සොයිමුත්ත චිත්තෝ අසංකරාණෝ අසංකරාණෝ සතිමා අනෝකෝ අඤ්ඤාය ධම්මං අවිතක්ක ජහයි නකුප්පති නසරති නත්ථිනෝ ලස්සන අර්ථයක් තියෙනවා පස්සද්ධ කායෝ සොයිමුත්ත චිත්තෝ. ඒ කියන්නේ කය සැහැල්ලු වෙලා සොයිමුත්ත මනාව දහස්තුන් සිතින් යුක්තව අසංකරාණු සංස්කාර රැස් කරන්නේ නැහැ. සංස්කාර රැස් වෙන්නේ නැහැ. ඔන්න සංස්කාරයක් මෙතන දැන් අපි හිතන්නේ අවිද්‍යාවෙන් තොර වුණාම සංස්කාර තියෙනවා කියන්නේ. නමුත් අසංකරාණෝ සංස්කාරය අවිද්‍යාවත් එක්කම තියෙන්නේ. සංස්කාර රැස් වෙන්නේ අතහරි සතිමා අනුකබේ සිහියෙන් යුක්තව වාසය කරනකොට මේ මේ විදිහට ඊටාම සිහියෙන් කය සංසිඳවන ඒ වගේම සිත හොඳට නිදහස් කරගෙන මනාවකට සිත නිදහස් කරගෙන සංස්කාර රැස් කරන්නෙත් නෑ සිහිය පිහිටවලා මේ තණ්හාවෙන් එතර වෙලා ඒ වගේම සත්‍ය මනාවකට සත්‍ය දැකලා අඤ්ඤාය ධම්ම අඤ්ඤාය කියන අවබෝධ කරා මේ ධර්මයේ දැක්කා ධර්මයේ දැකලා අවිතක්ක යහයි විතර්ක නැති ධ්‍යාන වලින් වාසය කරන්නේ. එතකොට විතර්ක නැති ධ්‍යාන. දැන් අවිතක්ක අවිචාරනේ අපි දෙවෙනි ධ්‍යාන. නමුත් මේක අවිතක්ක කියනකොට මේක ගැඹුරු ඒ කියන්නේ අරහත් ඵල සමාපත්තියත් එක්කම විග්‍රහ වෙනවා අවිතක්ක ජහයි. විතක්ක දුරු කරපු ධ්‍යාන. නකුප්පති සෙලවෙන්නේ නැහැ මොකකටවත්. සෙලවෙන්න විදිහක් නැහැ. න සරති නතිනෝ අන්න එතන තියෙනවා සරතින. ඒ කියන්නේ ඇලිලා යන්නේ නැහැ මොකටවත්. ඇදිලා යන්නේ නැහැ. අනිත් එක හැකිලෙන්නෙත් නැහැ. දැන් අපි ඇල්ලලා යන්නේ නැත්නම් අපේ අනිත් පැත්ත හැකිලෙන එක නේද? දැන් ඔන්න අපිට රාගේන දෙයක් අහුවා. චිකේ කොච්චර පිළිකුල්ද මේ රාගය ඇති වෙන්න දෙයක්ද කියලා අපිට තියෙන අනිත් පැත්තනේ. ඔන්න දැන් අපි රාගය අපිට දුර වෙන්නේ ඒකේ පිළිකුල සහ අනිත් පැත්ත. ඒක අපි කරන්න ඕනේ. ඉතින් නොමු වෙනවා. නමුත් බුදුරණවහන්සේ සම්බුද්ධත්වයට පත් වුණාට අරහත්ත්වයට පත් වුණාට පස්සේ ඇදිලා යන එක සහ හැකිලෙන දෙකම ඉක්ම වෙනවා. හැකිලෙන්නේ ඇලිලා යන්නේ මමද නැද්ද? බුදුරණවහන්සේ දහම දැකපු තැනදී සක්කාදිට දුර වෙලා මමත්වයේ නේද අයින් වුනේ. එහෙනම් ඇලෙන්න සහ හැකිලෙන්න මම කියන කාරණා යෙදෙන්නේ නැහැ. ඇලිලා යන එක සහ හැකිලෙන එක දෙකම ඉක්මවලා. එවන් විහාරී බහුලෝද බිකෝ පංචෝගතිනෝ අතරි දිඨට්ඨං එවං ජහයි බහුලං කාම සංඤං පරිබාහිරං හොಂತಿ අලද්දං යෝ තන්ති ඔන්න ඔය ආකාරයට තමයි ජීවිතයේ භික්ෂුව ගෙවනකොට භික්ෂුව ජීවිතය කරන පංචකාමයේ නමුත් සැඩපහරත් මානසයේ ඇති වෙන මේ අරමුණු කියන මේ හයවෙනි කාරණාවත් ඔන්න ඕක ඉක්මවල යන්නේ. ඔන්න එතකොට එතන පැහැදිලි කරනවා මානසයේ පංචකාමයට මනසේ හැසිරෙන 6 වෙනි එකත්. එතකොට දැන් මාර්යා දන්නවනේ මේ ඔක්කොම. මොකද අපිනේ පංචකාම ඔක්කොම වයින් කරාට පස්සේ හා හරි දැන් අපට නිදහස් කියලා හිතෙන්නේ. නමුත් මාර්යා දන්න ඔක්කො කොහෙන් ගියත් අහුවෙලා ඉන්නේ කියලා. නම් පංචකාමයට ඉක්ම වෙලා මේ 6 වෙනි එකට විග්‍රහ වෙන මේ මනස, කියන්නේ මනසත් එක්කත් ඒ හැසිරෙන සියලු දේවල් ඉක්මවන්නේ ඒ අරමුණු එක්ක ඉක්මවලා තරණය කරලා ඔන්න ඔහොමයි මේ කාම සංඥාවෙන් බැහැර වෙලා ඒවට යමු නොවි භික්ෂුව ධ්‍යාන වඩන්නේ කියලා බුදුරන් වහන්සේ ඒ අරති කියන මාර්ගීයියට කියනවා. අතකෝ රාගෝ මාර්ගීතුන රාග කියන රගා කියන මාර්දු බුදුරන් වහන්සේගෙන් අහනවා අච්චජිතන්නං ඝන සංඝ වාරේ අදා වරිස්සන්ති බහෝච සත්තා බහුම් වතායේ ජනතං අනෝකෝ අච්චෙජ්ජ නිස්සති මච්චු රාජස්ස පාරಂತಿ ඊළඟට බුදුරන් වහන්සේගෙන් ඒ රග අහනවා ශ්‍රාවකයන් පිරිවරාගෙන චාරිකාවේ වඩින මේ ශාස්ත්‍රුන් වහන්සේ තෘෂ්ණාව නැති කරලා ඉන්නේ ඒ වගේම බොහෝ සත්වයන්ට තණ්හා දුරු කරලා පිරිසහා එකතු වෙලා චාරිකාව යන මේ බුදුරන් වහන්සේ බොහෝ සත්වයන්ට බොහෝ සත්වයන්ට මේ තෘෂ්ණාව නැති කරලා දාන්න උපකාර කරනවා. බොහෝ සත්‍යයන්ගේ තෘෂ්ණාව නැති කරලා දාන්න උපකාර කරනවා. මෙන්න මේ තණ්හා තණ්හාව රහිත නැත්නම් තණ්හාවෙන් දුර වෙච්ච තණ්හාව ඉක්මවපු මේ බුදුරයන් වහන්සේ මායාගේ ග්‍රහණයෙන් බොහෝ අය සත්‍යයා අත් ඉක්මවලා සසර දුකට එකරගෙන යනවා නැත්නම් සසරේ නිදහස් කරවන්න උපකාර කරනවා කියලා මාර රගා කියන මාරදුව බුදුරන් වහන්සේට දේශනා කියනවා. එනේ බුදුරන් වහන්සේ දේශනා කරනවා නයන්ති චේ මහාවීර සද්දම්මේන සතහගත ධම්මේන නය මානානං කා උසූයා විජානಂತಿ බුදුරන් වහන්සේ දේශනා කරනවා මහා ඒක ඇත්ත මහාවීරයන් වහන්සේ තථාගතයන් වහන්සේලා මේ සත්‍යයන්ව මේ ධර්මයේ දේශනා කළ සද්දම්මේ සතහගතං මේ ධර්මයෙන්මයි ධර්මයේ දේශනා කරලා ධර්මයේ කියලා දීලා ධම්මේන නයමානාන ධර්මයෙන්මයි යොමු කරගෙන ඉන්නේ ධර්මයටම යොමු කරවන්නේ වෙන දෙයකට නෙමෙයි ඒ කියන්නේ බලෙන් ඊතර කරනවා නෙමෙයි ධර්මයෙන්ම සත්‍යාව ඊතර කරවනවා ධර්මය මේ සත්‍යයට ඊතර වෙන මාර්ගය කියලා දෙනවා එතකොට ඉතින් ඇයි ඊර්ෂ්‍යා කරන්නේ කියලා බුදුරන් වහන්සේ අහනවා ඊර්ෂ්‍යා කර නැත්නම් ඒකට මේ ඒ විදිහට හිතන්නේ ඇයි කියලා බුදුරයන් වහන්සේ මේ ඒ රගාට දේශනා කරනවා. ඊළඟට අරති තණ්හා අරති රගා කියන මේ මාරදූවරු භාග්‍යවතුන් වහන්සේගෙන් අයින් වෙලා අද අදස්සංකෝ මාරෝ පාපමු තණ්හාංච රාගාච අරතිච රාගාච මාර දිතර දීතරෝ දුරතෝ ආගච්ඡන්තියෝ දිස්වාන ගාථා යජ්ජබාසි බුදුරණවහන්සේ අයින් වෙලා යනකොට අර මාර්යා දකින්නවා ඈත තියාම මාර දූවරු තුන්දෙනා එනවා ඊළඟට බුදුරණවහන්සේ මේ මාර්යා අහනවා මාර දූවරුන්ගෙන් මෙන්න මේ විදියට බාලෝ කොමුද නලේහි සබ්බතං අබිමත් අබිමත්තත මෝඩියේ මානෙල් දඬු වලින් පරතයක් ඇදගෙන ඉන්න හැදුවද නෙළුම් දඬු වලින් මාන්‍යල් දඬු වලින් ඔබ පර්වතයක් ඇදගෙන එන්න නේද ගියේ ඊළඟට නියපොතු වලින් මේ ගල් කන්දක් හාරන්න හැදුවද නියපොතු දෙකකින් ගලක් හාරන්න හැදුවද දත් වලින් යකඩ කණ්ඩ හැදුවද කියලා අහන මොකටද මේ කියන්නේ බුදුරන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ එනකොට ඊළඟට මහා ගල් පර්වතයක් ඔළුවේ ඔළුවේ උඩ තියාගෙන විශාල ගල් පර්වතයක් ඔළුවේ උඩ තියාගෙන ගැඹුරු ජලයේ පිහිටක් නැත්නම් ඉඳ හදනවද? ගැඹුරු ජලයකට ඉඳ හදන්නද හදන්නේ ලুকু ගලක් ඔළුවේ තියාගෙන. ඒ වගේම පපුවේ උලක් හැනනා වගේ ඔබ ඔය ගෞතමයන් කෙරෙහි කලකිරලා නේද එන්නේ? කියලා අහනවා තාත්තට මාරයට අභියෝග කරලා ගියපු මාර දූවරු තුන්දෙනා එනකොට. ඉතින් මෙන්න මේ විදිහට ඒ කාරණාව අවසන් වෙනවා තේර භික්ෂුන් වහන්සේලා අවස්ථාවේදී ඒ කියන්නේ සංගායනාව ඉදිරිපත් කරපු තේර භික්ෂුන් වහන්සේලා කියනවා තණ්හාරති රගා කියන මේ මාරදූවරු දිලිසි එතෙන්ද ආවා. එහිදී භාග්‍යතුන් වහන්සේ වුණ පළවා හැරියා. ওই විදිහටයි කියලා. ඒ කියන්නේ පුළුම් ගොඩක් විසි කරනවා වගේයි පළවා හැරිය කියලා ඒ තේර භික්ෂුන් වහන්සේලා ඒ අවස්ථාවේ සංගායනාවේදී ඉදිරිපත් කළා තියෙනවා. ඉතින් බුදුරයන් වහන්සේට මාරයා ඇවිදිලා කරපු අකටයුතුකම් සහ මායාවේ දූවරු කරපු දේවල් ඊළඟට ඒකෙන් පෙරදුන අය එයාලා අයින් වෙලා යන හැටි විග්‍රහ කරපු ටික තමයි ඒ මාර සංයුත්තේ මාර වර්ගයේ ඒ සූත්‍ර කීපය තුල තිබුණේ. ඊළඟට තියෙන සූත්‍ර ටිකත් ගොඩාක් වටිනවා. ඒත් මාර්යා භික්ෂුණීන්ලට කරපු කරුණු ටිකක් කියන්නේ බය කරපු විදියක් තියෙන්නේ. ඒකෙදි ලස්සන අර්ථ ඉදිරිපත් වෙන ગાථා ගොඩක් ඒ ටිකේ තියෙනවා. ඉතින් අපි ඒ ටික හවස සාකච්ඡා කරමු. අපි විනාඩි 15ක් විතර භාවනාව ටික වෙලාවක් කරමු. 11යි 10 වෙනකම්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යුතුන උතුම් ධර්මය අපි ඒ විදිහට ඉගෙනගෙන ධර්මයට අනුව කල්පනා කරන්න යමු වෙලා තමන්ගේ දෘෂ්ටිය වැරදි බව හම්බවීම තමයි ධර්මයේදී හම්බෙන මූලිකම දේ. ඒක තමයි සක්කාය දිට්ඨිය දුරු වෙන ප්‍රතිපදාව. අපි මෙච්චර කාලයක් මේ සංසාරයාවේ තම තමන්ගේ පුජ්‍යලික අත්දැකීම් වලට තම තමන්ගේ ස්වකීය රාමුවට කොටු වෙලා තමන්ට ගැළපෙන විදිහේ විග්‍රහයත් එක්ක තමන් හරි කියලා හිතාගෙනයි ආවේ. ඒ ආව ගමන හරිනම් අපි සසර දුකින් නිදහස් වෙනවා. ඒ ආව ගමන වැරදි නිසා තමයි මෙච්චර කාලයක් අපි මේ සංසාරේ ආවේ. අද ඒක ගොඩක් අයට හිතෙන්නේ නැහැ. ගොඩක් අය හිතාගෙන ඉන්නේ තමන්ට යමක් තේරෙනවා නම් තමන්ට යමක් ගැළපෙනවා නම් ඒක තමයි Taman නිවැරදි වෙනවා කියලා කියන්නේ කියලා. නමුත් Taman නිවැරදි වෙන්නේ අපි මෙච්චර කාලයක් ආව අධ්‍යක්ීම් එක්ක යන ගමනේ නෙමෙයි ඒ සියල්ලගම වැරද්ද හම්බ වෙලා අපට සත්‍ය හම්බ වෙන්නට ඕනේ. ඒ සත්‍යයේ මූලිකම දේ තමයි සක්කාය දිටිය කැඩෙන එක. පංච උපාදානස්කන්ධය මම කියලා ගැනීම වැරදි බව හම්බෙන එක. පංචපාස්කන්ධය කියලා කියන්නේ අපි විසින් නම් කරන හුදු වචන මාත්‍රයක් නෙවෙයි. අපි අද පංචපාස්කන්ධය අපි විසින් නම් කරන හුදු වචන මාත්‍රයකට කොටු කරගෙන මට එළියෙන් තියෙන රූප වේදනා සංඥා සංකාර විඥාන ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ටික අපි මනිනවා ප්‍රායෝගිකව මනසින් අපි ඒකට අහු වෙලා ඒ නිසා හොඳට තේරුම් ගන්න උත්සාහ කරන්න අපට ජීවිතයේ සත්‍ය අවබෝධ කරගන්න තියෙන්නේ වර්තමාන ප්‍රායෝගික අවස්ථාව තුළ. ඒ වගේම සක්කාය දිට්ඨිය කැඩීමයි දහමේ මූලාරම්භය. වර්තමාන ප්‍රායෝගික අවස්ථාව තුළ හටගත්ත පංච උපාදානස්කන්ධයන්නේ මම කියලා ගැනීමේ වැරද්ද හම්බවීම වර්තමානයේ හටගත් දේ තුළ. අපි ඇහැ ගැන කල්පනා කරද්දී මනසෙන් අපි කල්පනා කරන එක තමයි වර්තමානයේ හට ගැනීම. එහෙනම් මම උදේ පැහැදිලි කරා වගේ ප්‍රායෝගිකව සක්කායදිට්ඨිය කැඩෙන විදිහ වැඩපිළිවෙල තමයි මේ පැත්ත තමන්ගේ පැත්ත වැරදි කියලා හම්බෙන එක. ඒකට අපට ධර්මයටම තැන දෙන්නට ඕන ධර්මයේ තමයි මූලික මිම්ම වෙන්නට ඕන නැත්තේ ඒ ධර්මයට අපි යමු වුණාම හැම වෙලෙම තමන්ගේ රාමුව කැඩෙන වැඩපිළිවෙලක් ලෝකෙන් ඈතර වන ධර්මයේදී හම් වෙන්නට ඕනේ. අපට ධර්මයේ ඉගෙන ගන්නකොට ලෝකයේ තුල වෙන විග්‍රහයක් තියෙනවා. ලෝකෙන් ඈතර වන විග්‍රහයේ කතා කරනකොට අපි කොටු කරගත්ත රාමුවෙන් ඈතරවන දෙයක් අපට හම් වෙන්නට ඕන. ඊළඟට තියෙන්නේ බික්කුණී සංයුත්තේ බික්කුණී වග්ගය ඔබ අහලා තියෙන සූත්‍ර ගොඩක් තමයි තියෙන්නේ. පළවෙනි සූත්‍රය ආලවිකා භික්ෂුණිය මුල් කරගෙන කරපු දේශනාවක්. ඒක ඇත්තරම මාර්යා ආලවිකා කියන භික්ෂුණියට කරපු කාරණාවක් නැත්නම් බයකරන කරපු සිද්ධියක් ඔස්සේ ඒ ආලවිකා භික්ෂුණිය ඉදිරිපත් කරපු ගාථා. ආලවිකා භික්ෂුණිය උදේ කාලේ පාතර සිවුරු අරගෙන සවැත් නුවර පිණ්ඩපාතේ වැඩලා පින්ඩපාතේ වළඳලා ඉවර වෙලා විවේකයේ පිණිස අන්ද වනයේට පිටත් වුණා. අතකෝ මාරෝ පාපිමා අලවිකාය බික්කුණියා බයං චම්බිතත්තං ලෝමහංසං උපාදේතේ උපා දේතුකාමෝ මාරයාට හිතෙනවා මේ ආලවික භික්ෂුණියට බය තැති ගැනීමක් ඇති කරවන්නට ඕනේ කියලා හිතෙනවා. හිතින ආලවිකා භික්ෂුණිය ළඟට ගිහිල්ලා මාරයා මෙන්න මේ විදිහට කියනවා. නත්ති නිස්සරණං ලෝකේ කිං විවේකණං කහාසි බුඤ්ජස්සෝ කාම රතියෝ මාහු පච්ඡානෝ තාපිනීති මාර්යා කියනවා මේ ආලවිකා භික්ෂුණියට මේ ලෝකේ නිස්සරණය කියලා දෙයක් නැහැ නිදහස් වීම කියලා දෙයක් නැහැ ඒ වගේම නිදහස් වීම කියලා දෙයක් නැත්නම් ඔය චිත්ත විවේකයෙන් ඔබ නැත්නම් මේ විවේකයෙන් ගත කරන්නේ කිං විවේකේන කහස් කුමන අර්ථයකටද මේ ලෝකේ නිස්සරණය කියලා දෙයක් නැහැ එහෙම නැතුව තියෙද්දි මේ විවේකයෙන් ගත කරන්නේ කුමන අර්ථයකටද බුඤ්ජස්සු කාමරතියෝ මේ කාමයන් සැප විඳලා ඉන්නතන් කාමයේ අනුභව කරන්න පස්සේ දුක් වෙනට නම් එපා කාමයේ අනුභව කරන්නේ නැතුව පස්සේ දුක් වෙන්නට එපා මේ කාමයේ අනුභව කරන්න ලෝකයේ නිස්සරණයක් නැහැ. ඒ නිසා විවේකී ඉඳීමේ අර්ථයක් නැහැ කියලා මාරයා ආලවිකා භික්ෂුණියට කියනවා. අතකෝ ආලවිකා භික්ෂුණිය චත හෝසි. ආලවිකා භික්ෂුණියට මෙන්න එහෙම හිතන කවුද මේ මිනිස්සෙද්ද? අමනුස්සෙද්ද මේ ගාතාව කියන්නේ කියලා ආලවිකා භික්ෂුණියට හිතෙනවා මේ පාපී මාරයා මාව බය කරන්නයි මේ ඇවිත් තියෙන්නේ. එතකොට ආලවිකා භික්ෂුණිය මේ මාර්යාව බව හඳුනගෙන මාර්යාට නැවත පිළිතුරු දෙනවා මෙන්න මේ ගාථාවෙන්. අතිනිස්සරණං ලෝකේ පඤ්ඤායමේ සුපුස්සිතං සුපස්සිතං පමත්ත බන්දු පාපිම නත්වං ඥානාසිතං පදං ආලවිකා භික්ෂුණිය කියනවා අතිනිස්සරණං ලෝකේ මේ ලෝකේ නිදහසීමක් තියෙනවා. ලෝකේ නිදහස් වීමක් තියෙනවා. පඤ්ඤාය මේ සුපස්සිතං ප්‍රඥාවෙන් නුවණින් දැකගෙන දැක්කට පස්සේ තමයි ඒක ස්පර්ශ කිරීම නැත්නම් ප්‍රඥාවෙන් තමයි අවබෝධ කරන්න තියෙන්නේ. දකින්න තියෙන්නේ. පමත්ත බන්දු පාපිම නත්වං ඥානාසිතම් පදම් පවිතු මාරය ප්‍රමාද වූ පවිතු මාරය ප්‍රමාද ජනයාගේ ඥාතියෙක් වෙන පවිතු මාරය නුඹට ඒ සාන්ත පදයේ පිළිබඳව නුඹ දන්නේ නැහැ. ඒ නිස්සරණයේ උතුම් නිවන පිළිබඳව නුඹ මාර්යය දන්නේ නැහැ කියලා ආලවිකා භික්ෂුණිය මාර්යාට උත්තර දෙනවා. ඒතර මේ ලෝකේ නිස්සරණයක් තියෙනවා ප්‍රඥාවෙන් තමයි ඒක දකින්නේ නැත්නම් ස්පර්ශ කරන්නේ නැත්නම් ඒක වටහා ගන්නෙ. ඒ කාරණාව ප්‍රමාද වූ මාර්යාට ඥාති වූ අය දන්නේ නැහැ. ඔබත් දන්නේ නැහැ. එය දන්නේ නැහැ කියලා ආලෝකා භික්ෂුණිය මාරයට උත්තර දෙනවා. සත්‍ති සූලූපමා කාමා කන්දහා කන්දහසං අධිකුට්ටන යං ත්වං කාම රතින් බ්‍රෝසි අරති මයිහං සා අහූති ලස්සන කාරණාවක් කියනවා මේ කාමියෝ කියලා කියන්නේ දරුණු ආයුධයක් වගේ දෙයක්. කියන්නේ කාමයන් කියලා කියන්නේ දරුණු ආයුධයක් වගේ දෙයකට තමයි මේ කාමය කියලා කියන්නේ. ඒ වගේම මේ ස්කන්ධ මේ පංචපාස්කන්ධ කියන මේ ස්කන්ධයන් ඒ කාමයන්ට මස්සදැල්ලක් වගේ කියනවා. ඒ කියන්නේ මස්සදැල්ලක් කියලා කියන්නේ මස්සදැල්ලේ අපට යම්කිසි දෙයක් හම්බ වෙනවා. දැන් මස්සදැල්ල ගැන උදාහරණ දෙනවා. ගිජුලි හිණියෙකුට මස්සදැල්ලක් හම්බුනොත් එහෙම තියෙන්නේ සම්පූර්ණයෙන්ම එකිනෙක කිනා කා කොටා ගැනීම. කියන්නේ ඒක කරදරයක්, වදයක්. හැබැයි හොඳයි වගේ තමයි පේන්නේ. එතකොට මේ ස්කන්ධයන් සකස් වෙන මෙතන විශේෂයෙන් රූපයේ පිළිබඳව මොකද කාමයන්ගේ කාරණාව කතා කරනකොට ඒකත් එක තමයි දෙන්නේ. එතකොට මේ කාමයන් හටගන්න කාම 1000ට මස්වැදල්ලක් වගේ කියනවා මේ ස්කන්ධ ස්වභාවය. යන්ත්වං කාම රතින් බ්‍රෝසි අරති මයං සා අහෝති මේ ඔබට නම් ඔය කාමයේ සැපයක් වෙන්න පුළුවන් නමුත් මට නම් ඒක අරතියක්මයි ඒ කියන්නේ කාමයේ කියලා කියන්නේ මට නම් අනවශ්‍ය දෙයක්මයි එහි කිසිම ගන්න දෙයක් නැහැ කියලා ආලවිකා භික්ෂුණිය මාරයට උත්තර දෙනවා මාරයා එවෙලෙම අතුරුදහන් වෙනවා මාව ආලවිකා භික්ෂුණිය දැනගත්තා කියලා එතකොට මේ වගේ දැන් සමහර අර කලින් සූත්‍රවල තිබුණා ඒ භික්ෂුන් මාය බව දැනගත්තේ නෑ. නමුත් මේ භික්ෂුණීන් මාය බව දැනගන්නවා. එතකොට එහෙනම් මේ භික්ෂුණීන්ලා අරහත්ත්වයට පත්වෙච්ච භික්ෂුණීන් හැටියට තමයි සාමාන්‍යයෙන් අර්ථකථනය කරන්නේ. ඒ කියන්නේ මේ මායයත් එක්ක සම්බන්ධ වෙනකොට මොකද උප්පලවන්නා රහත්ත්වරණිය ගැන තියෙනවා. අර ධර්මයේ හැසිරෙනකොට අප්‍රමාදීව වාසය කරනකොට ඒක එකපාරට ඒක මගේ හැරෙන්නනේ. කටයුතු කටයුත්තක් යෙදෙන්නේ. ධර්මයේ දැකපු කෙනාට ඒ විදිහට මගේ හැරෙන්න කටයුත්තක් යෙදෙන්න අවශ්‍ය නැහැ. ඊළඟ දේශනාව තමයි සෝමා සූත්‍රය. සෝමා කියන භික්ෂුණිය මාරයත් එක්ක තිබිච්ච සාකච්ඡා නැත්නම් මාර්යා සෝමා භික්ෂුණී බය කරන්න එනවා අතකෝ සෝමා භික්ෂුණී පොබ්බන්න සමයන් නිවාසෙත්තා පත්ත චීවර මාදායි සාවත්තියම් පින්ඩා එපාවිසි උදේ පාත්‍ර සීරු අරගෙන පින්ඩපාතේ ගිහිල්ලා පින්ඩපාතේ වළඳලා ඉවරලා අන්දවණේට දිවා විහරණේ ගතකරන වඩිනවා අන්දවණේ දිවා විහරණේ එක්තරා රුක්මුලක වාසය කරනකොට පාපී මාර්යා මේ සෝමා භික්ෂුණිය බය කරන්න ඕනෑ කියලා හිතලා මෙන්න මේ වගේ ගාතාවක් මාරයා සෝමා භික්ෂුණියට කියනවා. යන්තං ඉසේහි පත්තබ්බං තානං දුරබි සම්බවං නතං ද්වංගුලි පඤ්ඤාය සක්ඛා පප්පෝති මිත්‍යාති. ඔබ අහලත් ඇති ඒ ගාතාව. මේ රිසීවරු කියන්නේ අවබෝධ කරගන්න අමාරු නැත්තම් මේ දකින්ද දුෂ්කර ප්‍රතිපදාවක් ඉන්නේ රිසීවරු කියනවා. දූරාභිසම්බව මේ දකින්න දුෂ්කර ධර්මය අවබෝධ කරගන්න අමාරු මේ විදිහේ වැඩපිළිවෙලක් ඉන්න මේ රිසීවරු කියන්නේ ඍෂි ජීවිතයක් ඇඟිලි දෙකේ නුවණ තියෙන මේ කාන්තාව කොහොමද කරන්නේ කියනවා. මාර්යා තමයි මේ විදිහට මේ ඉසි මේ සෝමාතරණිය බය කරන්න ඇවිදිලා කියනවා ඇඟිලි දෙකේ නුවණ තියෙන මේ කාන්තාවක් මේ ඊටාම දුකසේ දැකිය යුතු මේ දහමක් අවබෝධ කරගන්න ජීවිතය ගත කරන ඍෂි ඍෂිවරුන්ගේ ජීවිතයක් ගත කරන්න පුළුවන්කමක් නැහැ කියලා මාරයා කියනවා. එතකොට සෝමා භික්ෂුණිය කල්පනා කරනවා මේ කවුද කියලා. එතකොට සෝමා භික්ෂුණියට හිතෙනවා මේ මාර්යා බය කරන්න මාව ඇවිල්ලා තියෙන්නේ කියලා. මාර්යාට ප්‍රතිඋත්තරයක් සෝමාත්තරණිය දෙනවා. ඉක්ති භාවෝකින් කෛරා චිත්ත මත්තම් සුසමාහිතේ ඥානම්මි වත්තමානම්මි සම්මා ධම්මං විපස්සතෝ යස්ස නුනසියා එවං ඊතාහං පුරිසෝතිවා කිංචිවාපන අඤ්ඤස්මින් තං මාරෝ වත්තු මරහතිති ලස්සන ගාතාවක් සෝමාතරණිය කියනවා ඉත්තිභාවං ඉත්තිභාවෝ කිං කෛරා චිත්තම්මිස සමාහිතේ ඥානම්ම විවත්තමානම්ම සම්මා ධම්මං විපස්සනා. හිත හොඳට සුසමාහිත වෙච්ච ඥානය ඇති වෙච්ච මේ ධර්මයන් මනාකොට සත්‍ය වශයෙන් දකින විපස්සනා වෙන සත්‍ය වශයෙන් දකිද්දී ස්ත්‍රී භාවය කුමක් කරන්නද? ස්ත්‍රී භාවය කියලා කොහොමද යෙදෙන්නේ? කියලා මාර්යා භික්ෂුණියකින් අහනවා. ඔන්න ලස්සන දහම් කාරණාවක් ඒකින් අපට කුළු ගන්නවන්න පුළුවන්. ඊළඟට කියනවා යම්කිසි කෙනෙකුට යම්කිසි කෙනෙක් යස්සනෝන සියා එවන් ඉත්‍යාහංවා පුරිස්සතිව යම්කිසි කෙනෙක් ඉන්නවනම් හිතාගෙන ස්ත්‍රියෙක් හරි පුරුෂයෙක් හරි කියලා කිංචාපි වාපනාඤ්ඤස්මින් තම්මාරෝ වත්තුමරහාති තිය ඔබ අන්න ඒ කෙනාට ওই කතාව කියලා කියන්නේ යම්කිසි කෙනෙක් හිතාගෙන ඉන්නවනම් මම පිරිමියෙක් මම ස්ත්‍රියෙක් කියලා අන්න ඒ කෙනාට ඔය කතාව ගැළපෙනවා අන්න ඒ කෙනෙකුට නම් ගැළපෙයි කියලා සෝමා තෙරණිය මාරයාට කියනවා. එතකොට දැන් මේ අරහත්ත්වයටපත් වෙච්ච සෝමා තෙරණිය ගැන මේ කතාවෙන්නේ. එතන මෙතන දැන් ඔබට මේ දවස් ටිකේ කරපු දේශනා ටික අහන්න ලැබුණොත් ඒකෙදී විග්‍රහ කරලා පෙන්වන බුදුරණවහන්සේගේ ධර්මයේ තුල කුළු ගැන්වෙන අර්ථයක් ඒ තමයි මේ ලෝකයේ සියලු පැනවීම් සියලු ප්‍රඥාත්ති යෙදෙන්නේ කුමක් එක්කද මේ සක්කාය දිට්ඨිය මත පදනම් වෙලා ආත්ම දෘෂ්ටියත් එක්ක මම කියලා ගත්ත පදනමත් එක්ක තමයි සියලු පැනවීම් ලෝකේ තියෙන්නේ ප්‍රධානම තැන මම මට සාපේක්ෂ තමයි සියලු පැනවීම තියෙන්නේ මම කවුද නැත්නම් අතීත අනාගත වර්තමාන හීන ප්‍රණීත දුර ළඟ ආධ්‍යාත්මික බාහිර සියුම් ගොරෝසු කියන මේ සියලු පැනවීම් පැනවීම තියෙන්නේ මට සාපේක්ෂව. එතන මම කවුද කියන කාරණාව, ස්ත්‍රියද පුරුෂයද කියන කාරණාව එන්නේත් මමත් එක්ක. ලෝකේ පැනවීමක්, ලෝකේ ප්‍රඥාත්තියක්, ලෝකේ පැවැත්ම පිණිස පවතින ප්‍රඥාත්තිය. එතකොට එහෙනම් දැන් මේකෙදි හොඳට හිතන්න ඕන දෙයක් තියෙනවා. දැන් අපි අද මේ ගාතාව නිකන් ඔය කතා කරනවා. මේක අපි කතා කරන්නේ හැබැයි අර පළවෙනි එක විතරක් හිතලා චිත්තම් සුසමාහිතේ සමාධිය බ්‍රහ්ම ලෝකේ කාන්තාව නැහෙනි කියන කතාවක් එක විතරයි ගොඩක් අය කතා කරන්නේ. මේකට අපිට ගොඩාක් පැති තේරුම් ගන්න තියෙනවා. ඒ තමයි හොඳට හිතලා බලන්න දැන් අපි මූලපරයය සූත්‍රය කතා කරන්න ගියොත් මූලපරයය සූත්‍රයේ ලෝක පැනවීම ගැන විග්‍රහ කරනකොට සියලු පැනවීම පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන රූපාවචර අරූපාවචර බ්‍රහ්මලෝ දිව්‍ය මනුස්ස මේ හැම පැනවීමක්ම ලෝකේ ලෞකික දිට්ඨියෙන් යුක්ත කෙනාට හම්බ වෙනවා. සේක කෙනාට මාමඤ්ඤේ කියලා හම්බ වෙන්නේ. රහතන් වහන්සේට නමඤ්ඤේ නෑ නෙමෙයි නමඤ්ඤේ. නෑ කියනකොට අපි ගන්නෙ මගේ ඉඳලා මට මට සාපේක්ෂව නෑ කියලානේ. එතකොට ලෝකේ සියලු පැනවීම් නේ නමඤ්ඤේ වෙන්නේ. එතකොට මේ ස්ත්‍රී භාවයත් පැනවීම නමඤ්ඤේ. අවසාන ගාථාවෙන් කියන්නේ ස්ත්‍රී විතර නෙමෙයි. ඉත්තිභාව පුරුෂභාව. මේ දෙකම පැනවෙන්නේ කුමක් එක්කද? ඒ තමන්ගේ අස්මීති කියන මඤ්ඤිතයත් එක්ක. වෙමි කියන මඤ්ඤිතයත් එක්ක ඇති බවක් අපට හම්බ වුණා නම් මේ ඇති බවත් එක්ක තමයි ඇති කෙනා කවුද කියලා පැනවෙන්න යන්නේ. ලෝකේ වෙනස්කම් ඒ කියන්නේ දැන් දැන් මේ මගේ ඉස්සරහා තියෙන මේ මේ ෆෑන් එකට මම පුරුෂයෙක් කියලා පේනවද? නෑ. පුජ්‍යලයකට පේන්නේ. මේ ලෝකේ හැම එකක්ම යම්කිසි කෙනෙක් මත පදනම් වෙලා තියෙන්නේ. එතකොට මේ සියල්ලක්ම ඉක්ම වෙලා කියනවා. ස්ත්‍රී භාවය, පුරුෂ භාවය. නමුත් අපි මේක වැඩි කල්පනා කරන්නේ අපි කියනවා නෑ නෑ. ඒවා හරි, ඒවා නැහැ. ඒවද හිතින් විතරනේ නෑ. දැන් අපට හැබැයි අනිත් දේවල් ඔන්න රහතන් වහන්සේ පටිසමුපාදේ කතා කරනවා රහතන් වහන්සේට පටිසමුපාදේ අර අනිත් දේවල් ටික තියෙනවා. සංඥාව අනිත් කරුණු ටික තියෙනවා. හැබැයි මේවා ඉක්මවල. එතකොට මේ මේවා ඉක්ම මේ දැන් අපි පංචපාදානස්කන්ධේ වචන ටිකත් පටිසමුපාදේ වචන ටිකත් ලෝකයේ ප්‍රඥාත්ති කියන ඒවත් අපට දෙකක් වෙලා. මොකද අපට වෙලා තියෙන්නේ ලෝකයේ ප්‍රඥාත්තිය වෙන එකක්. පංචපාස්කන්ධ සහ පටිසමුපාද කියන්නේ වෙන එකක්. ඒවා කැලි දෙකක්. ධර්මයේ තමයි පංචපාස්කන්ධ පටිසමුපාදි තියෙන්නේ. එතකොට මේ ලෝකේ විග්‍රහය මේක. එතකොට ලෝකේ විග්‍රහයට නේද පංචපාස්කන්ධය කියලා කුළු ගන්නවලා බුදුරන් වහන්සේ සත්‍ය කරා යොමු කරන්නේ. වෙන දෙයකට නෙමෙයි. ඒ දෙයටමයි. අපට නොපෙනෙන දෙයක් පෙන්වන්නේ. නමුත් අපට ලෝකයේ වෙනවයි පංචීපාස්කන්ධ වෙනමයි. ඒ නිසා රහතන් වහන්සේ ලෝකයේදී ඒක ඉක්මවලා නමුත් පටිසමුප්පාද පංචීපාස්කන්ධවලදී යම් කොටසක් තියෙනවා. අපි අනිත් පැත්ත කරගිලා තමයි බලන්නේ. ලෝකයට ආවහම ලෝක ප්‍රඥාප්තියදී රහතන් වහන්සේට ඒදී හැම දැන් දැන් මේ සෝමා භික්ෂුණිය ඒ සෝමා තෙරණියට මම භික්ෂුවක් කියලා හිතෙනවද? නෑ. කවුරුත් දැක්කම මේ භික්ෂුවක් කියලා කියනවද? නෑ භික්ෂුණියක්. ලෝක ප්‍රඥාත්තියෙන් කාන්තාවක් කියලා නැද්ද? කාන්තාවක් තමයි. ස්ත්‍රී කෙනෙක්. බුදුරන් වහන්සේ පිරිමියෙක්, මිනිස්සෙක්. ලෝක ප්‍රඥාත්තිය. ඒ ඒ ලෝක ප්‍රඥාත්තියනේ. අද අපි තියෙන ලෝක ප්‍රඥාත්තිය පරිසමුපාදයත් එක්ක ජලපල මේ ප්‍රඥාවෙන් දත යුතු කාරණාව ලෝක ප්‍රඥාප්තිය විග්‍රහ කරනවා. දැන් මායයට මේ සෝමාතරණිය කියන්නේ මේ ලෝක ප්‍රඥාත්තිය ඉක්මවීම පිළිබඳ විග්‍රහය. චිත්තම් සුසමාහිතේ ඥානම් විවත්තමානම්මි සම්මා ධම්මං විපස්සතෝ. සිත සමාහිත වෙලා ඥානියෙන් යුක්තව මේ හොඳට ධර්මයේ සත්‍ය දකින්න කෙනාට ඒ ස්ත්‍රිභාවයේ පුරුෂභාවය අදාළ නැහැ. දැන් ස්ත්‍රිභාවයේ පුරුෂභාවය කියලා කියන්නේ මොකද්ද? දැන් අපි ආයතන ලෝකයේ ගත්තොත් මේ ආයතනත් එක්ක අපිට මේ ලෝකේ ගෝචරුන් එකක් නේ. ඇති දෙයක් ලෝකේ ඇති දෙයක් ලෝකේ ඇති වෙන හැටි දකිනකොට ඇති දේ නිර්වචන ඉක්මවනවා හැබැයි මේක නුවණින් වර්තමානයේ දැක්මක් අපි දකින්නේ නැතුව හිතුවට මේක වැරදි කියලා එහෙම වුණොත් එයා යන්නේ ලෞකික සම්මාදිට අතහැරලා මිච්ඡා දිට්ඨියටමයි ඇයි හිතන්නේ කොහොමද යා හිතන්නේ වැරද්දක් නේ ලෝකේ දැන් තමන්ගේ තියෙන ප්‍රත්‍යක්ෂය ලෝකේ යමක් ඇති බව ඇති ස්වභාවයත් එක්ක ඉන්නේ ඉතින් මේක නෑ කියලා කල්පනා කරොත් තමන් ඉන්න තැන ඉඳලා දෘෂ්ටියකට ගිහිල්ලානේ. එතකොට එයාට පින්න පව කියලා දෙයක් නෑ අම්මෙත් තාත්තෙක් නෑ. ඒ ඔක්කොම ඉක්ම වෙලා. එහෙනම් කුසල කුසල එයාට නෑ. අන්න වැරදියට ගන්න ගියාම. සාක්ෂාත් වීමක් නුවණක් මේක. නුවණකදී ඒක යෙදෙන්නේ නෑ මිසක් කල්පනාවකදී සත්වයක් නෑ පුජ්‍යලයක් නෑ කියලා කතා කිරීම බොරු. ඒක විතරකයක් තරකයක් විතරයි. මට දැන් බුදුරණවහන්සේ ප්‍රායෝගික ධර්මයක් පෙන්වන්නේ පංච උපාදානස්කන්ධේ චන්දරාගය ඇතිනම් සත්‍යය. දැන් මම හම්බ වුණේ මගේ මේ හිතවිල්ල තියෙන්නේ විතරකේ තියෙන්නේ. සත්‍යයේ පුජ්‍යලියෙක් නැහැ කියලා හරි හිතවිල්ල තියෙන්නේ මනයි ධම්මයි මනෝවිඤ්ඤාණ එකතු වුණා මටගත පංච පාස්කන්ධේ චන්දරාගය ඇති වුණාම. බුදුරණවහන්සේ දේශනා කරනවා පංච පාස්කන්ධේ චන්දරාගය ඇතනම් සත්‍යයා පුජ්‍යලයා කියලා. හැබැයි පංචීපදනස්කන්ධේ චන්දරාගය ඇති වෙලා අපිට තියෙනවා සත්වයේ පුජ්‍යලියෙක් නැහැ කියලා. සත්වයේ පුජ්‍යලියෙක් නැහැ කියන සංඥාව චේතනාව ඇත්තයි කියලා පිළි අරගෙන සත්වයේ කිඳගෙන අපි හිතන්නේ කියන්නේ සත්වයේ පුජ්‍යලියෙක් නැහැ කියලා. එතකොට අපට සත්වයේ පුජ්‍යලියෙක් ඇති වෙලා නැති බව දෘෂ්ටියකට ගිහිල්ලා. තණ්හාව ප්‍රායෝගිකව වර්තමානයේ දුර වෙච්ච තැනටයි සත්වයා ඉක්ම වෙන්නේ. ඒ කියන්නේ තමන්ගේ වර්තමානයේ දැන් මන දම මනෝවිඤ්ඤාණ එකතු වීමෙන් හටගත්ත පංචේපාස්කන්ධේ තණ්හාව දුර වෙන්නට ඕනේ. ඒක වර්තමානයේ හිතලා හිතන හරියන්නේ හිතුවට පස්සේ හිතන දේ සකස් වීමක්. එතන පංචේපාස්කන්ධයක් සකස් වෙනවා. ඒක තණ්හාවෙන් පිළි අරගෙන. සත්‍යයේ පුජ්‍යලියක් නෑ කිව්වට ඒක කල්පනාවක් විතරයි. සත්‍ය දැකලා නෙමෙයි. එහෙනම් මේ ඉත්තිභාවයේ පුරුෂ භාවයේ ඉක්මවන්නේ කොතනදද? ඒක යෙදෙන්නේ නැත්තේ චිත්තම්මි සුසමාහිතේ ඥානම්මි වත්තමානම්මි සම්මදම්මා විපස්සතු. මනාව සත් විපස්සනාව සත්‍ය වශයෙන්ම මනාව විපස්සනාවේදී ඥානී ඉපදිලා චිත්ත සමාහිත භවින් යුක්තව අන්න එතනදි තමයි ස්ත්‍රී භාවයේ පුරුෂ භාවයේ දෙන්නේ නැත්තේ. කල්පනාවක් නෙමෙයි. වර්තමානයේ දැක්ම. ඉතින් මාරයට කියන ඔබ ගිහිල්ලා ඔය ස්ත්‍රී පුරුෂයෙක් කියලා හිතාගත්ත කෙනෙක් එක්ක ඔක කියන්න. එයාලට නම් ඔක කියන්න සුදුසුයි. ඒ කියන්නේ ලෝකයේ නිදහස් වෙන්න වෙර නොදරන ඉන්න කෙනෙකුට ඔහොම කියන්න සුදුසුයි. නමුත් ඒ නික්මෙච්ච කෙනාට ඕක කියන්න සුදුසු නෑ. එහෙම දෙයක් පැනවීම නෑ. පැනවීම යෙදෙන්නේ මේක තම තමන්ගේ ලෝකෙනේ පැනවෙන්නේ. අපට තම තමන්ගේ ලෝකේ පැනවීමක් අදුම අපි කතා කරාට මේ ධර්මයේ ස්වාකාතයි ඕපනයිකයි කියලා වචන ටිකක් විතරයි. තමා තුලින් දකින්න කිය කියා අපට අපි පිටින් ඉන්න රහතන් වහන්සේ මනින්න හදන්නේ. තමා තුලින් මේ ධහම දකින්න තියෙන කියනවා වචනවත් කියනවා ඔක්කොම කියනවා. නමුත් අර රහතන් වහන්සේ මේට මේ රූප පේනවා සද්ද ඇහෙනවා ඒ ස්කන්ධ ටික තියෙනවා කියලා අනුන් මනින්න යනවා. දහම දිවෙන්නේ තමා දකින්න මනින්නේ අනුන්ව. වචනයට විතරයි කතා කරන්නේ. කොච්චර අපි මම අර උදේ කියවා වගේ සක්කාය දිට්ඨිය වර්ධනය වෙන්න ප්‍රතිපදාවට යොමු වෙනවා වගේ අපි කොච්චරනම් මේ ධර්මයෙන් වචනික වාචික අර්ථයකට විතරක් ගැබ්බෙලා ප්‍රායෝගිකව ධර්මයේ අර්ථයට යොමු වෙලා නැහැ. අනිත් එක දැන් ඒව බලව කියන්නේ දැන් අපි හිතන්නේ ඒව බලව කියනකොට එහි පස්සෙක කියනකොට වෙන ආගමක කෙනෙකුට වෙන්නද මේ කියන්නේ. අය අපට වෙන කෙනෙකුට ගිහිල්ලා මේකට ඇවිල්ලා බලන්න කියන්න පුළුවන්. අපි හිතන්නේ වෙන කෙනෙකුට මේ කියන්නේ අපට නෙමෙයි. ඒ අපි දැකලානේ. අපි සෝවාකාද සම්දිත්තික අකාලික ධර්මයේ ඇද්දකලා අනිත් අයට විග්‍රහ කරලා පෙන්නනවා මේ ධර්මයට ඒව බලව කියන්න පුළුවන්. ඇවිල්ලා බලන්න මේකට. අනිත් අයට කියන්නේ වෙන ආගමක අයට මේක වැරදි නෑ කියලා කියන්නේ. දැන් ඒව බලව කියන ගුණේ කාගේ තියෙන්නේ? මොකේ තියෙන්නේ? අපි ඔක්කොටම දහම දකින කම්ම ඒව බලව ඇවිත් බලන්න. අපි ගිහිල්ලා බලන්න ඕනේ ධර්මයට. අනිත් අයට කියන එකක් නෙමෙයි. දැන් මේ ධර්මයේ තියෙන්නේ අපටනේ. අපට ප්‍රායෝගිකව අත්දකින්නේ තියෙන්නේ. එහෙනම් ඒ ධර්මය තමයි ඒව බලවගෙන අපි නෙමෙයි. දැන් අපි හිතන්නේ අනිත් ආගම කෙනෙකුට ආ එන්න මේක බලන්න කියනවා කියලා තමයි අපිට හිතෙන්නේ. නමුත් මේ දහමේ ගුණයක් නෙව බලව කියන්නේ. ඒයි පස්සේ දහමට අපි ගිහින් බලන්න ඕනේ. නමුත් අපි ඔක්කොම අද වචන ටිකක් විතර ආ මේ එහි පස්සේකයි කියන්නේ එවිත් බලන්න කියලා ඕන කෙනෙකුට කියන්න පුළුවන්. අපි ඒ ඔක්කොම දන්නවා. නමුත් මේ ඕපනායක ධර්මයේ තමා තුලින් දකින්න දෙයක්ද මේ වෙලා තියෙන්නේ? නෑ. තමන් ගිහිල්ලා බලලාද? නෑ. අනිත් අයටයි කියන්නේ. පච්චත්තම් වේදබු නුවණ තියෙන කෙනාට ඉතින් අපි හිතනවා අනිත් අයට නුවණ තියෙනවා නම් එයාලගේ හැමෝට තේරෙන්නේ. අපට අදාළ නෑ ඒක. අපි දැන් දැකලානේ තියෙන්නේ. එච්චරටම අද මේ ධර්මයේ සක්කායදිට්ඨිය දුරු වෙන්න නෙමෙයි තියෙන්නේ. එච්චරටම අපි යොමු වෙලා තියෙන්නේ. අනිච්චනාටයි ඒක ගලපන්නේ. ස්වාක්ඛාත සම්දිට්ඨික කාලිකේ පස්සිකෝපනයික පච්චත්තම් වේතබුයින් හොය කියන නුවණින් යුක්ත දහම තමන්ගේ පැත්තට නෙමෙයි ගලපලා ගන්නේ. තමන්ගේ පැත්තට ගලපලා ගන්න තාක්කල් මම දන්නේ භාග්‍යතුන් වහන්සේ දන්නේ කියන තැනට යන තාක්කල් ශ්‍රාවකත්වෙට ඉන්නෙත් නෑ. එයාට මේ ධහමේ ಗುಣ තේරෙන්නෙත් නෑ. ඒ වගේම ඒ කෙනාට සක්කාදිට්ඨිය ප්‍රහාණය කරන්න තියා ඒකට ළඟා වෙන්නවත් බැරි වෙනවා. දැන් අපි දන්නවා සූත්‍රවල සමහර දේශනාවල තියෙනවා නිවනින් නිවන ඈත් වෙනවා කියන විග්‍රහ කරනකොට අපට හිතෙන්නේ නිවන ඈත් වෙන්නේ අර වෙන කට්ටියකටනේ කියලා. රූපං දිස්වා සති මුට්ටා පිය නිමිත්තම් මානසිකාරෝතෝ සාරචිත්තෝ වේදේති කංච අජ්ජෝසායතිත්‍ත්‍ති අවිජ්ජාච විහෙසාච චිත්තමස්සු පහඤ්ඤති එවං අපචිනතෝ දුක්ඛං ආරා නිබ්බාණන්ති උච්චති. ඔන්නම ගාතාවක් තියෙනවා මහමාළුන්කි සූත්‍රයේ. ඒක කියනවා නිවනින් ඈත් වෙනවා කියලා. රූපං දිස්වා සති මුට්ටාස. සිහි මුලා වෙලා රූප දකිනකොට. දැන් අපි සිහියෙන් රූප දකිනවා කියලා අපි තමයි හිතන්නේ. දැන් අපි සිහියෙන් රූප දකිනවා නම් අපට මොකද්ද හම්බෙන්න ඕන නැත්තේ? සත්‍ය දැකලා සක්කාය දිට්ඨිය කැඩෙන එකන්නේ. සති රූපං දිස්වා සති මුට්ටා. පිය නිමිත්තම් මානසිකරොත් අපට හිතෙන්නේ පිය කියනෝ රාගය තියෙන එක විතරයි කියලා. දැන් අපට හොඳයි ලස්සනයි කියලා අපට යම් කිසි විදියකින් ගැළපෙනවා නම් අපි ගලපල මනින්නේ පිය නිමිති. පිය නිමිත්තම් මානසිකර සාරාත චිත්තෝ වේදේති ඇලුණු සිතින් විදිනවා. රාග විතරක් නෙමෙයි අපට ඇලෙචිතින් විදින්නේ. තංච ආජ්ජෝසායේ තිට්ඨති ඒක බැස ගන්නවා. තස්ස වඩ්ඩන්ති වේදනා අනේකා රූප සම්භවක්. එතන වේදනාව වැඩෙනවා කියන ඒ නොයෙකුත් රූප පාදක කරගෙන. ඇයි දැන් මේක ලස්සන අන්න එතනින් පස්සේ නෝ මේ කාමයන් ඔස්සේ වැදිලා යන්නේ. තස්ස වඩ්ඩන්ති වේදනා අනේකා රූප සම්භව. අවිජ්ජාච විහෙසාච චිත්තමස්සූපහාඤ්ඤති වෙහෙසයිද අපහසුභාවයයි තමයි සිත පෙරණ එකක් ඊළඟට තියෙන්නේ. තස්ස වඩ්ඩಂತಿ අභිඥාච විහෙසා චිත්තමස්සු පහඤ්ඤති එවං අපචිනතෝ දුක්ඛම් මිහිමයි දුක රැස් වෙන්නේ. ආරා නිබ්බාණන්ති උචින් නිවන ඈතයි කියනවා. අපි හිතන්නේ මේ වෙන කවුරුවර ගැනයි මේ කියන්නේ කියලා. මේ කියන්නේ නිවන ඈත් වෙන්නේ අර ධර්මය අහන්නේ නැති ඒ කට්ටිය ගැන නෙමෙයි කියන්නේ. අපි ගැන නෙමෙයි. අපි කියන්නේ බලන්න ඕනේ චක්කුණා රූපං දිස්ව අහිං රූප දකිනකොට අපට මේක රැස් වෙනවද අපි ලං වෙනවද? නිවන ඈත් වෙනවද නිවන ලං වෙනවද කියලා. ඊළඟට සලායතන මහා සලායතන සූත්‍රය තියෙනවා. චක්කුං ඥානං පස්සංගතා චක්කුං අජානං අපස්සංගතා භූත රූපය අජානං අපස්සංගතා භූත චක්කු විඥානං අජානං අපස්සංගතා භූත චක්කු සම්පස්සං අජානං අපස්සංගතා භූත යම්පුදං චක්කු සම්පස්ස පච්චා උප්පජිත වේදිතං සුඛං වා දුක්ඛං වා තම්පි අජානං අපස්සංගතා භූත කියන්නේ ඇස රූප ඇසේ විඥාන ස්පර්ශේ ස්පර්ශයෙන් හටගත්ත වේදනාව දන්නේ නැත්නම් දකින්න නැත්නම් යථාර්ථයෙන් යථාර්ථයෙන් කියලා කියන්නේ මොකද්ද? ඇත්ත ඒ ආකාරයෙන් හටගන්න විදිය දකින්න නැත්නම් එයා මොකද කරන්නේ ආසාදාන පස්සිනෝ විහෙරතෝ එයා ආස්වාදයක් දකින්නේ ආස්වාදය කියලා කියන්නේ එය හොඳයි හරි කියලා හිතාගන්න එක ආස්වාදේ දකිනකොට මොකද වෙන්නේ අන්න එයා පංචපාස්කන්ධ එකතු කරනවා කියනවා පංචපාස්කන්ධයෙන් කරා යොමු වෙනවා කියනවා නිවන ඇතයි කියනවා නමුත් ඇස දන්නකොට දකිනකොට ඇස දන්නකොට දකිනකොට කියන්නේ පින්වතුනි ඇස හිතනකොට නෙමෙයි ඈ. දැන් අපි ගොඩක් වෙලාවට හිතනවා ආ මේ ඇහැ නාම රූපයෙන් හටගatti මේ රූපය මේ නාම රූපයෙන් හටගatti විඥානීය මෙහෙමයි මේකයි ස්පර්ශය කියලා අපි කල්පනා කරනවා. ඒ හිතන එකනේ කරන්නේ. ඇහැ දන්න දකින්නට ඕනේ. ප්‍රායෝගිකව දන්න දකින්නට ඕනේ. එතකොටයි නිවනට ලං වෙන්නේ. අනිත්‍ය දුකයි අනාත්මයි කියලා හිතන්නේ මොකද්ද? මනසට ආව අරමුණ නම් නිට්ටයයි සපයි ආත්මයි වෙලා. දැන් අපට ඇහැට වෙන රූපය අනිත්‍යයි දුකයි අනාත්මයි. එතකොට මේ හිතපු සිතුවිල්ල මොකද්ද? මනසට ආව අරමුණක්. ඒ අරමුණ නම් නිත්‍යයි සපයි ආත්මයි. ප්‍රායෝගික වර්තමාන අවස්ථාවේ අපි ධර්මයේ නැහැනේ. එහෙනම් බලන්න මේ ධර්මයට යොමු වෙන්න කොච්චර තීක්ෂණ බුද්ධියක් ඕනද? අපි හැම වෙලෙම සම්තිකේ නිබ්බාණං උච්චිත වෙන්නේ ආරා නිබ්බාණං උච්චිත වෙන්නේ. ආරා නිබ්බාණං උච්චිත නිවනින් ඈත් වෙන්නේ සම්තිකේ වෙන්නේ. නිවනට ලං වෙනවා නම් ප්‍රායෝගික වර්තමාන අවස්ථාවේ සත්‍යයක් දකින්නට ඕන. එතන තමයි සක්කාදිට්ඨි ප්‍රහාණය වැඩ පිළිවෙල. එහෙනම් මෙන්න මේ කරා යමු වෙන පින්වතුනි අපි හිතට ආව සංකල්පයකින් හරි කියලා තේරුම් ගැනීම නෙමෙයි ධර්මයේ කියලා කියන්නේ ප්‍රායෝගිකව අපි තුල සක්කාදිට්ඨිය කැඩෙන විදිහට ප්‍රතිපදාව ඉස්මතු වෙන්නට ඕන ධර්මය අහපු තැනදී අන්න ඒක තමයි යෝනිසෝ මනසිකාර උත්පාදයට එක්ක වෙන්නේ මේක පින්වතුනි ලෝකේ අපි කතා කරාට ඊටාම ස්වල්ප දෙනෙකුට තමයි හම්බ වෙන්නේ මොකද නැත්තම් බුදුවරු මෙච්චර පහළ වෙන්න අවශ්‍ය නැහැ ඊළඟට බුදුරන් වහන්සේ අර දුර්ලභව පෙන්ලා දෙන්න උපමා කියන්න එච්චර අවශ්‍ය වෙන්නේ. එච්චරට මේ ධහම දැකීම අතිශය දුෂ්කරයි. ඊටාම අල්පයක්, ඊටාම ස්වල්පයකටයි මේක හම්බෙන්නේ. එහෙම හම්බ වෙනවා නම් අපට මේ එකපාරටම අනවරාග්‍ර වූ ගමනක් ආපු සසරේ අපි බුදුවරු ඇස් දෙකෙන් දකින්න ඇති. අපි ඒත් අපේ කෝණට ගලපන්න ඇති. අනන්ත අප්‍රමාණ 이르දිවිද ඥාන ඇති කරන උඩින් යන්න ඇති වනගත වෙලා රූක්ෂ ප්‍රතිපදා පුරන්න ඇති ඒත් අපි මේකට අහු වෙලා හිටියේ සක්විති රජ සම්පත් විඳින්න ඇති අපි භක්ම ලෝකේ ඊළඟට අරූපාවච ලෝක අනන්ත අප්‍රමාණ ඉඳලා තියෙනවා නමුත් ඒ ආව ගමනත් එක බලනකොට අපිට තාම මේ දහමට හම්බුනේ නැති ගමනක් මේ තියෙන්නේ අපිට මේ දවසකින් දෙකකින් අවුරුද්දකින් හමාරකින් Tamanට තේරෙනවා කියලා හිතාගන්න එක කොච්චර වැරදිද අපි ඒ හැම අවස්ථාවකම ඉඩ දුන්නේ කොතෙන්ද? තමන් හරි කියලා තමන්ගේ සක්කාදිට්ඨිය වැඩෙන්න ඉඩ දුන්නේ. ඒ නිසායි ප්‍රායෝගිකව දහම දැක්කේ නැත්තේ. අපි දැන් හිතන්නට ඕන මේ ප්‍රායෝගිකව දහම දකින්න. අද සමහර ලාවට මේ සරලව යම්කිසි විග්‍රහයක් කියලා දීලා තමන්ට තේරෙන කෝණකින් යමක් අර්ථයක් හිතන අය හිතන්නේ නැහැ අපි මෙච්චර කාලයක් ඇයි එහෙනම් සසර ආවේ මේ ටික නොදැනද අනන්ත අප්‍රමාණ කාලයක් පුබ්බා කෝටින පඤ්ඤායති අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං සංදාහවිතං සංසරිතං කියලා බුදුරණන් වහන්සේ දේශනා කරන්නේ. බුදු බුදු ඇසට පේන්නේ නැහැ කියනවා. සමහර ලාවට වෙන අර්ථකථන වල කියනවා නෑ නෑ බුදුරණන් වහන්සේ ගැහැට පේනවා අර කියන්නේ නෑ කියලා. බලන්න බුදුරණන් වහන්සේගේ බුදුරණන් වහන්සේට බුදුරණන් වහන්සේ ලොකු තැනකට ගන්න හදනවා දහමට ගහලා. බුදුරණන් වහන්සේ දේශනා කරපු දහමට ගහලා බුදුරන් වහන්සේ හැකියාව ඉස්මතු කරන්න හදන කොච්චර අඥානකමක්ද? බුදුරන් වහන්සේ කියලා කියන්නේ දහමෙන් නිර්මිත වෙච්ච කෙනෙක්. බුදු වෙහැට පේන්නේ නැහැ කියලා පෙන්වන්නේ ඇයි? බුදු වෙහැටවත් දකින්න බෑ පටන් ගත්ත කොනක්. එච්චර අනවරාග්‍රයි. එහෙම ආව ගමනක් මේ තියෙන්නේ. ඒ ආව ගමනේදී අපි කොච්චර සසරේ බුදూరు දැකන්න ඇද්ද මහාන වෙන්න ඇද්ද 이르දි ලබන්න ඇද්ද උඩින් යන්න ඇද්ද වනගත වෙලා ඉන්න ඇද්ද සක්විති සජ සම්පත් ලබන්න ඇද්ද නමුත් ඒ එකදු අවස්ථාවක අපට මේ මේක ඇති කර දර්ශනීයට සක්කාදිට්ඨියේ ප්‍රහාණයට යන්න බැරි වුණා. අපට ඕක හිතෙන්නේ අපට අද මේ පුංචි දෙයක් හැටියට මේ දහම හිතෙන්නේ. එච්චර වැදගත් ඒ කියන්නේ සරල දෙයක් මේ හැටියට හිතෙන්නේ. හැබැයි සියුම් දෙයක් සරල දෙයක් තමන්ගේ පැත්තෙන් දකිනවනම් තමන්ගේ පැත්තට යොමු කරගෙන බලන්න ඕන. අපි තමන් අහුවෙලායි තමන් මුලාවටපත් වෙලයි අපි බාහිරත් එක්ක මේ වනින්නේ. ඉතින් ඒ නිසා හොඳට ප්‍රායෝගිකව සක්කාදිට්ඨිය හැදෙන්න ඕනේ. දැන් මේ දේශනාවේ ස්ත්‍රීභාවයේ පුරුෂභාවයේ ඉක්මවන ප්‍රතිපදාව කියන්නේ කොතනටද? සිත සමාහිත ඥාණයෙන් යුක්ත ධර්මීය විපස්සනා කරන විපස්සනාවත් එක්ක දකින දැනටයි කතා කරන්නේ. එහෙම මේ හිතට අපි ඇවිදilla කල්පනා මනසින් දැන් අපි කරන්නේ මොකද්ද? ආ මෙතන මේ ඇහැට පේන රූපේ ස්ත්‍රී පුරුෂයෙක් නෑ. මෙතන ධාතු ටිකක්, රූපේ ධාතු ටිකක්. ඔය කාගේ දෘෂ්ටියද? මක්කලී ගෝසාලගේ දෘෂ්ටියනේ. පකුද කච්චායනක දෘෂ්ටියනේ. මක්කලේ ගෝසාල පකුද කච්චායන කියන්නේ මේ ඉස්සරහට තියෙන ධාතු ටිකක් තමන්ගේ ධාතු ටිකක් මිනිස්සෙක් මැරුවාට ධාතු ධාතු අතරින් යන්නේ පිනප්පවක් කියලා දෙයක් නැහැ. ඔය දෘෂ්ටිය. මක්කලේ ගෝසාලගේ දෘෂ්ටියට යන අවසානයේ ධර්මයේ කියලා අල්ලගෙන. ඇහි තියෙන ධාතු ටිකක් ඉස්සරහා තියෙන ධාතු ටිකක් ධාතු ධාතු ක්‍රියාකාරීත්වයක් තියෙන්නේ. මෙතන සත්වයේ පුජ්‍යලයක් නේ. මේ මොකෙන්ද යන්නේ? කල්පනාවෙන්. කල්පනාවෙන් සත්වයේ පුජ්‍යලයක් ඉන්නවා. අපි හිතනවා ඇත්තටම නෑ කියලා. කොච්චර දෘෂ්ටියකට මේලාද? අපි කියවන බුදුරණවහන්සේගේ ශ්‍රාවකයෝ කියලා මක්කලී ගෝසාල පකුද කච්චායන්ලගේ දර්ශනය කතා කරන්නේ. හැබැයි බුදුරණවහන්සේගේ දහම ඇටියට මේ වචනෙන් කතා කරන්නේ. මක්කලී ගෝසාල පකුද කච්චායන්ලා දුන්න දර්ශනය. බුදුරණවහන්සේ දුන්නේ හිතලා විතර්ක කරලා කල්පනා කරලා ගන්න එකක් නෙමෙයි ප්‍රායෝගික වර්තමානයේ සාක්ෂාත්නයට පිළිවෙලා. අද අපි ප්‍රායෝගිකව වර්තමානයේ ශාක්ෂාත්‍ර වැඩපිළිවෙල හිතලා විතර කරලා කල්පනා කරලායි යොමු කරන්න හදන්නේ. ඒ නිසා තමයි මේ සියලු ප්‍රශ්න තියෙන්නේ මේ ධර්මයේ අද ගොඩාක් යොමු වෙන්න බැරිලා තියෙන්නේ. සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන වැඩපිළිවෙලකට යොමු වෙන්න බැරිලා තියෙන්නේ. අපි හැමෝම කුමන හෝ පැත්තකින් ධර්මයේ තේරුණා කියලා අල්ලගෙන සතුටු වෙන්නයි කැමති. ඒක තියෙන තාක්කල් පින්වතුනි සක්කාය දිට්ඨිය නම් කඩා ගන්නවා තියා හිතන්නවත් බෑ. මොකද අපි අහන්නෙම Tamanට තේරෙන විදිහටමයි. ඒ නිසා අපි Taman දන්න කෝණයකට ගලපන්න යන්න එපා. මෙතන මේ සෝමාතරණිය කියන්නේ ඉෂ්ටිභාවයේ පුරුෂභාවයේ තියන අයට ඔක් කතා කරන්න. අපට අපට කියවනම් හරි මාර්යය. අපට ඇත්තටම ඉෂ්ටිභාවයේ පුරුෂභාවයේ තියෙනවා. ඔන්න අපට කියවනම් හරි. මොකද අපි මේ මේ හැඟීමත් එක්ක ඉන්නේ. හැබැයි මේක අපි නෑ කියලා හිතුවොත් එහෙම වැරදි. නැති වෙන්නේ කතා කරන්න බැරි වෙන්නේ කොතනද? සම්මා ධම්ම විපස්සනා ඥානම් විවත්තමානම් ඥානයේ ඉපදිච්ච නිවම ආකාර විපස්සනා කරන සිත සමාහිත යුක්ත කෙනාටයි මේක කතා කරන්න බැරි. අනික් කෙනාට නෙමෙයි. ඊළඟ දේශනාව ගෞතමී සූත්‍රය කිසා ගෞතමිය උදේ පින්නපාත ගිහිල්ලා මේ අන්දවනේ එක්තරා රුකක් මුල වාසය කරනකොට මාරයට බය කරන්න හිතෙනවා මේ කිසා ගෞතමිය. කෙන්නුතුන් ඊළඟට කිසා ගෞතමියගෙන් අහනවා මෙන්න මේ විදිහට ආ මොකද ඔබ මේ දරු දරුව දරුව මැරිච්ච කෙනෙක් වගේ මූණ එල්ලගෙන ඉන්නේ දැන් කිසා ගෞතම චරිතයත් එක්ක අලලා අහනවා දරුව මැරිච්ච කෙනෙක් වගේ මූණ එල්ලගෙන ඉන්නේ ඇයි තනියම ඉන්නේ මොකද වනාන්තරයේට ඇතුළට ඇවිදිලා අලුත් මිනිස්සෙක් හොයනවද පුරුෂයෙක් හොයනවද කියලා අහන මාර්යා මේ රහත් තෙරණියකින් ගෞතම කිසා ගෞතමියකින් කිසා ගෞතමිය කල්පනා කරලා බලනවා කවුද මේ කියලා මාර්යා බව හඳුන ගන්නවා. මාර්යාට උත්තර දෙනවා අච්ඡන්ති මාත පුත්තම්මි පුරිසා ඒත දනිත්තිකා ලස්සනට උත්තර දෙනවා මට දරුවෝ මම ඇත්තම දරුවෝ මරන කෙනෙක් තමයි මාර්යා දන්නවනේ කාරණා මිනිසෙක් ඒ කියන්නේ මිනිසෙක්වත් පැත්තකට දීලා ඒ කියන්නේ ඒ ඔක්කොම මං අතහැරලා ඉන්නේ කිසි කෙනෙක් මට නෑ හැබැයි මම ශෝක කරන්නේ නැහැ මට ශෝකයක් නැහැ හැඬීමක් නැහැ ඒ වගේම මට කිසි බයක් නැහැ න සෝචාමි න රෝදාමි නතං භයාමි ආවසෝ මට ඇවැත්නි බයක්වත් නැහැ සබ්බත් විහෙතා නන්දි තමොක්ඛන්தோ පදාලිතෝ චෙත්වා මච්චුනෝ සේනං විහෙරාමි අනාසවාති හැම හැම දෙයක් ගැනම තිබිච්ච ආසාව නැති කරලා තියෙන්නේ. අ දරුවෝ ගැන, පුරුෂයෝ ගැන, මේ කියන සියලු සබ්බත් විහෙතානන්ද සියලු ආසනති කළා තියෙන්නේ. තමොක්ඛන්தோ පදාලිතා මේ අවිද්‍යාව නැත්නම් මේ අන්ධකාරය භයානක අන්ධකාරයේ සම්පූර්ණයෙන්ම සිදලා දැම්මා. අන්ධකාර නැත්තරම නැති කරලා දැම්මා. චෙත්වා මච්චුනෝ සේන මාරයාගේ සේනාව මම ජයගත්තා. මම ආශ්‍රව රහිතවයි මේ වාසය කරන්නේ කියලා සෝම ගෞතමී තෙරණිය මාරයාට උත්තර දෙනවා. ඊළඟට විජයා සූත්‍රය විජයා භික්ෂුණියත් ඒ විදිහටම පින්ඩපාතේ ගිහිල්ලා ඒ රුක් මුලට ගියාට පස්සේ වනාන්තරයේ අන්දවණේට ගියහම මාරයට හිතෙනවා විජයාචරණිය බය කරන්න ඕනේ කියලා විජයාචරණියට ඇවිදilla මෙන්න මේ වගේ කියනවා දහරාතුං රූපවති අග්ගඤ්‍ය දහරෝ සුසු පංචාංගිකේන තුරියේන ඒග ඒගොයි බිහිර බිහිර මමාසේති විද්‍යා භික්ෂුණියට කියනවා ලස්සන තැනැත්තිය කියන්නේ ලස්සන කෙනෙක් විද්‍යාතරණේ කියන්නේ ලස්සන තැනැත්තිය ඔයා තාම තරුණයි මමත් යෞවන වයසේ ඉන්නේ ඉතින් තරුණියෙක් තරුණියෙක් හැටියට මේ පංචදූරි වාදනෙන් සතුටු වෙමින් අපි ප්‍රීති වෙමු කියලා මාර්යා විජයාතරණියට කියනවා. විජයාතරණිය හඳුන ගන්නවා මේ මාර්යා කියලා. හඳුනගෙන මාරයාට කියනවා රූපා සද්දා රසා ගන්ධා පොට්ටබ්බාච මනෝරමා නීය මනස කියන්නේ සිත ඇලෙන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන මෙන්න මේ காரணා නී නීයාත යාම තුයිහෙව මාර නාහං නෙනත්තිකා ඔය මාරය ඔය සියලු දේවල් මම ඔබටම දෙනවා මට ඕවෙන් කිසිම වැඩක් නැහැ මනස ඇලුම් කරන හිත ඇලිලා යන රූප ශබ්ද ගන්ධ රස පහස කියන සියල්ලක් මම ඔබට දෙන මට ඕවා වැඩන්නේ. ඉමිනා පූතිකායේන මේ කය කුණු වෙන දෙයක්. බින්දනේන පබංගුණා මේ රෝගයන්ට මේ ශාරීරියේ රෝග උල්පතක් වගේ දෙයක්. මේ ශාරීරිය මට එපා වෙලා තියෙන්නේ අට්ඨියාමි හරායාමි කාමතණ්ණා සමෝහත මට මෙන්න මේ කය ගැන හරිම ලැජ්ජයි හරිම පිළිකුල් මට මේක එපා වෙලා තියෙන්නේ මම මේ තණ්හාව සම්පූර්ණයෙන්ම කාම තණ්හාව දුරු කරා කියලා විජයාචරණීය මායයට කියනවා. යේච රූප උපගා සත්තා යේච අරූපට්ඨායිනෝ යාච සන්තා සමාපatti සබ්බත් විහෙතෝ තමෝති. දැන් මේ කාමයන් ගැනනේ කිව්වේ. ඔය කාමයන් මම සම්පූර්ණයෙන් අයින් කරලා ඉන්නේ. ඕවා පිළිකුල් දෙයක් කියලා විග්‍රහ කළා. යේච රූප උපගා සත්තා යේච අරූපට්ඨායිනෝ රූප සත්‍යෝ සහ අරූප සත්‍ය දැන් කාමයන් වලට අයින් වුණාම ඊළඟට තියෙන්නේ රූප සහ අරූප. රූපාවචර බ්‍රහ්ම ලෝක අරූපාවචර බ්‍රහ්ම ලෝක. මේ යම්කිසි රූප සත්වයේ සහ අරූප සත්වයේ ඇද්ද යේච සත්තා සමප යම්කිසි සාන්ත සමාපත්තියක් ඇද්ද මොනවා හරි මේ ලෝකේ විග්‍රහ කරන යමක් ඇද්ද සබ්බත් විහෙතෝ තමෝති මම ඒ සියල්ලන්ම ගේ අඳුර නසලා දැම්මා ඒ සියල්ලන්ගේම අන්ධකාරයෙන් මම ඉක්මුණා සියලුම අන්ධකාරයෙන් ඉක්මුණා. කාමයේ විතරක් නෙමෙයි රූප රාග අරූප රාග යම් කිසි විදිහක සාන්ත විමුක්තියක් ඇද්ද මේ ලෝකේ විග්‍රහ කරන සියලුම දේ තුල තියෙන අන්ධකාරය. ඒතර අන්ධකාරය කියන්නේ මොකද්ද විග්‍රහ කරේ? ඒ හැම එකක්ම පදනම අවිද්‍යාව. ඒ සියල්ලක්ම මම ඉක්මෙව්වා කියලා විජයා තෙරණිය මාරයාට කියනවා. ඊළඟ දේශනාව තමයි උප්පලවන්නා සූත්‍රය. උප්පලවන්නා රහත් ත්‍රිණිය තමයි ඊළඟ මාරයට අවවාදයක් කතා කරන්නේ. උප්පලවන්නා භික්ෂුණිය උදේ කාලේ පින්දපාතේ ගිහිල්ලා පාතර සිව් දානි වනදලා අන්දවණේට පිටත් වෙනවා. අන්දවණේ සල් දුකක් මත සල් දුකක් යට වැඩ වාසය කරනකොට මාර්යාට හිතෙනවා මේ උපලවන්නා භික්ෂුණිය බය කරන්නට ඕනේ කියලා අදහසක් ඇති වෙනවා. අදහසක් ඇති වෙලා මාර්යා උපලවන්නා භික්ෂුණියට කියනවා මෙන්න මේ වගේ ගාතාවකින් භික්ෂුණිය කියන්නේ ලක්ෂණ කියන්නේ භික්ෂුණියගේ භික්ෂුණිය මුල පටන් අග දක්වාම කියන්නේ ගහේ මුල ඉඳලා අග දක්වාම මේ මල් පිපිච්ච සල් රුකක් මේක. මේ සල් ගහක් යටනේ වැඩ වාසය කරන්නේ. මුල ඉඳලා ගහේ මුදුන දක්වාම ලස්සනට සල් රුකක් මේ පිපිලා සල් පිපිච්ච ගහක් මේ තියෙන්නේ. ඔය ආවිත් ඉන්නේ අනේ එතනට. හැබැයි ඉතින් ඔයාගේ ඔය රූපේ ලස්සන හා සමාන වෙන දෙයක් නැහැ කියනවා. ඒ කියන්නේ අර ගහේ ලස්සනටත් එහා ගියපු ලස්සනක් රූපේ තියෙනවා. හැබැයි ඉතින් මෙහෙට ආව කාන්තාවෝ හැමෝම ඔය විදිහෙම තමයි. ඒ නිසා ඔහොම ගත කරන්න එපා. ඒ මෝඩිය ඔයා සල්ලාලයන්ට බය නැද්ද කියලා අහනවා. එතකොට ඔක්කොම ආවාය සල්යාලන්ගෙන් විනාශ වුණා කියන කාරණාව කියලා තමයි මේ මාරයා මේ උපලවන්නා රහත් ternary බය කරන්න හදන්නේ. ඒ අවස්ථාවේදී උපලවන්නා රහත් ternary මේ මාරයා කියලා හඳුනගෙන මාරයට ගාතාවක් කියනවා. සතං සහස්සානපි දූතඛානං ඉදාගතා තදිසකා භවෙය්‍යු ලෝමංන ඉංජයාමීන සන්තියාමීන මාරං හයාමි තමෙක් තමෙක්ඛි කාපි ඒසාන්ත අන්තර දහයාමි කුච්චින් වා පවිස පවිසාමිතේ පබුත් පබුමන්තරි කායම්පි නිට්ටං නිට්ටන්ති මං න දක්ඛಿತಿ මාරයාට මේ උපලවන්න තෙරණිය 이르දියක් නේ කියන්නේ බය කරන උපලවන්නා තෙරණිය මාරය ඔබ ඔබ වගේ සල්ලාලියෝ ලක්ෂයක් ආවත් මගේ එකකෙන් එක ලොම් ගහක්වත් හොලවන්න බෑ කියනවා ඔබ වගේ සල්ලාලියෝ ලක්ෂයක් ආවත් මගේ එක ලොම් ගහක්වත් හොලවන්න බෑ මගේ කිසිම තැති ගැනීමක් නැහැ මමගේ මම තනියමයි හිටියේ මම කිසිම බයක් නැහැ. මට ඕනම් පුළුවන් අතුරුදහන් වෙන්න. අතුරුදහන් වෙලා උඹේ බඩ ඇතුළට රිංගන්න පුළුවන්. උඹේ ඇහි වෙම්මට යන්න පුළුවන්. 이르දි බලලාභී අතර අග්‍ර භික්ෂුණිය උපලවන්නා රහත්ත්වරණිය. එතකොට කියනවා මට උඹේ ඕනම් ඇස් පියාට ඇතුළට උඩට නගින්න පුළුවන්. බඩ ඇතුළට රිංගන්න පුළුවන්. එතකොට උඹට මාව දකින්නවත් බෑ. මේ සිත මම සම්පූර්ණයෙන් වසන් කරගෙන තියෙන චිත්තස්මින් වසීභූතම්හි ඉද්ධිපාදා ස්වභාවිතා 이르දිපාද හොඳට වඩලා හිත සම්පූර්ණයෙන් මම වසන් කරගෙන ඉන්නේ. සබ්බ බන්ධන මුත්තොම්මි නතං බහායා බහයාමි ආවසෝති සියලු බන්ධන වලින් මම නිදහස් වෙලා ඉන්නේ. මට කිසිම බයක් නැහැ කියලා උප්පලවන්නා රහත් තෙරණිය මාර්යාට උත්තර දෙනවා. ඊළඟට මාර්යා යන්න යනවා දුකෙන් යුක්තව. ඊළඟ සූත්‍රය ඡාලා සූත්‍රය. ඡාලා භික්ෂුණිය මුල් කරගෙන ඡාලා භික්ෂුණිය කරපු දේශනාවක්. නැත්නම් මාර්යා ඡාලා භික්ෂුණිය ළඟට ආවහම මාර්යාට කරපු ගාතාවක් එක තියෙනවා. ඡාලා භික්ෂුණියත් අර විදිහටම අන්දවණේට පිටත් වෙලා ගියාම පින්ඩපාත වළඳලා ඉවර වෙලා දිවා විහරණය ගත කරනකොට මාර්යා චාලා භික්ෂුණී ළඟට ඇවිදලා මෙන්න මේ වගේ අහනවා. කිනුතුම් භික්ඛුණීන ක්‍රෝ රෝචේසි. භික්ෂුණිය නුඹ කුමකටද කැමති නැත්තේ? නුඹට කුමක්ද නුරුස්සන්නේ කියලා අහනවා. චාලා භික්ෂුණියගේ. ජාතින් කොහන් ආවසොන රෝචේමීති. ඇවැත්නි මම ඉපදීමයි මට රුස්සන්නේ නැති කියන්නේ මම අකමැති ඉපදීමටයි. මට ඉපදීම තමයි අකමැති දේ කියලා චාලා භික්ෂුණිය මාර්යාට උත්තර දෙනවා. කින්නු ජාතින් නරෝචේසි ජාතෝ කාමානි බුඤ්ජති කෝනුතං ඉද මාප මාද මාදපයි ජාතින් මාරෝව භික්ඛුනීති ඇයි ජාතියට රුචි නොකරන්නේ ඉපදුනාට පස්සේනේ මේ කාමයන් භුක්ති විඳින්න තියෙන්නේ ඉපදෙච්ච කෙනාට තමයි මේ කාමයන් භුක්ති විඳින්න තියෙන්නේ ඇයි ජාතියට අකමැති වෙන්නේ කැමති නැත්තේ කියලා අහනවා පුළුවන් ඒ නිසා භික්ෂුණිය ඉපදීමට ආස කරන්න ඕනේ ඔය විදිහට කවුද කියලා අහනවා කෝණු කවුද මේ ඉපදීමට ආස කරන්න එපා කියලා කියන්නේ මාර්යාට උත්තර දෙනවා භික්ෂුණිය ජාතස්ස මරණං හෝති ජාතෝ දුක්ඛාති පුස්සති කන්දං වදං පරිකිලේසං තස්මා ජාතින්න රෝචේ ජාතස්ස මරණං හෝති අන්න මේ කාරණාව දැන් ඔන්න බලන්න පටිච්චසමුප්පාදයක් නෙමේ විග්‍රහ කරන්නේ මොකද්ද උපන් කෙනාට මරණය උරුමයි. ජාතස්ස මරණං හෝති. ඉපදුනා නම් මැරෙනවා. ඉපදුනා නම් මැරෙනවා. ඒ කියන්නේ ඉපදීම ඇති තැන මරණය ඇත කියන්නේ පටිසමුපාද විග්‍රහය නෙමේ. ඉපදීම උපන් සත්වයාට මරණය උරුමයි කියන විග්‍රහයයි මේ තියෙන්නේ. දැන් අපි දන්න පටිසමුපාද මේකට ගලපන්න යන්න එපා. ඊළඟට කියනවා ජාතෝ දුක්ඛාසු පුස්සතිය කියන්නේ ඉපදිච්ච කෙනා තමයි මේ දුක ස්පර්ශ කරන්නේ. දුක ලැබෙන්නේ ඉපදිච්ච කෙනාටමයි. කන්දං වදං පරිකිලේසං තස්මා ජාතින රෝචසි. අන්න විග්‍රහ කරලා පෙන්නනවා. මේ සියලු කම් කටලු බාධක මේ ඔක්කොම ලැබෙන්නේ අන්නේ නිසයි. මේ සියලුම කම් කටලු බාධක මේ සියලු දේවල් කෙලෙස් වද හිංසා ඔක්කොම ලැබෙන්නේ ඉපදිච්ච නිසයි. බුද්ධෝ ධම්ම දේශේසි ජාතියා සමතික්කම අන්න බුදුරන් වහන්සේ දැන් පෙන්නපු ධහම කියනවා බුදුරන් වහන්සේ ධර්මයේ දේශනා කරා මේ ජාතිය ඉක්මවන්න ජාතිය ඉක්මන ධර්මයක් බුදුරන් වහන්සේ දේශනා කරා සබ්බ දුක්ඛ පහානාය යෝමං සච්චේ නිවේසයේ සියලු දුක නැති කරන අන්නේ සත්‍ය මේ සත්‍යයට පිහිටවීමයි භාග්‍යතුන් වහන්සේ කියලා දෙන්නේ ඒ සත්‍යයේ මාව පිහිටෙවි ඒ භාග්‍යතුන් වහන්සේ. යේච රූපූපගා සත්තා යේච අරූපට්ඨායිනෝ නිරෝධං අප්පජානන්තා ආගන්තරෝ පුනබ්බවಂತಿ. මේ රූප ලෝකය නැත්නම් රූප රූපී ස්වභාවයේ රූපයට යොමු වෙච්ච ගතිය සත්‍යය අරූපයට යොමු වෙච්ච සත්‍යය කියන අරූපයට යොමු වෙච්ච ගතිය මෙන්න මේ ඔය කිසි කෙනෙකුට Nirodha සත්‍ය දැන නොගත්තොත් ඒ කියන්නේ නිරෝධං අප්පජානಂತಿ. යම් කිසි කෙනෙක් රූපයේ ලෝකයට යොමු වෙලා හිටියත්, අරූප ලෝකයට යොමු වෙලා හිටියත්, දැන් අර ජාති ජරා මරණ නිදහස් වෙන්න කියලා අයින් වෙනකොට යන්නේ රූප ලෝකේ අරූප ලෝකෙට. ඔය මොකකට යොමු වෙලා හිටියත් ඒ කිසි කෙනෙක් නිරෝධං අප්පජානಂತಿ නිරෝධය කියන කාරණාව දකින්නේ නැහැ. ආගන්තාර ඒ අය නැවත නැවතත් සසරටමයි එන්නේ. නැවත නැවත හොටපු නරවැයක් තියෙනවා. එනං රූප ලෝකේ අරූප ලෝකේ ඒ සියලු අයට නැවත පුනර්භවය ඇති බව මේකෙන් ලස්සනට පැහැදිලි වෙනවා. ඊළඟට උපචාලා. උපචාලා කියන රහත් තෙරණිය පින්ඩපාත ගිහිල්ලා අන්දවණේට පිටත් වෙනවා දිවා විහරණේ ගත කරන්න. දිවා විහරණේ ගත කරන්න පිටත් වුණාට පස්සේ මේ උපචාලා භික්ෂුණිය බය කරන්න මාරයාට හිතෙනවා. මාරයා එනවා බය කරන්න. බය කරන්න ඇවිදilla මාර්යා ප්‍රශ්නයක් අහනවා. කතනුතුං භික්ඛුනි uppajjittu kamaati අහනවා ආයුෂ්මත් භික්ෂුණී භික්ෂුණීන් අහනවා භික්ෂුණී ඔයා කොහේ ඉපදෙන්නට කැමති උපචාලා තෙරණිය උත්තර දෙනවා නොකහං ආවසෝ කතචි uppajjittu kamaati එවත්නි මම කොතනකවත් උපදින්න කැමැත්තක් නැහැ කියනවා මාරයා කියනවා තාවතින් සාච යාමාච තුසිතා ඡාපි දේවතා නිම්මාන රතිනෝ දේවේ යේ දේවා වසවත්තිනෝ තත්ත චිත්තං පනිදේහි රතින් පච්චු පච්ඡානුභෝසති इति ඔන්න මාරයාගේ බණ ඒ කියන්නේ මාරයා තමයි මේ විදිහට දැන් මේ උපචාලාට කියන්නේ මොකද්ද තාවතින්සාවේ යාමයේ තුසිතේ දෙවිවල නිම්මානරතියේ පරනිම්මිත වසවත්තියේ මෙන්න මේ වගේ ගිහිල්ලා උපදින්න කියලා කියන ඔයගේ හිත පිහිටවා ගන්න කියනවා. ඔයාට ඒ වගේ හොඳ පංචකාම සැප සම්පatti ලබන්න පුළුවන්. තාවතින්ස යාම තුසිත නිම්මානරතියේ පරනිම්මිත වසවත්ති කියන මෙන්න මේ වගේ හිත පිහිටවා ගන්න ඒවට යොමු කරගන්න. එතකොට ඔබට පුළුවන්කම ලැබෙනවා අන්න ඒ වගේ පංචකාමයන් භුක්ති විඳින්න. උපචාල රහත් ත්‍රණිය කියනවා තාවතින්සාච යාමාච තුසිතා ඡාපි දේවතා නිම්මාහතිනෝ දේවා යේ දේවා වසවත්තිනෝ කාම කාම කාම බන්ධන බද්ධා තේ පන්ති මාර වසං පුනං මේ තාවතින්සේ යාමයේ තුසිතේ නිම්මාරතිය පරණිම්මිත වසවත්තිය කියන මේ සියල්ලම කාම බන්ධණයෙන් බැඳිලා ඉන්නේ නුඹටමයි මාරය වසඟේමයි තියෙන්නේ කියලා මේ උපචාලා කියනවා භික්ෂුණී කියනවා. සබ්බෝ ආදිපිතෝ ලෝකේ සබ්බෝ ලෝකේ පදූපිතෝ සබ්බෝ පජ්ජලිතෝ ලෝකේ සබ්බෝ ලෝකේ පකම්පිතෝ මේ ලෝකේ ඇවිලගෙන තියෙන්නේ මේ ලෝකයේ සම්පූර්ණ මුළු ලෝකෙම ඇවිලගෙන තියෙන්නේ මුළු ලෝකෙම දුම් දමනවා මුළු ලෝකෙම ගින්නෙන් දිලිසෙනවා මුළු ලෝකෙම කම්පා වෙලායි තියෙන්නේ කියනවා අකම්පිතං අජලිතං අපුදුජ්ජන සේවිතං අගත යත් මහරස තත්මේ නිරතෝ මනෝති අකම්පිත වෙච්ච කම්පනයක් නැති අජලිත ගිනි නොගන්න පුතඥ නොවන ඒ වගේම පුතඥයන් නොව සේවනීය නොකරන අගත යත් මාරස් මාර්යාගේ වසඟයට නැති කියන්නේ මාර වසඟයට යන්න බැරි තත්ත්මේ නිරතෝ මනෝති අන්නේ නිවනෙහි තමයි මම ඇලිලා ඉන්නේ කියලා මේ උපචාරා භික්ෂුණිය මාරයට උත්තර දෙනවා අර සියලු ලෝකවල තියෙන්නේ මාර වසඟේ කාමයන්මයි මම බුදුරජාණන් වහන්සේ වදාළ මෙන්න මේ නිවනට යමු වෙලා ඉන්නේ කියලා උපචාලා භික්ෂුණිය මාරයට කියනවා ඊළඟට සීසුපචාලා කියන භික්ෂුණිය සීසූපචාලා භික්ෂුණිය බුදු ඒ අන්දවණියට ගියාට පස්සේ දිවා විහෙරණයකට කරන්න. එතකොට දැන් මේකෙන් තියෙනවා අන්දවණේ අසුරු කරගෙන භික්ෂුණීන් ගොඩාක් වාසය කරලා තියෙනවා. භික්ෂුණීන්ලගේ වාසස්ථානයක් ආරණ්‍යයක් හැටියට ඒ අන්දවණේ ආශ්‍රිතව තිබිලා තියෙනවා. පාපී මාරාට හිතනවා මේ සීසුපචාලා කියන භික්ෂුණිය බය කරන්න ඕන කියලා. කසුනුතුම් භික්ෂුණී පාසණ්ඩං රෝචේ සීති අහනවා භික්ෂුණිය නුඹ කුමන දෘෂ්ටියක්ද කැමති වන්නේ? පාසණ්ඩයක්ද කියන වචනේට ගොඩක් අර්ථය දෙන්නේ දෘෂ්ටියක්ද නැත්නම් කාගේ කාරණාවකටද? දැන් කවුරු කියන දෙයක්ද ඔබ යමු වෙලා ඉන්නේ කියලා අහනවා. නකවහං ආවසුව කස්සති පාසණ්ඩං රෝචේමේති. මම කාගේවත් දෘෂ්ටියක් රෝචි කරන්නේ නැහැ. මම නැත්නම් මම කිසිම පාසණ්ඩ කෙනෙක් ඒ ඒකකට යොමු වෙලා නෙමෙයි ඉන්නේ කියනවා. ඊළඟ මාර්යා කියනවා කෙන්න ඔද්දිස්ස මුණ්ඩසි සමන විය දිස්සසි නච රෝචේසි පාසන්ඩෝ කිමව කිමි කිමිව චරසි මොමුහාති මාර්යා කියනවා සීසුපචාලා භික්ෂුණියට එහෙනම් ඔබ මොකද්ද හිස මුඩු කරගෙන ඉන්නේ ශ්‍රමණියක් වගේ ඉන්නේ පේන්නේ කවුරු උදෙසා හිසමුඩු කරගෙන ඉන්නේ? කවුරුන් උදෙසාද මේ හිසමුඩු කරගෙන ඉන්නේ? ඒ පාසන්ඩියෙක් නැත්තම් ඒ කාගවත් දෘෂ්ටි වලට කැමති නැත්තම් ඇයි ওই විදිහට වාසය කරන්නේ? මෝඩියෙක් වගේ හැසිරෙන්නේ ඇයි කියලා අහනවා. කාගවත් දෘෂ්ටික රුචි කරන්නේ නැතුවම වාසය කිරීම. ඊට බහිද්දා පාසන්ඩෝ දිට්ඨිසු පසී දන්තිත්තේ නතේසං ධම්මං රෝචේමි නතේ ධම්මස්ස කෝවිදෝ ඔය පාසන්න නැත්නම් ඒ එක එක්කිනාගේ දෘෂ්ටි කියන කාරණා ඒ ඒ ඔක්කොම අතහැරලා බාහිර දේවල් කියනවා. බුදුරයන් වහන්සේගේ ශාසනයෙන් එපිට තියෙන දෙයක්. අන්න ඒ සියලු දේවල් වල තමයි ඔය ඒවලට ඒව තමයි කට්ටිය ගැලිලා ඒවත් එක තමයි ඉන්නේ. ඒ මතවාදත් එක්ක තමයි ඉන්නේ. හැබැයි මේ ධර්මයට කැමති වෙලා ඉන්න ධර්මයට යොමු වෙලා ඉන්න කෙනාට එහෙම වෙන්නේ නැහැ. ධර්මයේ තෝරගත්ත කෙනා එහෙම වෙන්නේ නැහැ. ඒ කෙනාට එවැනි දෘෂ්ටියකට යොමු වෙලා ඉන්න කෙනෙක් ධර්මයට ඉන්නෙත් නෑ කියනවා. අදක්ෂයි කියනවා. ඒ විදිහට යම් දෘෂ්ටියක රිංගකට ඉන්න කෙනා මේ ධර්මයට යොමු නොවන බව සීසුපචාලා භික්ෂුණිය ප්‍රකාශ කරනවා. ඒතකොට මේ මේ හැකියාව බුදුරන් වහන්සේට නම් සමහර අයට තියෙනවා ගොඩ ගන්න. ජම්බුකා ජීවක හිම මිනිස්සු කොච්චර සාදු කියාගෙන වැඳගෙන ගියාද? දැන් අද අපිට හිතුණාට අපි නම් ඔයගේ පස්සේ යන්නේ නැහැ කියලා. ඒක අපි හිතන එකක් විතරයි. අදටත් අපට හමුනොත් එහෙම දුෂ්කර ප්‍රතිපදාවකින් යුක්ත මොනවා හෝ දෙයක් කරන අය ඒකටමයි කැමති. එච්චරට මේ ලෝකයේ මිනිස්සු අන්ධයි. අත්තිසාක්‍ය කුලේ ජාතෝ බුද්ධෝ අපපටි පුද්ගලෝ සබ්බහ බිබුං මාර නුදෝ සබ්බතම පරාජිතෝ සබ්බත මුත්තෝ අසිතෝ සබ්බං පස්සති චක්කුමා අන මේ සීසුපචාලා භික්ෂුණී කියනවා මේ ශාක්‍ය වංශයේ පහළ වෙච්ච අත්තිසාකේ කුලේ ජාතෝ බුද්ධෝ අප්පටිපු කිසි කෙනෙකුට සමාන කරන්න බැරි කෙනා තමයි බුදුරයන් වහන්සේ. සබ්බා බිබුන් සියල්ලම මැඩගෙන ඉන්නේ. ඒ කියන්නේ අභිභවනය කළ කෙනෙක්වත් කවුරුත් නැහැ ඊට ඉහළ කෙනෙක්. ඊළඟට සබ්භාවිබුන් මාරනුදු සබ්බතම ඒ කියන්නේ සියලු ආකාරයේ අයම් පරාජයටපත් කරලා මේ මාර සෙනඟ පරාජයටපත් කරලා ඉන්නේ හැම දෙයකින්ම නිදහස් වෙලා ඉන්නේ සබ්බත මුත්තෝ අසිතෝ සබ්බං පස්සති චක්කමං සියලුම දේ අත්මේ කෙලෙස් වලින් දුර වෙලා දහම් ඇසින් යුක්තව තමයි බුදුරයන් වහන්සේට මේ හැම දෙයක්ම පේන්නේ. ඒ දහම් ඇසින් යුක්ත තමයි බුදුරන් වහන්සේ හැම දෙයක්ම මේ ලෝකයේ දිහා බලන්නේ පස්සති සබ්බං පස්සති චක්කමං ඊළඟට සබ්බ කම්මක්ඛයපත්තෝ විමුක්තෝ උපරිසංකේ යෝ මයං භගවා සත්තා තස්ස රෝචේමි සාසනಂತಿ සබ්බ කම්මක්ඛයපත්තු සියලු කර්මයන් ශය කරන විමුක්තියටපත් වෙන උපදී නැත්නම් සියලු කෙලෙස් නැත්නම් යමක් ප්‍රකට වෙන දේ සියලු දේ ෂය වෙන යෝමයන් භගවා සත්තං අන්නේ විදිහට පෙන්ලා දෙන ඒ නිදහස් වෙන ආකාරය පෙන්ලා දෙන ඒ ශාස්ත්‍රුන් වහන්සේ තමයි ඒ භාග්‍යතුන් වහන්සේ තමයි මාගේ ශාස්ත්‍රුන් වහන්සේ මම අන්නේ ශාසනය තමයි රුචි කරන්නේ කියලා මේ උතුම් දහම තේරුම් ගත්ත මේ මම නිවනට නැත්තම් මම මේ සියලු දේ නිදහස් වුණා කියලා දේශ ප්‍රකාශ කරපු මේ සීසූපචාලා භික්ෂුණිය මාරයාට කියනවා ඊළඟ සූත්‍ර දේශනාව සේලා සූත්‍රය සේලා භික්ෂුණිය තමයි ඒ කරුණ ටික දේශනා කරන්නේ සේලා භික්ෂුණියත් අන්දවණේ ඇසුරු කරගෙන වාසය කරන්නේ පින්ඩපාතේ ගිහිල්ලා දානි වළඳලා පාතර සිවුරු අරගෙන අන්ද වනයේ එක්තරා රුකක් මුල දිවා විහරණේ ගත කරනකොට මාරයාට හිතෙනවා මෙන්න මේ භික්ෂුණිය බය කරන්න ඕනේ කියලා. ශේලා භික්ෂුණිය බය කරන්න ඕනේ කියලා හිතෙනවා. හිතිලා අහනවා කේනිදං පකතම් බිම්බං කන්නු බිම්බස්ස කාරකෝ කන්නු බිම්බං සමුප්පන්නං කන්නු විම්බං නිරුජ්‍යති. ඔන්න අහන ප්‍රශ්නේ මේ මායාවේ ප්‍රශ්නයක් ඈ. කේනිදං පකතම් බිම්බ මේ බිම්බය නැත්නම් එතන මේ පුජ්‍යලය නැත්නම් මේ ලෝකයේ හම්බෙච්ච මම කියන නැත්නම් මෙන්න මේක කවුද හැදුවේ කියලා අහනවා මේ කය කන්න බිම්බස කාගේ කවුරු කරපු දෙයක්ද කවුද මේක කරේ කින්න බිම්බං සමුප්පන්න මේ මේක හටගත්තේ කොහොමද කියලා අහනවා. කින්න විම්මා නිරුද්ධිත මේ නිරුද්ධ වන්නේ කොහොමද? දැන් ඔන්න අපට ටිකක් මේක පටිසමුපාදය වගේ කියලා දැන් හිතෙනවා. දැන් හටගත්තේ කොහොමද කිව්වට දැන් අපි දන්නව නේද මම උදාහරණයක් කියන්නම්. මේ කෝපේ හටගත්තේ මොන වගේන්ද? මැටි වලින්. ඒක අපි දන්නවනේ. ඊළඟට මේ මේසි හටගත්තේ ලී වලින්. ඊළඟට මේ ගොඩනැගිල්ල හටගත්තේ gadol වලින්. මේක අපි දන්නේ නැද්ද? දන්නවා. ඔය හට ගැනීම දන්නවා. ඕක තමයි ලෝකයාගේ හට ගැනීම හැමෙන්නේ. අපි හිතනවා අපිත් දන්නේ ඕක තමයි බුදුරණවහන්සේ කියපු දේ. ඕක තමයි ලෝකේ හටගෙන. දැන් අපි මේ කය ආවේ කොහොමද? බුදුරණවහන්සේත් ඒක දේශනා කරනවා. අම්මගෙන් තාත්තගෙන් පෝෂණය වෙලා ආව කයක් අපේ තියෙන්නේ. ඊළඟට තවත් ඔකට අපි කර්මයක් දානවා. මේක තමයි ලෝකේ හට ගැනීමක් කියන කාරණාව හම්බ වෙන්නේ. බුදුරණවහන්සේ ප්‍රත්‍යයෙන් උපදිනවා කියපු කාරණාවයි මේකයි අතර වෙනස. මොකද මායාට එහෙනම් හොඳ පරිසම්පාදන වුණක් අහන තියෙනවා. මේ මේ මේ මායා මේක අහන්නේ කුමක් කරන්නද? බය කරන්නනේ අහන්නේ. භික්ෂුණිය බය කරන්න අහන්නේ. භික්ෂුණිය පැති ගන්නවන්න අහන්නේ. පැති ගන්නවන ධර්මය අහනවනේ. මේ අහන්නේ මොකද්ද? කවුද ඕක කරේ? කවුද ඔය ඔබ කියන්නේ මේ බිම්බය නැත්නම් මේ කය නිර්මාණය කරේ? හැදුවේ කවුද? මොකද්ද හැදිච්ච හේතුව කොහොමද ඕක නිරුද්ධ වන්නේ? ඔන්න ඔය කරුණ ටික අහන. ඔන්න මේ රහත් සේලා භික්ෂුණිය උත්තර දෙනවා මහරයාට මාරය බව දැනගෙන. නයිදං අත්ත කතම් බිම්බං නයිදං පර කතං අගං. ඔන්න මුල් දෙකට උත්තර දුන්නා. මොකද්ද කවුද දැන් නයිදං අත්ත කතම් බිම්බං මේ බිම්බය තමා කරපු එකක් නෙවෙයි. ඔන්න අර තිත්තායතන සූත්‍රයේ තීර්ථායතනයන්ගේ දෘෂ්ටි වලට පහර වදිනවා. නයිදං අත්ත කතම් බිම්බං. තමන් කරපු දෙයක් නෙවෙයි. නයිදං පර කතං අකං. අනුන් මේ ඊශ්වරයම අවපු දෙයක් නෙවෙයි මේ දුක කියන එක. හේතුන් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුජ්ජති. එතකොට හේතු වෙනුයි හටගත්තේ හේතු භංග වුණාමයි නිරුද්ධවන්නේ. ඔන්න ඔන්න පටිසමුපාද විග්‍රහ කරනවා. හේතුන් පටිච්ච හේතු ප්‍රත්‍යනොයි හටගන්නේ. හේතු භංග වුණාම නැති වුණාම නිරුද්ධ වෙනවා. යතාඤ්‍යතරම් බීජං කෙත්තං උත්තං විරූහති පටවීර සංචාගම්ම සිනේහට සදෝ බය යම් කිසි විදිහකද මේ බීජයක් හිතක පෝෂණය වෙලා වැඩෙන්නේ පටවි රසය අරගෙන වතුරෙන් තෙත් වෙවි වැඩෙන්නේ යම් කිසි විදිහකටද එවං කන්දහාච ධාතුයෝ චච චච ආයතනං ඉමේ හේතුන් පටිච්ච සම්භූතා හේතු බංගා නිරුද්ධති අන්නේ විදිහටම තමයි මේ ස්කන්ධ ආයතන ආයතන ධාතු ස්කන්ධ ආයතන ධාතු හේතුවෙන්ම හට ගන්නවා හේතු නැති වුනහම නිරුද්ධ වෙනවා දැන් ඇහුවේ බිම්බයක් ගැන උත්තර දුන්නේ ස්කන්ධ ධාතු ආයතනේ පටිච්චසමුප්පාදයෙන් හට ගැනීමක් පිළිබඳවයි මායයට උත්තර දුන්නේ. එතකොට මේ ස්කන්ධ ධාතු ආයතන කියලා කතා කරන තැනදී එය හේතුප්‍රත්‍ය බව හම් වෙනකොට ඇඟිල්ලක් දික් කරලා ලෝකේ පනව ගන්න දෙයක් ඒ දේ මොකද්ද කියලා අහන්න දෙයක් නැහැ. දැන් අපිට මේ තියෙන දෙයක් නේද අපි අහන්නේ. මේ පොත මොකෙන්ද හැදුනේ? මේ පොත හැදුනේ පිදුරු හරි මොනවා හරි කඩදාසි නිෂ්පාදනයේ දෙයකින්. මේ කෝප්පේ හැදුනේ මැටි වලින්. මේ ට්‍රේ එක හැදුනේ ප්ලාස්ටික් වලින්. අපට මේ තියෙන දෙයක් නේ මේ කතා කරන්නේ. අපි ඕකම තමයි හිතාගෙන ඉන්නේ. තියෙන දේම බෙදලා බැලීමකටයි අද ධර්මයේ ගිහිලා ගිහින් තියෙන්නේ. තියෙනවා කියලා ගැනීම දුර වෙන ප්‍රතිපදාවක් දහම දැකීමේදී හම්බ වෙන්නේ. තියෙන දෙයට හේතුව මොකද්ද නෙමෙයි. තියෙනවා කියලා ගැනීම තුල තියෙන වැරද්ද ඉස්මතු වෙනවා හේතුඵල ධහම දකිනකොට. අන්න ඒකයි ධර්මයේ තුල තියෙන විග්‍රහය. හේතුන් පටිච්ච සම්භූතං හේතුබංගා නිරුජ්ජති. හේතුවෙන් සම්භූත වෙන්නේ කන්ද ධාතු ආයතන. දැන් අපිට තියෙන්නේ හේතුවෙන් සම්භූත වෙන කන්ද ධාතු ආයතන කාගේද? අපිට තියෙන්නේ මගේ මගේ මිම්මත් එක්කයි අපිට කන්ද ධාතු ආයතන ඔක්කොම හම්බෙලා තියෙන්නේ. හැබැයි මට හම්බෙච්ච මිම්මත් එක්ක ලැබිච්ච කන්ද ධාතු ආයතන කරුණු අන් අයටත් හම්බෙනවා. බුදුරන් වහන්සේගේ ධර්ම විතර නෙමෙයි. බුදුරන් වහන්සේගේ ධර්මය තුල හම්බෙන්නේ මෙන්න මේවා හේතුපට්ඨ සම්භූතං කියලා. දැන් අපි මේකට පොත කියන්නේ නැතුව මේකට රූපේ කියන්න පුළුවන්. මේක ධාතු කියන්න පුළුවන්. අපේ නම් කිරීම අනුව. හැබැයි මේ තියෙන දෙයක් නම් කරන්නේ. අන්න මක්කලි ගෝසාල පකුද කච්චායලා කියනවා මේවා ධාතු. ඉස්සරහ ධාතු මෙහෙත් ධාතු තියෙන්නේ. ඔන්න ඔය විග්‍රහය කරනවා. ඉස්සරහා තියෙන ධාතු ටික, මෙතනත් තියෙන ධාතු ටික. ධාතු ධාතු අතරින් ගියාට අන්න පවක් සිද්ධ වෙන්නේ අද ඒ විදිහටම රුවන්වැලිසෑයේ තියෙන ධාතු. අපේ මල් වාටියක් ධාතු, මමත් ධාතු, සත්‍යයේ පුජ්‍යලයක් නෑ, පිනක් සිද්ධ වෙන්නේ ඔය දෘෂ්ටි වලට යනවා. ඇයි ওই දෘෂ්ටි වලට යන්නේ? ඔය දෘෂ්ටි වලට යන්නේ අපි වචනේ විතරයි අල්ලගත්තේ බුදුරණවහන්සේ පෙන්වපු පටිච්චසමුප්පාදය අල්ලගත්තේ නෑ. අල්ලගන්න නැතුව අද ලෞකික සම්මාදිට්ඨියත් අතහැරලා යනවා. ඇයි මේ වචන ටික අල්ලගෙන ධාතු ටිකක් තියෙන ස්කන්ධ ටිකක් තියෙන ආයතන ටික. හැබැයි අපි අහලා බැලුවොත් එහෙම අපි ඉගෙනගත ධාතු ටික වෙන අය කියලා දුන්න විග්‍රහයක්. ස්කන්ධ ටික වෙන අය කියලා දුන්න විග්‍රහයක්. ආයතන ටික වෙන අය කියලා දුන්න විග්‍රහයක්. බුදුරයන් වහන්සේ කියලා දුන්න විග්‍රහයේදී හම්බෙන්න ඕනේ මොකද්ද? පටිච්ච සමුප්පන්න බවත් එක්ක. අපට හම්බලා තියෙන තියෙන දෙයක්. තියෙන දේ බෙදලා බැලුවේ. තියෙන දේ බෙදලා බලලා අපි නෑ කියලා යනවා ඊට පස්සේ. බුදුරණවහන්සේ පෙන්නපු විග්‍රහයි තියෙන දේ බෙදලා බැලීමක් නෙමෙයි ලැබෙන්නේ දකින්න නැති නිසා. තියෙනවා කියලා ලැබෙන්නේ දකින්න නැති නිසා. තියෙනවා කියලා හම්බෙන්නේ මෝඩකමට, අඥානකමට, අවිද්‍යාවට, අවිජ්ජාවෙන් තමයි මේ ලෝකේ පැන නගින්නේ. එහෙනම් තියෙන දේ නෑ කියන්න ඕනේද? මෙතන සත්‍ය පුජ්‍යලියක් නෑ කියන්න ඕනේද? මෙතන 13 ටිකක් තියෙන සත්‍ය පුජ්‍යලියක් නෑ කියන්න ඕනේද? තියෙන්නේ මෝඩකමට. අය නෑ කියන දෙයක් නෑ. අද අපි මෝඩකමට හම්බෙච්ච බව දකින්න නැතුව තියෙන දේ නෑ කියලා මෝඩකමිනුත් එහා මෝඩකමකට යන්න දඟලනවා. එච්චරටම අද ලෞකික සම්මාදිට්ඨියත් අතහැරන විදිහේ ප්‍රතිපදා ධර්මයේ අහලා කල්පනා කරලා වෙන මක්කලි ගෝසාලලාගේ දෘෂ්ටි වලට යන පැතිකඩක් ඉවර කරගෙන තියෙනවා. ඊළඟට පින කියන කාරණාවත් අතහැරිලා යනවා. පව කියන කාරණාව ගණන් ගන්නේ නැහැ පව වෙනවා. ඒක අදාළ නැහැ පව කියන එක. මොකද 13 ක්‍රියාකාරීත්වය අදාළ නැහැ. ඔය ඔක්කොම ඊළඟට විනපවත් අතහැරලා නැවත ධර්මයේ හම්බ නොවන විදිහේ වැඩපිළිවෙලකටයි යන්නේ. එහෙනම් මේ විඥානේ මෙතන දැන් බීජය බීජයක් වැඩෙන්නේ කෙතක ඒ කෙතේ සාරයයි ඒ වගේම ජලයයි අරගෙන බීජය වැඩෙනවා වගේ ස්කන්ධ ධාතු ආයතන මෙන්න මේ සියලු දේවල් මෙන්න මේ හේතු නිසා හට අරන් පවතිනවා හේතු නැතනම් නිරුද්ධ වෙනවා කියලා මාරයාට සීලා භික්ෂුණිය උත්තර දෙනවා. එතකොට මේ තමන් කරපු දෙයක්ුත් නෙමෙයි අනුන් කරපු දෙයක්ුත් නෙමෙයි හේතුප්‍රත්‍යයෙන් හටගත්ත දෙයක්. හටගන්නේ කොහොමද කියලා ඇහුවට හේතුප්‍රත්‍යයෙන් හටගන්නේ කියන කාරණාව හම්බ වෙන්නට ඕනේ ප්‍රටිච්ච සමුප්පාද බවත් එක්ක ආර්ය න්‍යායත් එක්ක මේ ඇතිකල්ලි මේ වෙයි කියන න්‍යායත් එක්ක මට එළියේ තියෙන කාරණාව හට ගැනීම නෙවෙයි අපට හැම වෙලෙම කාලයකට අදාළ විග්‍රහයේදී අපට හම්බ වෙන්නේ පැවැත්මෙන් යුතු පුජ්‍යලයට කාලයට යට වෙච්ච ඒ වගේම අතීත අනාගත කාලයට යට වෙච්ච දුර ළඟ හීන ප්‍රනීත කියන මෙන්න මේ ස්කන්ධ ක්‍රියාකාරීත්වයේ තුල තියෙන දෙයක් අපි ගන්නවා මොකද්ද ආ මේක මේ විදිහේ පටිච්ච සමුප්පාදයක් නැත්නම් මේක කන්ද ටිකක් මේක ආයතන ටිකක් කියලා අපි නම් කරනවා. එච්චරයි අපි කරන්නේ. සැබෑවටම සත්‍ය ප්‍රායෝගික වර්තමානයේ සත්‍ය දැකීම නෙවෙයි කරන්නේ. අපි අර වචන ටිකකින් නම් කිරිල්ලා. හැබැයි නම් කරනකොට අපට තියෙන දෙයක්. දැන් අපි කතා කරන්න ගියොත් එimhe මොකද්ද රූපපාස්කන්ධය කියලා? අපි අපිට කතා කරන්න තියෙන එකම ක්‍රම එක්ක මගේ පැත්තට ඇඟිල්ල දික් කරලා නැත්නම් අනිත් පැත්තට ඇඟිල්ල දික් කරලා. අපට එතනින් එහා කතා කරන්න බෑ. අපට රූප භාස්කන්ධේ මොකද්ද කතා කරන්න ගියොත් නැත්තම් මගේ පැත්තට ඇඟිලි දික් වෙන්නට ඕන. නැත්තම් මගෙන් එහා පැත්තට ඇඟිලි දික් වෙන්නට ඕන. හේතුඵල ධමයක් හම්බෙලාද? අපට පුජ්‍යලියක් හම්බෙලා නෙමෙන්නේ. වේදනාව මොකද්ද කතා කරන්න කිව්වොත් අපට මගේ පැත්තෙන් වේදනාව කතා කරන්න තියෙන්නේ. හඳුනා ගැනීම මගේ පැත්තෙන්. චේතනාව මගේ පැත්තෙන්. අපට හැම එකම මගේ පැත්තෙන් කතා කරන්න තියෙන්නේ. සක්කාය දිට්ඨිය එක්කමයි කතා කරන්න තියෙන්නේ. මේක කැඩෙන විදිය ප්‍රතිපදාවක් නෙමෙයි. කොච්චර අපි සසරට බැඳිලාද කියලා බලන්න. මේක ගැලවණ එක ලේසි නෑ. අපට වචන හරඹයකින් මේක තේරුණා කියලා. ඒක වචන හරඹයක් විතරමයි ප්‍රායෝගික වර්තමානයේ දර්ශනයක් නෙවෙයි. ඔබ මේ ළඟදී අහපු දේශනා ටිකක් අහලා බැලුවා නම් ස්පර්ශය ගැන මම අපි හිතාගෙන ඉන්න ඉන්න විදිහ තුල තියෙන වැරද්ද ඉස්මතු කරලා පෙන්නවා. ස්පර්ශයේ පිළිබඳව මෙච්චර කාලයක් හිතාගෙන හිටපු කාරණා අපි ප්‍රායෝගිකව දෙයක් නෙවෙයි අපි මේ කල්පනාවක් ගියේ. ඒ කල්පනාව තුළ බුදුරන් වහන්සේගේ ධර්මයට එහා ගියපු වෙන විග්‍රහයකට යන විදිහක් මම ඔබට පෙන්ලා දුන්නා. මේ ස්පර්ශය කියලා අපි හිතාගෙන ඉන්න දෙයට එහා ගියපු දෙයක් දර්ශනීය කියලා කියන්නේ. ප්‍රායෝගික දෙයක්. අපි හැම වෙලෙම දකින්නේ මගේ ඇහැයි බාහිර රූපයයි විඥානය එකතු වුණා කියලා. බුදුරන් වහන්සේ එහෙම නෙමෙයි කියන්නේ. අසත් රූපයත් විඥානයත් එකතු වීම කියලා. මගේ ඇහැ නෙමෙයි මගේ නොවනහැත් නෙමෙයි. අපිට මගේ හැ අහුවෙන්නේ නැත්තම් ඊළඟට අහුවෙන්නේ මගේ නොවනහැ. අපට හම් වෙනවද බලන්න අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගත්ත හැ. අපට හම් වෙන්නේ මගේ නොවනහැ කියලා. හැබැයි ඒ කල්පනාව මනසට හම්බෙලා තියෙන්නේ මගේ නොවනහැ කියලා. මගේවන මනසට මගේ නොවනහැක් මගේවන මනසට ආවරමුණකට මගේ නොවනහැක් කියලා කල්පනාවකින් අන්නර ඇහි රූපය විඤ්ඤාණ එකතු වීම ස්පර්ශය එතකොට ඔය ඇහැ රූපය විඥාන එකතු වීම ස්පර්ශයේ කියලා තේරුම් ගත්ත දේ තුල අපි වැරදි වටහා ගැනීම පිළිබඳවම ශනික නිවනක් කියලා ලෝකයේ දෘෂ්ටියකට යන බව මම පෙන්ලා දුන්නා. දැන් ඔබට මම දිහා බලනකොට ඔබට පේන්නේ ස්වාමීන් වහන්සේ, අනුමුද ස්වාමීන් වහන්සේ. ඇසයි රූප විඥාන එකතු වෙලා හටගත්තා. එතකොට විඥාණයට අදාළ නාම රූප ටිකක්, විඥාණයට අදාළ නාම රූප ටිකක් හටගත්තේ. විඥාණය ස්ථිර නැහැ කියලා අපි දන්නවා. පටිසමුප්පාදේ. ස්ථිර දෙයක් නෙමෙයි විඥානය. හේතුයෙන් හටගන්නේ. මොකක්ද හේතුව? නාම රූප. එහෙනම් මම දිහා බලලා ඔබ වෙන පැත්තක බලනකොට නැත්නම් ඔබට කනට ශබ්දය ඇහෙනකොට ඔබට හටගන්න විඥාන ඊට අදාළ නාම රූපයෙන්. එහෙනම් ඒ නාම රූපي හටගත්තේ අදාළ විඥාණයෙන්. එහෙනම් මම දිහා දකිනකොට හටගත්ත විඥානේ ඉතුරු වෙලා තියෙනවද වෙන දිහාවක් දිහා බලද්දි? ඉතුරු වෙලා තියෙනවා නම් හේතුවෙන් හටගත්ත දෙයක් නෙමෙයි ස්ථිර දෙයක් ඒ විඥානේ. නාම රූපයෙන් හටගත්තා කියනවා බොරුවක් නේ අපි කියන්නේ. නාම රූපේ මොකද්ද එතකොට? මම දකින්නකොට හටගත්ත නාම රූපේ දැන් මගේ ඇඟේ කොටස් ටිකක් තුනද අර මේ පල්ලෙහා තියෙන වාහනයක් දකින්නකොට නෑනේ. එතකොට වෙන නාම රූප ටිකක්. එතකොට විඥානීය නාම රූපයෙන් නම් හටගත්තේ මම දිහා දකිනකොට හටගත්ත නාම රූප ටිකකින් විඥාණය තියෙන්න ඕනේ. අර වාහනේ දිහා බලනකොට ඒ නාම රූප ටිකකින් විඥාණය තියෙන්න ඕනේ. එතකොට එහෙනම් විඥාණය මෙතන ඒ හේතු නැතිනම් ඒ නාම රූප නැතිනම් ඒ විඥානේ නිරුද්ධ වුණාද නැද්ද? ඒ විඥානේ නිරුද්ධ වන්නේ අවිජ්ජා සංඛාර නිරුද්ධ වීමෙන්ද නැද්ද? එහෙනම් ඒ විශ්ණික නිවනකට ස්පර්ශ කළානේ. අවිද්‍යා සංඛාර නිරුද්ධ වුණා කියන්නේ විද්‍යාව උපාදේනේ. අවිද්‍යා සංඛාර නිරුද්ධ වුණා නම් විද්‍යාව ඉපදලාද නැද්ද? එහෙනම් අපි අරමුණු මාරු කරනකොට විද්‍යාව උපද්දවා ගන්න. ආයේ ධර්මයක් අහන්න ඕනේ නැහැ. ප්‍රායෝගික වැඩ පිළිලක් අවශ්‍ය නැහැ. කිසි දෙයක් අවශ්‍ය නැහැ. අපට මේ සිහියක් තියාගෙන එක එක තැනට අරමුණු මාරු කර කර ඉන්නකොට අපට ශනික නිරෝධයකට යන්න පුළුවන්. ඔන්න ශනික නිරෝධයක් කියන දෘෂ්ටියට නැහැටි. අපි තේරුම් ගත දේ ඔස්සේමයි. දැන් හොඳට හිතලා බලන්න අපි අපි ඔබට මම දිහා බලනකොට හටගත්ත විඥානය නාම රූපයෙන් හටගත්තේ. එහෙනම් ඒ නාම රූපයට අදාළ විඥානය නිසානේ නාම රූපේ තියෙන්නේ විඥානේ තියෙන්නේ ඒ නාම රූපෙන්. වාහනේ දිහා දකිනකොට හටගන්න විඥානේ වෙන එකක් නේ. ඒ එතන නාම රූපේ නටගන්නේ. තියෙන දැන් ඔන්න එකම විඥානයක් කියලා කතා කරොත් අන්න සාතිකි දෘෂ්ටිය. ඇයි එකම විඥානයනේ නාම රූපෙන් හටගන්න විඥානයක් නෙමෙයි. දැන් මම දකිනකොට නාම රූපෙන් මේ විඥාන හටගත්තේ. වාහනය දකිනකොට ඒ නාම රූප. එතකොට මේ නාම රූපෙන් හටගත්ත විඥානය ද අනිත්‍යනද තියෙන්නේ. වෙන විඥානයන්. එතකොට මේ විඥානේ නිරුද්ධ වෙලානේ මේ විඥාන හටගන්නේ. එතකොට මේ විඥානේ නිරුද්ධ වන්නේ හේතු නිරුද්ධ වීමෙන් නෙවෙයිද? හේතුව මොකද්ද? අවිද්‍යා සංකාර. එහෙනම් විද්‍යාව ඉපදුනාට පස්සේ අනිත් දෙක පේන්නේ. විද්‍යාව ඉපදුනහමනේ අනිත් අනිත් පැත්ත පේන්නේ. ශනික නිවනකට ගිහිල්ලානේ. ඔන්න ඔය තරකේ දැම්මොත් එහෙම අර ශනික නිවන කියන කට්ටිය ලස්සනට අපට තේරෙනවා නේ. ඇත්තනේ නම් ශනික නිවනක් තියෙනවනේ. අපට සිහියෙන් හිටියනම් මේ හතරක නිවනක් අල්ලගන්න පුළුවන්. ඒක හරි නැද්ද? ලස්සනට ගැලපෙනවා. එහෙනම් අපි ස්පර්ශ තේරුම් ගන්න තියෙනවා හරියට. තේරුම් ගන්න යන්න බුදුරයන් වහන්සේ නොපෙන්නපු විග්‍රහයක්. ඒක මම ගොඩක් විග්‍රහ කරලා පෙන්නවා. ඉතින් අන්නේ විදිහට අපට මේ තේරුණා කියලා හිතන් හිටියට තේරෙවිලා තියෙන්නේ මොකද්ද කියලා අපි හොඳට බලන්න වෙනවා. තේරලා තියෙන්නේ අපි මේ දන්න ටික. අර මං උදේ කතා කරා වගේ තේරුනේ මොකද්ද? අපේ කෝණයට ලස්සනට ගැලපෙන එකක්. ඊළඟට අවසාන සූත්‍රයත් අපි කතා කරමු. එතකොට මේක ඉවරයි. වජිරා සූත්‍රය ඔබ කවුරුත් අහලා ඇති. වජිරා භික්ෂුණිය අර විදිහටම පින්ඩපාතේ ගිහිල්ලා වළඳලා අන්දවණයට ගිහිල්ලා දිවා විහරණය ගත කරනකොට මාරයට වජිරා භික්ෂුණිය බය කරන්න හිතෙනවා. කේනාය පකතං සත්තෝ ක්වං සත්තස්ස කාරකෝ ක්වං සත්තෝ සමුප්පන්නෝ ක්වං සත්තෝති නිරුද්ධති. ඔන්න අහන ප්‍රශ්නේ. අර වගේම එකක් අර බිම්බය කියනකොට මේක සත්වයා කියලා දාලා. සත්වයා හැදුවේ කවුද? කවුරුන් විසින් කරපු දෙයක්ද? කොහොමද සත්වයා හටගත්තේ? සත්වයා නිරුද්ධ වෙන්නේ කොහොමද? අර විදිහටම අහ ප්‍රශ්නය. මේ අහන දේ තුළ අපට පටිච්චසමුප්පාදේ බුදුරණවහන්සේ ධර්ම කියලා හිතෙනවා සමහර ලාවට. ඇයි සමුප්පාදේක නිරුද්ධ වීමකදීනේ කතා කරන්නේ නේ අවසාන පද දෙකේ. සත්‍ය හටගන්නේ කොහොමද? සත්‍ය නැති වෙන්නේ කොහොමද? මේ කතා කරන්නේ ඉන්න දේක දැන් අපට මේ භෞතික ලෝකේ හටගත්ත දෙයක් ඔස්සේ කතා කරන විග්‍රහයක් ඒ කියන්නේ. අපි ඉන්න දෙයක් ඔස්සේ මේ කතා තියෙන දෙයක් ඔස්සේ මේ කතා කරන්නේ. අපි අද පටිසම්පාය දාගෙන තියෙන ඕකට. කාලයේ ඉක්මවන අකාලික විග්‍රහයක් ඇති තමා තුළින් දකින තියෙන ආත්ම දෘෂ්ටිය කැඩෙන සක්කාදීට ඉක්මවෙලා ආත්ම දෘෂ්ටියත් ඉක්මවන ධර්මයේ විග්‍රහයට අපි ඕකත් දාගෙන මේ ඇති දේ ඔස්සේ බෙදලා බලනවා. ඔන්න වජිරා භික්ෂුණී මේ මායя කියලා හඳුනගෙන ගාථාවකින් උත්තර දෙනවා. කින්නු සත්ත්වෝති පච්චේසි මාර දිට්ඨි ගතන්නුතේ. ඔන්න බලන්න මොකද්ද සත්වයා කියන්නේ? තොගේ දිට්ඨියක් නිමාරය කියනවා. සත්වයා කියන්නේ කිනු සත්වෝති පච්චේසි. කිම සත්වයයි තෝ ගන්නෙ? තොගේ දෘෂ්ටියක් නේ. සුද්ධ සංකාර පුඤ්ජෝයන් නායද සත්තු උපලබ්බති. හුදු සංස්කාර පුඤ්ජයක් තියෙන සත්තු මෙතන සත්වයක් කියලා දෙයක් ලැබෙන්නේ නැහැ කියනවා. ඒක දැන් අපට ලස්සනට ගැලපෙනවා. ඇත්තනේ සත්වයක් කියලා දෙයක් නැහනේ. දැන් අපට කොහොමද ඒ ගැලපුණේ? කල්පනාවටනේ. අපට මේ හම්බෙච්ච කල්පනාවේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචපාස්කන්ධේ චන්දරාගේ තියෙනවද නැද්ද? ඉතින් අපට සත්‍යයක් නැහැ කියන එක අපි මහ බොරුවන්නේ කරන්නේ. දැන් අපට කල්පනා කරලා ලස්සනට ගැලපෙනවා සත්‍යයේ පුජ්‍යලිය නැහැ මේ කියන එක ඇත්ත සංස්කාර ගුලියක් නෙමෙයි තියෙන්නේ. ඒ කොහෙද? මගෙන් පිටනේ. දැන් මම හිතන එක ඒක ඇහැට පේන එක, කනට ඇහෙන එක, නාසයට හම් වෙන එක, දිවට දැනෙන එක, කයට අම්මනේ දැන් පිට දෙයක් නේ. ඒක වර්තමානයේට දැන් මගේ ප්‍රායෝගික අවස්ථාවට නෙමෙයි අනිත් එක. ඒකට අපි කල්පනාවෙන් දානවා. ඔව් සත්වයක් නෑ, පුජ්‍යලියක් නෑ. මේක මායාවේ දෘෂ්ටියක් තමයි. සත්වයක් කියලා දෙයක් ලැබෙන්නේ නෑ. සංස්කාර ක්‍රියාවක් තියෙන්නේ. සංස්කාර ක්‍රියාවක් තියෙන්න කියන ක්‍රියාව සංස්කාර ක්‍රියාවක් කියලා හම්බෙලා නෑනේ. දැන් මේ සංස්කාර ක්‍රියාවක් තියෙන කියලා හිතනදී ඒක සංස්කාර ක්‍රියාවක් කියලා හම්බෙලා නෑ. ඒ සත්වයක් හිතන්නේ. එතන පංචේපාස්කන්ධය ගැන ආසාවෙන් හිමි හිතන්නේ. ප්‍රායෝගික වර්තමාන අවස්ථාවේ මුලාවට අහු වෙලා කල්පනාවකින් වෙන පැත්තකට යමු වෙනවා. හැබැයි මේ වජිරා භික්ෂුණිය කියන්නේ ප්‍රායෝගිකව. කින්න සත්ත්වෝති පච්චේසි මාර්දිත්‍ති ගතන්නුතේ සුද්ධ සංකාර පුඤ්ජෝයන් නෛද සත්ූපලබ්බති හුදු සංස්කාර පුඤ්ජයක් තියෙන්නේ සත්වයේ කියලා දෙයක් උපලම්බණය වෙන්නේ නැහැ. යතහයි අංග සම්භාරං හෝති සද්දෝ රතෝ ඉති යම් කිසි විදියකටද මේ අංග එකතු වෙලා රතය කියන શબ્දයක් විවහාර වෙන්නේ. රතයක් හැදෙනව නෙමෙයි. රතය කියලා විවහාරයක්, શબ્දයක් කියන්නේ අංග ටික එකතු වුනහම. ඒවං කන්දේසු සන්තේසු හෝති සත්තෝති සම්මුති. අන්නේ වගේ කියන ස්කන්ධ ටික එකතු වුනහම සත්‍යා කියලා සම්මුතියක් හම්බ වෙනවා. හැබැයි අපි දැන් සත්තු සම්මුතියක් කිය කියන්නේ අපි සත්‍යා කියලා පිහිටලා. ඒක හොඳට මතක තියාගන්න. අපි අපි කියන සත්‍යය කියන්නේ සම්මුතියක්. මේක සම්මුති සත්‍යයක්. හැබැයි අපි ඒක අල්ලගෙන මේ සම්මුති සත්‍යය කියලා කියන්නේ. අපට හම්බෙච්ච චේතනාව, අපට හම්බෙච්ච සංඥාව දැන් පංච පාදාස්කන්ධයෙන් කියන්නේ දැන් ඔන්න ඊළඟට කියනවා. අ ඒවන් කන්දේසු සංතේසු ස්කන්ධය එකතු වුනහම ඒකට කියනවා සත්‍යයා කියලා කියනවා. ස්කන්ධ දෙක එකතු වුනහම. දැන් අපට ස්කන්ධ දෙක එකතු වීම හම්බ වුණාද? ඔන්න එහෙම අපට හම්බ වෙලා නම් ඔය විග්‍රහ ඔක්කොම හරි. ස්කන්ධ දෙක එකතු වීම හම්බ වෙනවා කියන්නේ හිතීම නෙමෙයි හිතනකොට ස්කන්ධයක් එකතු වෙලා. අතරින් පිළි අරගෙන. හිතනවා කියන්නේ චේතනාවක්. සත්වයේ පුජ්‍යලියක් නැහැ කියන්නේ හඳුනාගත සංඥාවක්. ආ මට සත්වයේ පුජ්‍යලියක් නැහැ කියලා තේරුණා කියන හොඳ වින්දනයක්. අන්න ඒක දැනගත විඥානය රූපේ ක්‍රියාකාරීත්වයක්. ඒක හරි වෙලාද වැරදි වෙලාද? ඒක හරි වෙලානේ අපි සත්‍යයේ පුජ්‍යලියක් නැහැ කියන්නේ. ප්‍රායෝගික වර්තමාන අවස්ථාවේ අපට ගෝචර වුණේ සත්‍යයේ පුජ්‍යලියක් ඇති බව තණ්හාවෙන් පිළි අරගෙන කල්පනාවෙන් කියනවා නෑ නෑ එහෙම දෙයක් නෑ කියලා. කොච්චර දෘෂ්ටියකට යනවද? ඒකයි අපි හරියට ධර්මයේ ඇහුවේ නැත්තම් අපි දහම් ගුණ ටික Tamanට පමුණුවා ගන්න බැරුවේ නැත්තම්. ඒව බලව කියලා Tamanට අමතන් නැත්තම්. අනිත් අයට නෙමෙයි Tamanට අමතන් නැත්තම් ඒව බලව කියලා. ඕපනායිකයි කියලා Tamanට අමතන් නැත්තම්. අකාලික පච්චත්තම් වේතබ්ගුණ Tamanට අමතන් නැත්තම් සම්පූර්ණයෙන්ම තියෙන්නේ මොකද්ද? දෘෂ්ටියකට යනවා. එනිසා ඔය දහමේ ಗುಣ තියෙන්නේ අනිත් කෙනෙකුට දකින්න නෙමෙයි. දහමේ ಗುಣ Tamanටයි දකින්න. අපි තාම දැකලා නැහැ. එව බලව කියන ගුණය අපි තුල තියෙන්නට ඕන නැති. අපටයි ඒකට යන්න තියෙන්නේ. දහම කතා කරන්නේ එව බලව කියලා. අපි අනිත්‍යයන් වලට නෙමෙයි කතා කරන්නේ. දහම කතා කරන්නේ අපට එව බලව කියලා. අපි ගිහිල්ලා බලන්න ඕනේ දහමට. ඒ දහම හරියට දැකපු තැනදී තමයි මේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙන්නේ. දුක්ඛ මේවහි සම්භෝති දුක්ඛං තිට්ඨති වේතිච නාඤ්ඤත දුක්ඛං සම්භෝති නාඤ්ඤත දුක්ඛා නිරුද්ධති इति දුකමයි හටගන්නේ දුකමයි පවතින්නේ දුක හැර වෙන දෙයක් හටගන්නෙත් නෑ නිරුද්ධ වන්නෙත් නෑ කියනවා දුක එතකොට මේ දුක කියලා විග්‍රහ කරේ මොකද්ද මෙන්න මේ ඛණ්ඩයන්ගේ හට ගැනීම. ඒක හොඳට පැහැදිලිව උඩින්ම විග්‍රහ කරා. සත්වයේ හට ගැනීමක් නෙමෙයි දුකේ හට ගැනීම. ඛණ්ඩ ස්කන්ධ ටිකේ හට ගැනීම. මෙන්න මේකට කියනවා මොකක් කියලාද? සත්‍යයා කියලා කියනවා. ස්කන්ධයන්ගේ හට ගැනීම ඒ සම්මුතියට. ඉතින් ඒ මාර්යා මේ කාරණා හුවට පස්සේ භික්ෂුණිය මේක තේරුම් ගත්තා කියලා යන්න යනවා. ඉතින් එතනින් වජිරා සූත්‍රයත් ඉවරයි, භික්ඛුනි සංයුත්තයත් අවසానයි. ඉතින් අදට ඒ සූත්‍ර විග්‍රහය අපි අවසන් කරමු. මේ සම්බන්ධයෙන් මම හිතන්නේ ගොඩක් කරුණු තීරුම් ගන්න තියෙනවා. ඒ නිසා කාලය අපත යවන්න නැතුව තුනේ ඉඳලා හතර වෙනකන් කාලයේ ප්‍රශ්න සාකච්ඡා කරන්න අවශ්‍ය ප්‍රශ්න ලියලා එවන්න. මොකද ගොඩක් කරුණු කතා කරන්න පුළුවන්. එහෙම වුණොත් කාලයේ අපත නොයවා අපට සාකච්ඡා කරන්න පුළුවන්. හොඳයි තේරුවන් සරණයි. හොඳයි අපි ප්‍රශ්න යොමු කරලා තියෙන ඒවා ගැන කතා කරමු. අහන ප්‍රශ්නයක් ගෞරවනීය ස්වාමීන් වහන්සේ ගෝධික සූත්‍රයේ බුදුරන් වහන්සේ ගෝධික ස්වාමීන් වහන්සේව හඳුන්වා දෙන්නේ ධ්‍යාන කරන සුළු හැම කල්ලිම ධ්‍යානයේ ඇරුණු ලෙසින් වර්තමානයේ ධ්‍යානයේ ඇරුණු කෙනෙක් පිළිබඳව නිර්වචනයේට ගෝධික ස්වාමීන් වහන්සේ ආමික විමුක්තිය හැමදීමට නොහැකි වීම සහ දිවිතොර කර ගැනීම නොගැලපෙන ලෙස පෙනී කරුණාකර පැහැදිලි කළ දෙන්න. බුදුරණවහන්සේ ගෝධික සූත්‍රයේදී ධ්‍යාන කරන සුළු කියලා නැහැ. බුදුරණවහන්සේ දේශනා කරන්නේ ගෝධික භික්ෂුව ගැන ගෝධිකස්ස අප්පමත් අප්පමත්තෝ ආතාපි පහිතත්තෝ විහෙරන්තෝ සාමිකං චේතෝ විමුක්තියන් පුසුත් පුසි කියලා. සාමික චේතෝ විමුක්තිය ලැබනවා කියලායි තියෙන්නේ. එහෙම නැතුව ධ්‍යාන කරනවා කියලා විස්තරයක් නැහැ. ඊළඟට ගෝධික ස්වාමීන් වහන්සේගේ දිවිතොර කර ගැනීම. ඒකයි ධ්‍යානයකට ගිහිලා දිවිතොර කරගත්ත කියලා පුතඥනම තමයි. පුතඥනමයි එතකොට ඇතරම සමාපත්තියක කියන කාරණාවේදී ලෞකික සමාපත්තියක් කියන කාරණාවේදී සාමාන්‍යයෙන් කායික ක්‍රියා ඉක්ම වෙන විග්‍රහයක් තමයි හම්බ වෙන්නේ. එතකොට මේ සමාධිය ඉඳලා බෙල්ල කපා ගන්නවා කියන කාරණාව කොහොමද කරන්නේ කියන ප්‍රශ්නිකුත් එනවනේ. දැන් අපි සාමාන්‍යයෙන් ධ්‍යාන සමාපatti කතා කරනකොට හතරවෙනි ධ්‍යානයේ පළවෙනි අරූපාවචර ධ්‍යාන ගොඩක් ඉහළට ගිහිල්ලා එහෙම කරගන්න කියන්නේ කෙලින්ම කතා කරලා නැහැ කියන්නේ ඒක බුදුරණවහන්සේ විතරක් නෙමෙයි ලෝකයේ තියෙන විශයක් නේ. ඒකයි ජහන විශ්ය අචින්තය කියලා බුදුරණවහන්සේ දේශනා කරන්නේ. ඉතින් ඒ විග්‍රහ කරන තැනදී සාමාන්‍යයෙන් අර ඒක අවස්ථාවක මුගලන් ස්වාමීන් වහන්සේ පරාජිකා කියලා චෝදනාවක් කරනවනේ සද්දයක් ඇහුණා කියලා. ඒ කියන්නේ ඉච්චරටම ධ්‍යාන තුලදී ඒව ඇහෙන්නේ නැති ඒ වගේ ක්‍රියාවකට නොයෙදෙන කන්න තියෙන්නේ. ඉතින් එහෙනම් කොහොමද ඉතින්ද කියලා බෙල්ල කපාගන්නේ? කරන්න පුළුවන් එකක් නෙමෙයිනේ. ඒ කියන්නේ ඒ කියන කාරණාවම ගැලපෙන්නේ ලෞකික සමාපත්තියකට ගිහිල්ලා ඒ කාරණාව කරන. මෙතන සාමයේ විමුක්තිය කියන්නේ එහෙම එකක් නෙමෙයි. ඒක සත්‍ය දැකීමට යොමු වෙච්ච එකක් නේ. ඒක අර බාහිරින් ලොකු අමුතු තැනකට ගිහිල්ලා අමුතු කායික වෙනස්කමක් එහෙම කතාවක් නැහැ. සාමයේ විමුක්තිය මේ ලෝකේ හටගන්නට දැකීමත් එක්කනේ තියෙන්නේ. ඒක දෙකක්. දැන් අපට සාමයේ විමුක්තියකට අපට එකපාරට දෙන්නේ පැත්තකට ගියා පළගම් බඳගත්තා ඉඳගත්තා ටයක් වෙලා ගිහිල්ලා භාවනා කරලා අන්න සමාපatti. අපට සමාපatti මතක් වෙන්නේ මුත්තෙන් නේදනේ. අපට සමාපත්තිය මතක් වෙන්නේ පැත්තක ඉඳලා ඉඳගෙන පළගම් බැදගෙන එක ඉරියව්වකින් ඉන්න එකට නෙවෙයි අපට සමාපත්තිය මතක් වෙන්නේ. නමුත් සමාපත්තිය කියන්නේ ඉරියව්වකට විග්‍රහ කරන එකක්ද නැත්නම් ලෝකේ මේ කියන්නේ සාමාන්‍ය මේ සමාධියක එහෙමයි. නමුත් ලෝක මේ මේ සාමකේමුත්‍ය කියන කාරණා එහෙම එකක් නෙමෙයි. ඇහෙන් රූප දකිද්දී නම් සත්‍ය දකින්න තියෙන්නේ. ඇහෙන් දකිද්දී එතනයි සත්‍ය දකින්නේ. අපට සමාය අපට මේ මේ සමාපත්තියක් මේ සාමයක විමුක්තියක් මෙහෙම මෙහෙම කියන්නේ අපට භාවනා කියන වචනේ ඇහෙනකොටම අපට මතක් වෙන්නේ පැත්තටලා ඉඳගෙන කරන එකක් විතරමයි. එච්චරට මේ ලෝකේ බෞද්ධ අය අන්‍ය ඍෂිවරුගේ පැත්තට ගිහිල්ලා. ඒ කියන්නේ අපට භාවනා කියන කාරණා මතක් වෙනකොටම ඇහෙන්නේ මොකද්ද? ඉඳගෙන කරන එකක් විතරයිනේ. වෙන මොකක් මතක් වෙනවද? නෑ. සමාපත්තියක් මතක් වෙනකොට මතක් වෙන්නෙම ඉඳගෙන පැත්තකලා කරන එකමයි. එච්චරටම අපි අන්‍ය ඍෂිවරු කියන්නේ සාමාන්‍යයෙන් කියන්නේ බාහිරව මේකට යොමු වෙච්ච ගතියමයි තියෙන්නේ. එච්චරටම අපි මේ සමාජයේ තියෙන දේට කොටු වෙලා තියෙන්නේ. දැන් අපට යම්කිසි කෙනෙකුට ඇහෙන් රූප දකිද්දි සත්‍ය දකිනවා නම් ඇස් දෙක වහගෙන පුළුවන් ද සත්‍ය දකින්න? දැන් ඇස් දෙක වහගත්තට පස්සේ ඇහැ ඇහැ ප්‍රත්‍යুৎපන්නව හම් වෙනවද? නෑනේ. රූප දකිද්දිනේ ඇස් දෙකේ සත්‍ය දකින්න තියෙන්නේ. දැන් රූප දකින්න නැතුව ඇස් දෙක වහගෙන ඉතින් මනසින් කල්පනානේ කරන්නේ. ඒකතොර මනසනේ. ඇස් දෙකෙන් සත්‍ය දකින්න නම් ඇහැ ඇරිලා තියෙන්න ඕන. මොකද සකස් වෙන ආකාරය යතහ බුහුතං සම්මප්පඤ්ඤය දත්තව. හටගත්තද ඒ ආකාරයෙන් දකින්න ඕන. ඇස් දෙක වහකට පස්සේ ඇස් හට ගන්නවද? නෑ. අපි එච්චරටම මේ අර මේ කියන්නේ භාවනාව කියන දේත් ඊළඟට සමාපatti මේ ඔක්කොම අර ඉඳගෙන පැත්ත කරලා ඉන්නවා කියන දෙයට ගිහිල්ලා ඉවරයි. ඉතින් ගෝධික සූත්‍රයේ ගෝධික ස්වාමින් වහන්සේ ධ්‍යාන කරන සුළු කියලා බුදුරන් වහන්සේ නම් කියන්නේ නැහැ. දැන් ඒ විදිහට දැම්මට පස්සේ කොච්චර වරදිනවද? පුතත්ජන කෙනෙකුටත් පිරිනුවම් පාන්න පුළුවන්. ඒ විස්තර දැම්මට පස්සේ. ඇයි? ඉතින් ඒ පිරිහෙන සමාධියට සමවැදිලා ඒ ලෞකික සමාධියට සමවැදිලා බෙල්ල කපා ගත්තා. ඉතින් ඕන කෙනෙකුට ඒකට සමවැදිලා බෙල්ල කපා ගත්තාම rahat වෙනවානේ. ඊළඟට තමයි ඒ සමාපත්තියකට ඒ දැන් ඒ කතා කරන සමාපත්තිය නම් හරි ඉඳගෙන පැත්තට ඉල කරන එකක් තමයි. ඒකට ගිහිල්ලා මේ වගේ ක්‍රියාවක් කරන්න පුළුවන්ද කියන එක ප්‍රශ්නයක්. දේශනාවේ කොතනකටවත් ඒක ගැලපෙන්නේ මොන හිතකින් දාලා තියෙනවද දන්නේ අර්ථයට ගැලපෙන්නේ නැහැ ප්‍රායෝගික විග්‍රහයට ගැලපෙන්නේ කිසි දෙයකට ගැලපෙන්නේ සාමීක විමුක්තිය කියලා කියන්නේ අදහසම කලකදී ලබන විමුක්තිය අදහස ඒක සාමීක විමුක්තිය කියන වචනේ තේරුම කලකදී ලබන විමුක්තිය ඒක කලකෙදි ලබන විමුක්තිය කතා කරනකොටම නොලබන අවස්ථාවකුත් තියෙනවනේ. කලකෙදි ලබන විමුක්තිය විග්‍රහ කරන තැනදී ඒකට වෙනම ඒ කලකෙදි ලබන විමුක්තිය කියන එකේදී වෙනම ඒකට තැනක් දීලා නෙමෙයි කතා කරන්නේ. මොකද්ද විමුක්තිය කියන්නේ නේ? දැන් අපි ධ්‍යාන අනිද්දව කතා කරනකොට ඒක නම් කිරිල්ලක් තියෙනවනේ. මේක මොකද්ද කියන්නේ? කලකෙදි ලබන විමුක්තිය. මොකද්ද? ඔක්කොගෙම විමුක්තියක් නේ. ලෝකේ ඇත්ත දැකලා යමු වෙච්ච විමුක්තියක් නේ. ඒක හැම වෙලෙම කරන්න බෑ. හැම වෙලෙම කරන්න බැරි බව එය විග්‍රහ කරන අර්ථයම තියෙනවා. හරියට අද කතා කරන අනිදස්සන විඥානීය විඥානීය විග්‍රහ කරන්න යනවා. අනිදස්සන විඥානීය විග්‍රහ කරන්නේ විඥාන විග්‍රහය ඉක්මවීමට. අනිදස්සන විඥානීය කියලා විග්‍රහ කරන්නේ විඥානයේ යම් කිසි විදියකින් පැනෙනවාද ඒ පැනවෙන සියල්ල නැති බව විග්‍රහ කරන්න අනිදර්ශන විඥානය කියන්නේ. නමුත් අද අපි අනිදර්ශන විඥානය තව විග්‍රහ කරගන්නවා. නිවන විග්‍රහ කරන්නේ යමක් පනවනවද පනවන ඔක්කොම ඉක්මවනවා කියලා. හැබැයි අපි ඒ ඉක්මවන එකට ආයෙ පැනවීමක් දාගන්නවා. අන්න ඒ වගේ මේ මේකේ වචනෙන්ම අර්ථය දීලා තියෙනවා. කලකදී ලැබෙන විමුක්තිය. ඉතින් හැම වෙලෙම නෑ. ගෝධික ස්වාමීන් වහන්සේලත් කාටත් එකයි ඉතින් වචනේ අර්ථයම කලකදී ලැබන්නේ. කලකදී විතරයි ලැබන්නේ. අදාළ වෙලාවෙදී ලැබෙනවා ඊළඟට නෑ. අන්‍ය අවස්ථාවේදී බෙල්ල කපා ගන්නවා. අර අපි අපි කියන විදිහට පැත්තරෙලා ඉඳගෙන භාවනා කරලා මේ අර කය සැහැල්ලු කරගෙන එහෙම එකක් නෙමෙයි මේ සාමීක විමුක්තිය කියන්නේ. සීක කෙනා සීක විමුක්තිය, අසීක කෙනාගේ විමුක්තිය, අසමීක විමුක්තිය. අන්න මේ දෙකත් එක සංසදයෙන් තියෙන්නේ. රහතන් වහන්සේගේ විමුක්තියට කියනවා අසමීක විමුක්තිය කියලා. සීක කෙනාට කියනවා සාමීක විමුක්තිය කියලා. ඒක තියෙනවා මේ මහා සාරූප චූල සාරූප සූත්‍රවලත්. ලස්සනට විග්‍රහ කරලා. හරය හැටියට මේ අසමයික චේතෝ විමුක්තියත් සාමික චේතෝ විමුක්තියත් මේ දෙකම හරය ශාසනේ. ඒ කියන්නේ පිරිහෙන පිරිහෙන විමුක්තිය. පිරිහෙන විමුක්තිය කියන්නේ සෝතාපන්න වෙලා නැති වෙනවා කියන එක නෙමෙයි. ඒක ලැබෙන්නේ කාලෙකදී විතරයි. හැම වෙලෙම ඒකට යමු වෙන්නේ ඒක තේරුම් ගන්න බැරිකම නිසා තමයි මේ ධ්‍යාන කතන්දරයක් දාගන්නේ. ඉතින් බුදුරන් වහන්සේම කොතනකවත් කියන්නේ නෑ. මේක අර අපි කැමතිනේ අපට තේරුණ බව හිතාගන්න. අන්න ඒක යන්න නිසා ඒක එහෙම අද සමාජයේ තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ ඇත්තටම ලෞකික සමාජයක් කතා කරොත් බෙල්ල කපා ගන්නවා කියන්නේ ගැලපෙන්නේ නැහැ තමයි. ඒ කරන්න බෑ. අනික ඒකදී rahat වෙනවා කියන්නේ කොහොමද ගැලපෙන්නේ? ඔන්න බලන්න අපි සූත්‍ර වරද්ද ගන්න අපි එක පැත්තක් රැක ගන්න සමහර අය කියනවානේ මගපලලාභීන් ඔක වෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ බුදුරන් වහන්සේගේ ධර්මය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැතුව දැන් සීලය රකින්නවා මොකද්දෝ එකක්. බුදුරන් වහන්සේ කියපේ කන්නේ මොකද්දෝ එකක් රකින්නවා සමහර අය. ගොඩක් විශේෂයෙන් භික්ෂු මොකද සාසන අතුරුදහන් කරන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවනේ වෙන කවුරුත් නෙමෙයි. සාසන අතුරුදහන් කරන්නේ භික්ෂුවයි භික්ෂුණියයි උපාසක උපාසිකයි. ඒතොර යාළගේ ප්‍රතිපත්තියෙන් යාළගේ දෘෂ්ටියෙන් මේක අතුරුදහන් ඉතින් අදටත් ඒ විදිහට මොකද්දෝ එකක් රකින්නවා භික්ෂුන්. බුදුරණවහන්සේ කියපේ කන්නේ නෙමෙයි. හැබැයි ඒකෙදි කෙලෙස් වැඩෙනවා. බුදුන් වහන්සේ දෙන්නේ ශික්ෂා රකින්න කෙලෙස් ප්‍රහාණයනේ. කෙලෙස් වැඩෙනවා. ඇයි මේ අපට තේරෙන මොකක් හරි එකක් අපි දාගන්න යනවා. බුදුරන් වහන්සේ කියපු දෙයක් නෙමෙයි. අපට තේරෙන එකක් දාගන්න යනවා. සමහර ඒවා කතා කරන්න ගියොත් එහෙම රහතන් වහන්සේලාත් පරාජිකා වෙලා. එහෙම එච්චරට විග්‍රහ කරනවා. දැන් පරාජිකා කියන වචනේ අර්ථය ශාසනයෙන් පෙරදුනා. රහතන් වහන්සේ ශාසනයෙන් පෙරදිලාද නැද්ද? ශාසනය කළ යුතු ඔක්කොම කරලා ඉවර නිවිලානේ. හැබැයි විග්‍රහ පෙන්නනවා රහතන් වහන්සේත් පරාජිකා වෙන විග්‍රහ. කොහොමද පරස්පර ගතියේ? මේ ශාසනය ඉහෙරටම ගිය කෙනා, ඒ කියන්නේ ශාසනය ජයගත්ත කෙනාට අද පෙන්නනවා ශාසනය පෙරදිලා කියලා. ඒකට දෙන්නේ මේ වගේ කතාවක්. දැන් ඔන්න මම කාට හරි මෙතන ඉන්න කෙනෙකුට කියනවා අහවලා මරන්න කියලා. ඕනම දවසක මරන්න කියලා මං අණ දෙනවා. දැන් මම භික්ෂුවක්. මගේ අනෙන් කවුරු හරි කෙනෙක් මැරුවොත් එයා සසනෙන් පෙරදෙනවා. සාසනෙන් පෙරදෙනවා. ඒක කියන පරාජිකා කියලා. ඉතින් මම මේ අපි තමයි ડોක්ටර්ට මම කියනවා අරයා මරන්න කියලා. කවදා හරි මරන්න. ඊට පස්සේ දැන් ඉස්සර සංනිවේදන තිබුණේ නෑනේ. දැන් නේ මේ තියෙන්නේ. මට පස්සේ හිතුණා මම ඒ කියප එක වැරදි කියලා. මම පණිවිඩයක් යවනවා එයා මරන්න එපා කියලා. ඒක මොකද හිතෙන් මං අතහැරියනේ දැන් ඒක. දැන් මට අර මරණ චේතනාවක් නෑ. මං අප්‍රමාදවල රහත් වෙනවා. මම රහත් වුණාට පස්සේ මගේ යන නිසා අරයා ගිහිලා අරයා මරනවා. මග යන නිසායි මරන්නේ. එතකොට මම සාසනයෙන් පෙරදිලා පාරාධිකා වෙලා. හැබැයි දැන් රහත් වෙලා. නමුත් අර විග්‍රහයේදී පාරාධිකා වෙලා. කොහොමද විග්‍රහය? එතකොට මොකකටද මේ යන්නේ? බුදුරන් වහන්සේ දුන්න ප්‍රායෝගික අර්ථයටද? අර මොකක් දෙයක් අල්ලගෙන ඒක ඔස්සේ ගිහිල්ලා ගිහිල්ලා බුදුරන් වහන්සේ පෙන්නපු නැති දෙයක් කතා කරන්න යනවා. ඉතින් ඒ වගේ දෙයකට තමයි මේ ගෝධික සූත්‍රයේ මේ විග්‍රහයේදී අපට මොකද්දෝ තීරණ එකක් දාගන්නවා. හැබැයි මේ දේශනාවේ කොතනටවත් ගැලපෙන්නේ නැහැ. බුදුරණවහන්සේ මෙතන ධ්‍යාන සමාපatti කියන්නේත් නැහැ. ලෞකික සමාපatti කියන්නේත් නැහැ. දෙන අර්ථයම කලකදී ලබන විමුක්තිය. ඉතින් ඒක කොහොමත් නැති වෙනවනේ කලකදී ලැබෙන්නේ. ඒක හිතෙන්නෙත් නැහැ. ඉතින් ඒ නිසා මෙතන බුදුරණවහන්සේ ඒ විදිහට කියලා නැහැ. මෙතන ලෞකික සමාපatti කියලා. ඊළඟට ගෞරවනීය ස්වාමීන් වහන්ස දැකීමකදී පළමුවෙන්ම ඇසරූප එක්වීම දැකීම වෙනවා. දෙවනුව මම ඉදිරිපත් වී දැක්කේ කුමක්ද යන්නක් එය බාහිර තියෙන බවකුත් දාගන්නවා. මගේ ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ සජ්ජෝ සමන්නාහාරය දෙමින් මින් කුමන අවස්ථාවේද ඇස රූප චක්ක විඥාන එකට හටගන්නේ පටිසමුප්පාද අවස්ථාවේදීද නැත්නම් මම ඉදිරිපත් වූ අවස්ථාවේදී පටිච්ච සමුප්පාදය දැක්ම කියන්නේ මම වැරදි බව හම්බ පටිච්ච සමුප්පාදය දැක්කා කියන්නේ මම මම යෙදීම වැරදි කියලා හම්බ වුණා. එහෙනම් තජ්ජෝ සමන්නාහාර කියලා විග්‍රහ කරන්නේ. අපි තජ්ජෝ සමන්නාහාරය අතහරිමුකෝ. අපි ඔක ඔක්කොම අතහැරලා පටිච්චසමුප්පාද විග්‍රහය තියෙනවානේ. චක්කු විඥානේ. විඥානේ චක්කු විඥානේනේ. එතකොට තජ්ජෝ සමන්නාහාරය කියන එකට එන්න තියෙන්නේ චක්කු විඥානීය ප්‍රත්‍ය තියෙන්නේ අවිජ්ජා සංකාරණේ විඥානීය ප්‍රත්‍ය අවිජ්ජා සංකාර නෙමෙයිද පටිසමුපාදය බලන්න විඥානීය හටගන්න හේතුව මොකද්ද අවිද්‍යාවයි සංකාර එතකොට නම් විඥානීය හටගන්නවා කියලා මොන විග්‍රහයක් කරත් ඒකට හේතු විය යුත්තේ මොකද්ද අවිද්‍යාවයි සංකාරයනේ වෙන දෙයක් හේතු වෙන්න පුළුවන්ද එහෙනම් මේ එයින් හටගත්ත කියන කාරණාව තජ්ජෝ සමන්නාරෝ. ඒ කියන්නේ එයින්ම යොමු වෙච්ච ගතිය. ඒ කියන්නේ දැන් මේක අපි මගේ හැ යොමු කිරීමනේ අපි බලන්නේ. නමුත් ඒ ඒකට අවශ්‍ය සමන්නාහාර කියන්නේ ආහාර ගොඩක් ඒ තුලින්ම නිස්පාදනය වුණා කියන්නේ. එතකොට එහෙනම් අවිද්‍යා සංකාර කියන මේ ප්‍රත්‍ය හටගත්තා කියන්නේ. මගේ හැ කියලා ගත්තම තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අපට පටිසමුප්පාදය නොදැකීමට මම වුණා මිසක් පටිසමුප්පාදය දැක්කහම එතනින් පස්සේ මේ මම වෙනවා නෙමෙයි. දැන් අපට හිතෙන්නේ දැන් ඇස රූප විඥාන එකතු වෙලා දැක්කා ඊළඟට දැක්කි මේකයි කියලා ඊළඟ නමත් එක්ක ගලපනවා කියන එක. එහෙම නෙමෙයි. පටිසමුප්පාද විග්‍රහය ආවනම් මම විග්‍රහය කතා කරන්න බෑ. පටිසමුප්පාද විග්‍රහය ආවනම් මම විග්‍රහය කතා කරන්න බෑ. එහෙම නැතුව පටිච්චසමුප්පාදේ කොටසක් වෙලා මම විග්‍රහ වෙනවා නෙමෙයි. මම විග්‍රහයේ තියෙන්නේ කෙනෙකුගේ විග්‍රහය එන්නේ පටිච්චසමුප්පාදේ කතා නොවන තැනදී, හම්බ නොවන තැනදී. පටිච්චසමුප්පාදය හම්බ වෙනකොට මම කියන විග්‍රහය ඉක්ම වෙනවා. ඇස රූප විඥාන එකතු වීම කියන එක අපට තේරෙන්නේ ඇසයි රූපයයි විඥානය එකතු වීම යමෙක් අවබෝධ කරා නම් එයාට කියනවා කවුරු කියලාද? සෝතාපන්න කෙනා කියලා කියනවා. ඇස රූප විඥාන එකතු වීම ස්පර්ශය අවබෝධ කරගත්ත කෙනාට කියනවා සෝතාපන්න කෙනා. කොමකින් හටගත්තේ? ආයතන ප්‍රත්‍යයෙන්. ආයතන හටගත්තා නාම රූප. නාම රූපටගත විඥානේ සංකාර අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගත්තා කියලා ඔන්නෝක දැකපු කෙනාට කියනවා සෝතාපන්නයි කියලා. එහෙනම් අපි ටිකක් හිතන්න අපට යම් කිසි විදිහකින් මගේ කෝණයට යමක් ගැලපෙනවා කියන එක නෙවෙයි හම්බෙන්න ඕන නැත්තේ. ඒක මම පුන පුනා කියන්නේ ඒකයි. මගේ කෝණයට මට තේරෙන විදිහට යමක් ගැලපෙනවා කියන එක නෙවෙයි හම්බෙන්න ඕන නැත්තේ. හැම වෙලේම මට තේරෙන එක වැරදි කියලා හම්බෙන්න ඕන නැත්තේ. අන්න ඒක හම්බුනා නම් ප්‍රායෝගිකව ධර්මයට යනවා. ඇයි මට තේරෙන එක වැරදි කියලා හම්බෙන්නේ මම වැරදි කියන එකත් එක්කනේ. අන්න ඒකයි බුදුරජාණන් වහන්සේගේ යම් වචන ටිකක් තියෙනවද? ওই වචන ටික තේරුම් ගන්න. දැන් අපිට චක්කු විඥානේ තේරුම් ගන්න වෙන ක්‍රමයක් තියෙනවද? නැහැ. නාම රූපේ සමන්නාහන වෙන වචන නැහැ. දෙන්න පුළුවන් උපරිම ටික බුදුරජාණන් දුන්න. ඔතනින් එහා පොඩ්ඩක් හරි විග්‍රහ කරනවා නම් අපි දාන්නේ අපේ වචනයන්. එතකොට මොකද වෙන්නේ? අපි ආයේ අපේ කොන්ට ගිහිල්ලා. බුදුරණාහසේ දුන්න වචන ටිකෙන් විතරයි තේරුම් ගන්න පුළුවන්. වෙන කිසිදු වචනකින් තේරුම් ගත්තොත් ඒ තේරුම් ගන්නේ අපේ කෝණෙන් මට තේරෙන විදිහට. දැන් තව තව කෙනෙක් විග්‍රහ කරපු දෙයක් එක්ක අපි අපි අද හරි අකමැත්තක් තියෙනවා මේ ධර්ම මාර්ගයේ පටන් ගැනීමේදී මේ තේරෙන්නේ නැහැ කියන එක නෙවෙයි වෙන්න ඕන නැති. ධර්ම මාර්ගයේ පටන් ගැනීම තේරෙන්නේ නැති බව හම්බ වීමමයි. තේරෙන බව හම්බුණා නම් එයා මුලා වෙලා. ඇයි තේරුනේ මගේ කොනටනේ? තේරුන්නේ නැත්තේ මගේ කෝණේ වැරදි නිසා තේරුන්නේ නැත්තේ. මගේ කෝණට ගැලපුණ නැති නිසා තේරුන්නේ නැත්තේ. මගේ කෝණට ගැලපුණා නම් මම දන්න දෙයක් නෙමෙයි ගලපලා තියෙන්නේ. මම ඉඳලානේ. තේරෙන්නේ නැති අය. මගේ කෝණට ගැලපෙන්නේ දැන් තේරුම් ගන්න හිතනවා. අන්න යෝනිසෝ මනසිකාරය කරනවා. ධර්මයේ අහද්දී හම්බ වෙන්න ඕන එකම එක දේ යෝනිසෝ මනසිකාරය කිරීමක් මිසක් තේරීමක් නන් නෙවෙයි. කෙනෙකුට යෝනිසෝ මනසිකාරයක් හම්බෙන්නේ නැතුව තේරීමක් හම්බුනා නම් ධර්මය හරියට ඇහිලා නැහැ. යම් කිසි කෙනෙකුට ඇහෙනකොට තේරුම නැතුව යෝනිසෝ මනසිකාරය කරන්න යමක් හම්බුනා නම් අන්න ධර්මය හරියට ඇහිලා. ඒක තමයි ප්‍රායෝගිකව සක්කාදිරි දුරු කරන වැඩපිළිවෙලක් වෙනවා. අපි අද ඔකට අකමැති හරි පුදුමයි. බුදුරණවහන්සේ දේශනා කරන්නේ අරුණෝදය උදා වුණා කියන යෝනිසෝ මනසිකාරය උත්පාදේ වුණා. අරුණ උදා වුණා වගේ කියන හිර පායනවා. අපි ඒකට කැමති නෑ. අපි කැමති හොඳට ඒක තේරෙනවා නම් පටිච්චසමුප්පාදේ ලස්සන තේරෙනවා නම් කැමති. අරුණ අපි කැමති නෑ යෝනිසෝමනසිකාරය උපද්දවා ගන්න කැමති නෑ. ඉතින් ඒ කැමති නෑ කියලා කියන්නේ සම්මා දිට්ඨිය අවශ්‍ය නෑ කියන එක. මොකද සම්මා දිට්ඨියට යන්නේ යෝනිසෝමනසිකාරයෙන්. ඒතර යෝනිසෝමනසිකාරයෙන් නෑයි. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ අපිට නිකන් හිතට එන විතරක ටික නෙමෙයිනේ. ඒකට කියනවා විචක්ෂණී පටිපුච්චා විනීත. තේරෙන්නේ නැති දෙයක් හම්බ වීම. Tamanට ගැළපෙන්නේ නැති දෙයක් හම්බ වීම. Taman කවට අහු වෙන දෙයක් හම්බ වීම. අන්න එයා ඉදිරියට යන්නේ. මම ඒකට පුංචි උදාහරණ මේ ලෝකයේ උදාහරණයක් මේ ලෝකයේ අයත් එක්ක මම කතා කරන්න. ලෝකයේ පැත්තක් හිතලා බලන්න. දැන් අපි ලෝකයේ අපි හැමෝම මොකද කරන්නේ? මේ අන් අය හොයලා දුන්න දේ ඔස්සේ අපි කටයුතු කරගෙන ඔහේ යනවනේ. අපට අලුත් දෙයක් ඕනේ නැහැ. මේ දහමට ගලපනවා නෙමෙයි මේ ලෝකේ විග්‍රහය කරන්නේ. ඇල්බර්ට් අයින්ස්ටයින්ලා ඊළඟට පයිතගරස්ලා අයිසෙක් නිව්ටන්ලා අලුත් දෙයක් හොයාගත්තනේ. එලා එයාලගේ කෝණෙට නැති හම්බෙන්නේ නැති එයාට බෑ හිතන්න යමක් හම්බලා අලුත් දෙයක් හොයාගෙන ගියා ලෝකේ. අලුත් විග්‍රහයකට ගියා. අන්න අලුතින් හිතන්න පටන් ගත්තා. තමන්ගේ කෝණයට එහා ගියපු දෙයක් හොයාගෙන ගියා. මේ ලෝකයේ දිනුවක් ඒ. බුදුරණවහන්සේගේ ධර්මයේ නෙමෙයි ලෝකයේ පැත්ත. ලෝකයේ පැත්තක් හොයාගන්නත් එවැනි චින්තනයක් අවශ්‍යයි නම් බුදුරණවහන්සේගේ ධර්මයේ තේරුම් ගන්න කොවැනි චින්තනයක් අවශ්‍ය වෙයිද? ඒකයි ඒ වගේ අයට ධර්මය හමුනොත් අවබෝධ කරයි. අද එවැනි අය එන්නේ අලුත් දෙයක් හොයාගෙන කියන්නේ තමන්ගේ කෝණයට එහා පැත්තේ දෙයක් හොයාගන්න කවුද හිතනවද? හිතන කට්ටිය ඉන්නවද? තමන් දන්න දෙයට එහා පැත්තේ දෙයක් හිතන්නේ? නෑ අපි කවුරුත් කැමති තමන් දන්න දේ හිතන්නේ නේ. ඉතින් එවැනි අයට කොහොමද ධර්මයේ හම්බෙන්නේ? මොකද ධර්මයේ අපි ගලපන්නේ Taman දන්න දෙයත් එක්කම ඔක්කොම කට්ටිය. අන්න එවැනි චින්තනයක් තියෙන්නට ඕනේ ධර්මය අල්ලන්න. අර කට්ටිය වගේ. එයාලට ඉතින් හම්බුන්නේ නැහැ ධර්මයේ. හම්බුණා නම් එයාලා හිතනවා. අන්න නූණ තියෙන කට්ටිය. මම ඒක ඒකාන්ත කළා නෙමෙයි කියන්නේ. නමුත් එයාලට හිතීමේ හැකියාවක් තිබ්බා. අද එහෙම නෑ අද තියෙන්නේ Taman දන්න දෙයට ගලපන්නමයි හදන්නේ. අලුතෙන් හිතන්න හිතන්නේ. ඒ කියන්නේ Tamanගේ රාමුව අභිබව හිතන්න යන්නේ නෑ. එතනත් Tamanගේ රාමුවත් එක්ක තමයි හිතන්නේ යම් කිසි විදියකට. නමුත් අලුත් දෙයක් හොයාගන්න ඕනේ ලෝකේ. මෙතන තියෙන බුදුරණවහන්සේගේ දර්ශනය තියෙන සියලුම තමන්ගේ රාමු ගැලවෙන විග්‍රහයක්. කොහොම චින්තනයක් අවශ්‍යද? ඒ අයිසෙක් නිව්ටන්ලා ඇල්බර්ට් අයින්ස්ටයින්ලා පාවිච්චි කරලා එයාලා හොයාගත්තට එහා ගියපු හැකියාවක් තියෙන්න ඕනේ. එයාලටත් එහා ගියපු හැකියාව. ඒ හිතීමේ හැකියාවක් තියෙන්න ඕනේ. එහෙම කල්පනා කරොත් එහෙම මේ ලෝකේ ධර්මය අවබෝධ කරගන්න අය කතා කරනකොට ඊටාම අල්පයිනේ. එච්චර අමාරුයි. ඉතින් ඒ නිසා අපි හොඳට හිතලා බලන්න ඕනේ. සක්කාය දිට්ඨිය කඩන්න ඕනේ කියන දැන් අපි දන්නවනේ. සත්‍ය හොයනවා කියන කාරණාවයි අපි දැන් සත්‍ය කොහොමද තමන්ගේ කොන්ට ගලප ගන්නනේ කැමති සත්‍යයි සත්‍යයි කියලා. ඒක අතහැරලා අපි හිතන්නේ සක්කාය දිට්ඨිය කඩන්න ඕනේ කියලා. මම ඒ කියන්නේ මම කියලා ගත්ත එක වැරදි කියලා කඩන්න ඕනේ කියලා හිතන්නකො. එතකොට මොකද්ද කරන්නේ? මම කියලා ගන්න එක වැරදි නම් මට තේරෙනව හරියද? මට තේරෙනව හරියන්නේ මම හරි නිසා නේද? භාෂාවේ උත්තම පුරුෂ මම වුණාට පස්සේ තමයි මට තේරෙනවා ඔක්කොම හරි. මම වැරදි කියලා හම්බෙන තැනදී මට තේරෙන දේ හරි කියලා හම්බෙයිද? නෑනේ. එහෙනම් අපට ඒ ඒ හිතන ක්‍රමයටම ප්‍රායෝගිකව සක්කායදිට්ඨිය කැඩෙන්නේ නෑ. ප්‍රායෝගිකව සක්කායදිට්ඨිය කැඩෙන්නට නම් හැම වෙලෙම විචක්ෂණය කරන්න තමන්ගේ පැත්ත වැරදි කියලා හම්බෙන්න ඕන තමන්ට ගැළපීමක් නෙවෙයි. Tamanට ගැළපෙන්න ගැළපෙන්න යන්නේ මොකද? සක්කාය දිට්ඨිය කරාම. සම්පූර්ණ හිතෙන් අයින් කරන්ඩ මට තේරුම් ගන්න ඕනෑ කියන එක අයින් කරන්න. මට මේකින් මේක ගලපන්න ඕනෑ කියන එක හිතෙන් අයින් කරන්න. මොකද්ද ඇති කරගන්නට ඕන නැත්තේ? යෝනිසෝ මනසිකාරයක් කොහොම හරි උත්පාදේ වෙන්නට ඕනේ. ඒ ඉතින් ඉරපායන්නේ අරුණ උදා වුණා නම් යෝනිසෝ මනසිකාරය උදා වෙන්න ඕන නැත්තේ? යෝනිසෝ මනසිකාරයක් උදා වෙන්නට ඕනේ. ඔන්න ඕකට යොමු වෙන්න උත්සාහ කරන්න. එතකොට හැම වෙලෙම වැඩක් තියෙනවා මොකද්ද කරන්නේ? හැම වෙලෙම වැඩක් මොකක් කර තියෙනවා කරන්නේ. එයි නුවණ තියෙන කෙනා, හිතන කෙනා Tamanට අගෝචර දෙයක් හම්බෙනකොට එයා ඒක හිතනවද නැද්ද? හිතන්න ඕන කෙනා හිතනවා. නුවණ අන්න එකයි ප්‍රඥාවන්තයන් ධර්මයේ තියෙන්නේ. අගෝචර දෙයක් හම්බුනහම කල්පනා කරනවා. කිසි විදිහකින් තමන්ගේ රාමුවට ගෝචර නොවන දර්ශනයක් බුදුරණවහන්සේ විග්‍රහ කරේ. ඒකයි සක්කායදිට්ඨිය ප්‍රායෝගිකවම කැඩෙන්නේ. රාමුව ඉක්ම වෙනකොට සක්කායදිට්ඨිය කැඩෙන්නේ මම කියලා ගැනීම විරද්දයි කැඩෙන්නේ. ඒක මේ බලෙන් ඇති වෙන එකක් නෙමෙයි. එහෙමනම් හොඳට හිතාගන්න තේරුම් ගන්න අපට මේ ධර්මය එව බලව කියලා හැම වෙලෙම කියන්න ඕනේ. අපි ගිහිල්ලා බලන්න ඕන ධර්මය. තමාතුලින් බලන්නට ඕනේ. වර්තමානීය බලන්නට ඕනේ. සම්දිත්තිකව බලන්නට ඕනේ. කාලයේ ඉක්මවල බලන්නට ඕනේ. ඊළඟට නුවණ වැඩන කොටයි අපට මේ විදිහට හම්බ වෙන්නේ. ඕක අපට හම්බ වෙන්නේ අපි ওই විදිහට හිතන්නේ නැහැ. අපි හිතන්නේ අපි හැමෝම දැන් ධර්මයට ඇවිල්ලා කියලානේ. අපි මොකද්ද මේ වචන ටික ඉගෙන ගන්න? පොතේ තියෙන වචන ටිකක් නෙමෙයි මේ ඉගෙන ගන්න. එහෙට මෙහෙට කරකු කරකු. මේකේ අර්ථයට අපි යන්නට ඕනේ. අර්ථයට යමු වෙන්න මේ බුදුරණවහන්සේ කියපු විදිහට මේ අර්ථය ගුළු ගැන්වෙන්නට අපි අපේ කෝණයත් එක්ක සසඳන්න හොඳ නැහැ. අපි මේක අර්ථය හම්බ වෙනට නම් අපි අනිවාර්යයෙන්ම ඒක ඒ තියෙන විදිහටම ඉගෙන ගන්නට ඕනේ. එහෙම ඉගෙන ගන්න තැනදී තමයි යාට හම්බ වෙන්නේ යෝනිසෝ මනසිකාරය කරන්න දෙයක්. නැත්තම් හම්බ වෙන්නේ නැහැ. භව රාගය විස්තර කරලා දෙන්න. භව රාගය කියලා කියන්නේ පැවැත්මට රාගය. කාම රාගය නම් හම්බ වෙනවා කාමයට එක්ක ඇලීමනේ. කාමයට යමු වෙලා කාමයට එක්ක ඇලෙන එක. භව රාගය කියලා කියන්නේ පැවැත්ම අපට මොකක් හරි හම්බ වුණා නම් ඒක පැවැත්මක්. ඒ පැවැත්මට ඇලිලා පැවැත්මට ඇරිලා නිසා තමයි පැවැත්මක් තියෙන්නේ. මේක බෝතලයක් කියන්නේ පැවැත්මක්. පොතක් කියන්නේ පැවැත්මක්. හම්බෙල පැවැත්මක්. බවරාගේ. පැවැත්මට ඇරිලා. පංචමාස්කන්ධය කියලා හම්බෙලා. ඒත් පැවැත්මක්. ඒ පංචමාස්කන්ධය කියලා මැන්නනේ. මැනීමක් එක පැවැත්ම. මොනවා හරි මින්මක් ආවනම් මොනවා හරි සංඥාවක් ආවනම් පැනවීමක් ආවනම් මොකද්ද? ඒක පැවැත්මක්. පැවැත්ම කියන්නේ මොකද්ද? අන්න බවරාගේ. භව කියන්නේ පැවැත්ම. පැවැත්මට ඇලිලා ඉන්නේ. ඒක ඒක පවතින්න කැමැත්තක් තියෙනවා. අස්තිමානිය හා සක්කාදිටිය දෙකක්ද එකක්ද දෙකක්. මේක නම් මම විග්‍රහ කරලා තියෙනවා කිහිපයකම මේ ළඟදිත් ඛේමක සූත්‍රයේදී කළා. තවත් කිහිපයකදීම කරා අස්තිමානිය සහ සක්කාදිටිය අතර වෙනස. සක්කාදිටිය කියලා කියන්නේ පංචීපාස්කන්ධය මම කියලා ගැනීම වැරදි කියලා හම්බ වෙන එක. මෙහෙම හිතන්නකෝ. උදාහරණ පහ හිතන්නකෝ මේ විදිහට. පෙන ගුලියක්, දියබබුලක්, මිරිගුවක්, කෙසෙල් අරටුවක්, මායාවක්. ඔබ හරියටම දැක්කොත් පෙනගුලිය යථාර්ථය පෙනගුලියක් කියලා කියන්නේ වතුර නෙවෙයි යම් හේතු ටිකක් මත ගොඩනැගිච්ච අර්ථ ශූන්‍ය දෙයක් දිය බුබුලක් කියන්නේ යම් හේතු ටිකක් මත ගොඩනැගිච්ච හරවත් නොවූ දෙයක්. මිරිගුවක් කියලා කියන්නේ යම් හේතු ටිකක් මත ගොඩනැගිච්ච වතුර වගේ පේන බොරු දෙයක්. කෙසෙල් ගහේ අරටුවක් කොහෙත්ම නැහැ. කරසුන්නේ. මායාවක් කියලා කියන්නේ මැජික් එකක්. ඇත්තක් නෙවෙයි. ඔබ කවදාවත් පෙනගුලියක් හරියට දැක්කොත් ආ මේ වතුරයි ආ මේක හරවත් මෙතන මම මේක මට ඕනේ කියලා එහෙම යනවද? පෙනගුලියකට. ඒකේ හරසුන්නේ දැක්කොත් දීපුලක් ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න යනවාද? ඒක මම කියලා ගන්න ඒ කියන්නේ මම කියලා දාගන්න එක හරි කියලා හම්බෙනවද? සංඥාව මිලිගුවක් කියලා දැම්මොත් සංඥාව ඒ කියන්නේ මිරිගුවක්කට මම කියලා ආරෝපණය වෙන්න කැමතිද? ඒ සංඥාව බොරුවක් නේ. කෙසෙල්ලරට චේතනාව හිතන එක චේතනාව. කෙසෙල් අරටුවක් වගේ දැක්කොත් ඒක මම කියලා දාගන්න යන්නේ ඒක හරියයිද? මායාව මැජික් එකක් බොරු අහුනොත් මැජික් එකේ ආ මේක ඇත්තයි කියලා ඒක දාගන්න යමු නේද? ඔය විදිහට ප්‍රායෝගිකව වර්තමානයේ අපේ පංචපාස්කන්ධය අපි දැක්කොත් ඒ කියන්නේ කල්පනාව නෙමෙයි දැක්ම වර්තමානයේ අපට මන ද මනෝවිඥාණයෙන් හරි වර්තමානයේ දැක්කොත් රූප වේදනා සංඥා සංකාර විඥාන පහ ඔය විදිහට ඒකයි අනිත්‍ය මුලින් කියන්නේ අනාත්මය හම්බෙන්නේ අනිත්‍යයත් එක්ක ඇයි හේතුඵලයත් එක්ක ඔන්න හරියටම දැක්ක පංචීපාස්කන්ධය මොකද්ද කියන්නේ කියලා එහෙම දැක්ක තැනදී පංචීපාස්කන්ධය මම කියලා දාගන්න එක හරි කියලා ගන්නවද නෑනේ ඒක නිකන් හිතලා බලන්න ඔබ කවදාවත් ඉහළ ගහක් කින් අරටුවක් හොයන්න යයිද? පතුරු ගහ ගහ නෑ නෑ මේක අරටුවක් තියෙනවා කියලා යයිද හොයන්න? ඔබ කවදාවත් මිරිගුවක් දැකලා වතුර කියලා දුවයිද පස්සේ? නෑ. ඒක වෙන්නේ නෑ. ඒ විදිහට දැක්කම වෙන්නේ නෑ. පංච උපාදානස්කන්ධේ හට ගන්න ආකාරය ඒ විදිහට දැක්කොත් හටගත්තේ පංච උපාදානස්කන්ධය ඒ වගේ. එතකොට ඒක එක එකතු වෙන්නේ යයිද? ඒක මම කියලා ගනීද? හැබැයි මේක මේ මම ඉඳලා පැත්තකින් පංචපාස්කන්ධ නෙමෙයි වර්තමාන ප්‍රායෝගිකත්වයේ. මන ධම්ම මනෝ විඥාන. එතකොට යාට හම්බ වෙනවා එහෙනම් මන ධම්ම මනෝ විඥාන එක්ක එකතු වීමෙන් හටගත්ත පංචපාස්කන්ධයේ අවිද්‍යාවපත් කරගෙන හටගත්ත දෙයක්. හැබැයි ඒකට මම කියලා දාන එක වැරදි. අර ක්‍රියාව දැක්ක නිසා අන්න සක්කාය දිට්ඨිය කැඩෙනවා. හැබැයි පංච පාස්කන්ධයන් නැද්ද හටගත්තේ? අවිද්‍යාව ප්‍රත්‍ය. අන්න මින්මත් තියෙනවා මනිනවා. මැනීමක් තියෙනවා. නුවණට හම්බ වෙන්නේ හර ශූන්‍ය බව, හේතු ප්‍රත්‍ය බව. නමුත් මැනීමක් තියෙනවා. පංචපාස්කන්ධය. ඒ මනින්නේ වෙන කවුරුත් නෙමෙයි. මනින තැන තියෙනවා අස්මීති කියන හැඟීම. සකස් වීමක් තියෙනවා. අනාත්ම බව හම්බුනේ මම කියලා දාගැනීම වැරදි මිසක් මම කියලා දාගන්න නැතුව ඉන්නවා නෙවෙයි. අනාත්මයි කියන්නේ සක්කායදිට්ඨිය කැඩෙනවා කියන්නේ මම කියලා නොයදා ගන්නව නෙමෙයි. දාගැනීම වැරදි කියලා හම්බ වුනේ. වැරදි කියලා හම්බ වෙච්ච කෙනා කවදා හරි ඒකෙන් ඉක්ම වෙනව නේද? අන්න අස්මීති කියන දේ දුර වෙලා යනවා. මෙමී කියන හැකීම දුර වෙලා යනවා. අස්මිමානීය සහ සක්කාය දිට්ඨිය අපි ඒ විදිහට තේරුම් ගන්න ඕන. ප්‍රඥාව හා විද්‍යාව යන වචනවල වෙනසක් තිබේද? ප්‍රඥාව ලැබුණු බව සක්කාදිට්ඨියෙන් තොරව දැනගන්නේ කොහොමද? ප්‍රඥාව කියන්නේ මනසට ආව අරමුණක් නොවේ. විද්‍යාව කියන්නේ අවබෝධයට ඒකමයි ප්‍රඥාව. විද්‍යාව කියලා. ප්‍රඥාව කියන්නේ මොකද්ද? දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං. ප්‍රඥාව කියන්නේ මොකද්ද? දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං. විද්‍යාව කියන්නේ ඒත් එකටනේ. දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥාන විද්‍යාවම. ප්‍රඥාව කියන්නේත් ඒකටම. ප්‍රඥාව ලැබුණ බව තේරුම් ගන්න යන්නේ කවුද? ප්‍රඥාව ලැබිලාද එතකොට? ප්‍රඥාව ලැබුණ බව කාටද තේරුම් ගන්න ඕනේ? ඈ? මටනේ. එතන ප්‍රඥාව ලැබිලාද? ඈ? නෑනේ. එහෙනම් ඔන්න ඒක හොඳට මතක තියාගන්න. ප්‍රඥාව ලැබුණ බව තේරුම් ගන්න හදන්නේ මම්මයි. එහෙනම් එයාට ප්‍රඥාව ලැබිලත් නෑ. අපි මේ ප්‍රඥාව මට ගොඩනගා ගන්න හදනවා. ලෝකේ මෝඩකමෙන් ගොඩ නැගෙන අවිද්‍යාවත් එක්ක. ඒකයි මේක ඇත්තටම අපි මේ කොච්චර කතා කරත් අපිට මේ බුද්ධ වචනයෙන් හැර වෙන කිසි දෙයකින් කතා කරන්න බෑ. එච්චරටම අපි අහු වෙනවාමයි. එච්චරට අහු වෙනවා. දැන් මං වැරදි සක්කායදිට්ඨිය කැඩෙන ප්‍රතිපදාවේ යනකොට සක්කායදිට්ඨිය කැඩෙන ප්‍රතිපදාවේ යන තැනදී ඒක අහු වෙන තැනදී මම වැරදි නම් මොකටද මට ප්‍රඥාව? මං කියපේ තේරුණාද? දැන් සක්කාදිට්ඨිය කරන ප්‍රතිපදාව යනකොට මම වැරදි කියලා හම්බ වෙනවනම් මොකටද මට ප්‍රඥාව? මට ප්‍රඥාවක් අවශ්‍ය මං හරිලන්නේ. අන්න ඒකටයි ප්‍රඥාව කියන්නේ. අන්න ඒකට තමයි ප්‍රඥාව කියන්නේ මම වැරදි කියලා හම්බ වෙන එකට ප්‍රඥාව මිසක් මම වැරදි කියලා මට හම්බ වෙන එකට එහෙම නෙමෙයි. කොහෙන් ගියත් මං වැරදි හම්බ වෙනවා නම් අන්න ප්‍රඥාව හම්බ වෙනවා. එහෙනම් බලන්න මේ ධර්මයට යොමු වෙන්න කොච්චර අමාරුද. අපි හැබැයි අපි කැමති කොහෙන් හරි වචන ටිකකින් අර්ථයකින් වචනාර්ථයකින් මේක තේරෙනා කියලා හිතාගන්න. එතන තේරුම් ගන්න අපි ආයෙ සක්කාදිටියට ගිහිල්ලා. එච්චරට කැමති කලප ගන්න. අපි මේ ධර්මයට යොමු වෙන්න කැමති නැහැ. ඒ කියන්නේ අපි හැම වෙලෙම යෝනිසමනසිකාරයක් උත්පාදේ කරගන්න යොමු වෙන්න කැමති නැහැ. කැමැතිම Tamanට ලකුණක් දී ගන්නවමයි. දැන් ආය කැමති තේරෙන්නේ නැති වුනහමනේ මේ ධර්මයේ මේ අහුවෙන්නේ කියලා ස්වාමීන් වහන්සේ කිව්වනේ. දැන් තේරුන්නේ නැහැ කියලා ලකුණු දී ගන්න කැමති. තේරුම් නැති නිසා ධර්ම මාර්ගයේ යොමු වෙලා දැන්. තේරුණා මං කියපේක. තේරුම් නැති තේරුම් නැති කෙනාට තමයි යෝනිසෝ මනසිකාරය කරන්න තියෙන්නේ කියලා. දැන් ඒ විග්‍රහය කළා දුන්නාට පස්සේ දැන් කැමති ලකුණක් දී ගන්න අද මට තේරුන්නේ නැහනේ. ඒ නිසා දැන් මට ධර්ම මාර්ගය හම්බෙලා. එච්චරටම අපි මේ අහු වෙන ස්වභාවය තමයි තියෙන්නේ. ඒ නිසා ඕකින් ගැලවෙන එක නම් ලේසි වැඩක් නෙමෙයි. ලේසි නම් බුදුරුන්ගේ අවශ්‍යතාවයක් නැහැ මේ ලෝකෙටනේ. ඇයි ඉතින් එක බුදු කෙනාට පුළුවන් ඔක්කොම ටික කරලා දෙන්න. එහෙනම් බුදුරන් වහන්සේට දැන් කොසල් රජුරු අච්චර බුදුරන් වහන්සේට උදව් කරද්දී ඇයි බුදුරන් වහන්සේ ඔච්චර ලේසි දෙයක් මේ කරේ නැත්තේ කොසල් රජුරුවන්ට? ඊළඟට අජාසත්ත ඊළඟට තව තියෙනවා මේ පෙස්ස තව මොහොතක් හිටියනම් සෝතාපන්න වෙනවා කියනවා පෙස්ස ඉතින් ඔච්චර හැකියාවක් තියෙන බුදුරයන් වහන්සේට තිබ්බනි දකින්නවා තා පොඩ්ඩක් යන සෝතාපන්න වෙනවා කියලා. ඉතින් බුදුරණන් තිබ්බ නවත්වලා කොහොම හරි මේ සෝතාපන්න කරවන්න. ඉතුරු ටිකක් තින්දොලා. තව ටිකක් එයාගේ හැකියාව ඇතිව ඒ ඒකත් එක්ක හිටියොත් තමයි මොකද බලෙන් බලෙන් දෙන්න පුළුවන් එකක් නෙමෙයිනේ මේක. බුදුරණවහන්සේ ඉර්ධියක් කරලා කරන්න පුළුවන් එකක් නෙමෙයි. මේක ඉර්ධි විශයක් නෙමෙයි. මේක ප්‍රඥාවත් එක්ක යන එකක්. එයා හිතාගෙන යන ක්‍රමේ වලකිනවා වෙන විදියක් කරාට පස්සේ. තා පොඩ්ඩක් කරලා එයා කැමැත්තෙන් හිටියනම් අන්න අවබෝධ වෙනවා. පෙස්ස. නමුත් නැකිටලාගේ අවබෝධ වීම අත හැරුණා. එහෙනම් බුදුරණවහන්සේන ওই දේ කරන්නේ. ඒ බුදුරණවහන්සේ දැක්කා නේද පොඩ්ඩකින් අවබෝධ වෙනවා කියලා. අද නම් මධ්‍යස්ථානයකට ගියාට පස්සේ බලෙන් අදලා අරගෙනනේ දෙන්නේ මෙතන දැන් මේ හොතපන්නයි කියලා. බලන්න ශාස්ත්‍රූවරයාගේ ස්වභාවයක් අනිත් අයගේ ස්වභාවය. එච්චරට අද ධර්මයට ලං වෙලාද ධර්මයෙන් ඈත් වෙලාද? ධර්මයෙන් ඈත් වෙලා. මොකද ඒකට හේතුව අපිට අර ෂට් ශාස්ත්‍රවරු ඊළඟට අතීතයේ හිටපු ශාස්ත්‍රවරු යම් විමුක්ති ප්‍රතිපදාවක් අනුගමනය කරන්නේ. තාම ඒකමයි අපි තුල තියෙන්නේ. ඒකටම බැහැගෙන ඉන්නේ ඒක හරි කියලා. වචන දෙකකින් කියනවා බුදුරන් වහන්සේගේ දේවල්. නමුත් ප්‍රායෝගිකව කරන්නේ අනිත් අය කියපු දේ. ශාසන ඉතිහාසයේ විග්‍රහය අධ්‍යයනය කරොත් එහෙම ඔබට තේරෙයි. ඒ කියන්නේ ශාසන ඉතිහාසය බුදුරන් වහන්සේ ධර්ම දේශනා කරන සමාජයේ තිබිච්ච දාර්ශනික ඉතිහාසය ආද බෞද්ධ කියන ඔක්කොම ඒ මතයේ ඉන්නේ. ඒ කියන්නේ දාර්ශනික අදහසක් දක්වනවනේ යම් කිසි කෙනෙක්. දාර්ශනික අදහසක් කියන්නේ යම් කිසි දෙයක් හිතලා සත්‍යයක් පෙන්නනවා. අද ඔක්කොම වගේ ඉන්නේ ඒකේ. හැබැයි වචන ටික පංච උපාදානස්කන්ධ, පටිච්ච සමුප්පාද වචන ටික එවුවා. හැබැයි දර්ශනය, දාර්ශනික අදහස හිතනදී අර බුදුරන් වහන්සේ පහළ වෙන්න කලින් ලෝකේ හිතපු අයගේ තිබිච්ච දාර්ශනික අදහස. එච්චරටම මේ ධර්මයේ පුතජන වීගෙන යනවා. ඒක හොයන්නම බෑ. ඒ පුතජන වෙන එක. ඒක බුදුරන් වහන්සේම දේශනා කරනවා. ඒ අර්ථයෙන්මයි පුතත් ඒ වචනයෙන්මයි පුතත් ජන වෙන්නේ වෙන දෙයක් වෙන ප්‍රායෝගිකව අත්දකින්න පුළුවන් විග්‍රහයක් දෙන්නේ. අය වෙන නිකම් හිතරෙන දෙයක් කියනවා නෙමෙයි. ප්‍රායෝගිකව අත්දකින්න පුළුවන් විග්‍රහයක් මේ වචන ටික අරන් දෙන්නේ. Tamanට යම් අත්දැකීමක් ලැබෙනවා, කෙලසුත් අඩු වෙනවා, සංසිඳෙනවා, අරවත් ගැලපෙනවා. එච්චරටම අහුවෙලා තියෙන්නේ. ඒක හොඳට තේරුම් ගන්න පුළුවන් ඔබලා කාට හරි පුළුවන්කම තියෙනවා නම් දාර්ශනික ඉතිහාසය ඒ කියන්නේ බුදුරන් වහන්සේ පහළ වෙච්ච සමාජය සහ ඊට පස්සේ කියන්නේ අපි දන්නේ රජවරුන් කතන්දර ටිකනේ දර්ශන කොහොමද කියලා බලන්න. ඒ එක එක ශාස්ත්‍රීය ඉදිරිපත් කරන දර්ශන. කල්පනා කරලා බැලුවොත් එහෙම අද බෞද්ධයෝ නෑ කියන්නයි තියෙන්නේ. එච්චරටම එයාලගේ අදහස ඉන්නේ. වචනේ පංච උපාදානස්කන්ධේ පටිච්චසමුප්පාදේ ආයතන බොජ්ජංග වචන ටික විතරයි. අදහස එයාලාගේ. ඒක ඉක්මවල අන්තවලට නොගොස් යන ප්‍රතිපදාවකුයි බුදුරන් වහන්සේ දුන්නේ. ඒවා ඉක්මවන ප්‍රතිපදාව. ඒකයි මං මුන පුනා කිව්වේ ප්‍රායෝගික වර්තමානයේ ගෝචර දෙයකටයි බුදුරන් වහන්සේගේ ධර්මයේ තියෙන පරිකල්පනාවකට නෙමෙයි. වර්තමානයේ ප්‍රායෝගික දෙයකට. අපි හැම වෙලෙම බලන වර්තමානයේ ප්‍රායෝගික දේත් එක්ක අතීතයත් අනාගතයත් කියන සියල්ලක්ම නැතුව වර්තමානයේ ප්‍රායෝගික අවස්ථාව. අන්න එතකොට තමයි මේ ධර්මයේ කියන කාරණාව හරියටම හම්බ වෙන්නේ. එතකන් හම්බ වෙන්නේ නැහැ. අපි අර මේ අරට කිතරක් ඉගෙන ගන්න නිසා අපට හරි ලේසියෙන් අපි අපි මොකද ලෝකේ තේරන කෝණයක් තියෙනවනේ ලෝකයාට තේරන කෝණයක් තියෙනවා. ඒ ලෝකයාට තේරන කෝණයෙන් තමයි ඔක්කොමලා ගියේ. විමුක්තියක් හොයාගෙන ගිය ආලාරකාරා මුද්දකරාම සත්ශාස්ත්‍රවරු සහ අනිකුත් අය ලෝකයේ අයර තේරන කෝණින් ලෝකයට තේරන කෝණින් ආදී අද බුදුරන් වහන්සේගේ වචන ටිකක් දා ගන්නවා. ඒතර ඒ දැන් තේරුම් ගන්නේ අර වචන ටික. ඒ වචන ටික විග්‍රහ කරන්නේ දර්ශනය කොයි පැත්තෙන්ද? ඒ ලෝකී පැත්තෙන්මයි. වචනේ විතරයි වෙනස්. වචනේ වෙනස්. නමුත් විග්‍රහය අර ටිකමයි. බුදුරණන් වහන්සේ වචන කෙල්ලෙන් නෙමෙයි දුන්නේ. වචනේ තුලින් දර්ශනයකට යන්න. අද තමන් තුල තියෙන දර්ශනයට වචනේ ගලපනවා. දෙකක් ඒක. තමන් තුල තමන්ට තේරෙන කාරණා වචන ටික ගැලපීමත් දැන් අපිට ධර්මයේ තියෙනවා කියන්නේ මොකද්ද? තමන් දන ටික වචන ටික ගැලපුණානේ. දැන් ඔබට ඇහෙන්නේ වචන ටිකන්නේ බන බන හැටියට නේ වෙන මොකුත් ඇහෙන්නේ නැහනේ. වචන ටිකන්නේ ඇහෙන්නේ. ඒතකොට ඔබට තේරුනේ ඔබේ දර්ශනයට වචන ටික ගැලපුණා. එතකොට ඔබ ඉන්නේ කොතනද? මේ සාමාන්‍ය සමාජයේ දර්ශනයක් එක ඉන්න ඉන්න අයගේ ගොඩේමයි. වචන ටික දුන්නේ දර්ශනීය වෙනස් කරගන්නනේ. අපි ඉන්න දර්ශනීය වෙනස් කරගන්නේ වචන ටික දුන්නේ. අපි අපේ දර්ශනයට වචන ටික ගලපනවා. ඒකයි තේරෙන්නේ. ඒ වචන ටිකෙන් අපේ දර්ශනය ඉක්ම වෙනවා නම් අන්න බුදුරන් වහන්සේ ළමක් ලෝකේ පහළලා දුන්න අර්ථයේ වෙලා. එහෙනම් අපට ගැළපෙන්න විදිහක් නැහැ නේ කාරණා. ඇයි අපේ දර්ශනයේ පහරක් නෙවදින්න ඕන නැත්තේ? ලෝකයේ අය යන පැත්තකේ ඒකට පහරක් වදින්නට ඕන නැත්තේ. බුදුරන් වහන්සේගේ දේ හරි වෙන්නට ඕන නැත්තේ. එහෙනම් බලන්න මේ ධර්මය තේරුම් ගන්න කොච්චර පැති අපි හිතන්න වෙනවද? අපට අතීතයේ අහිමි වෙලා යන්න ඇත්තේ ඒ අවස්ථාව ඒකයි. කොච්චර අහිමි වෙලා යන්නද? අනන්ත අප්‍රමාණ කාලයක් අහිමි වෙන්නේ නැති. දැන් අපට මේ වගේ මේ අවස්ථාවක් ලැබිලා තියෙන්නේ අතීතයේ අපි මීට අදාළ යම්කිසි දෙයක් කරපු නිසා නේද? සමහරවිට බුදුරන් වහන්සේ ළඟම ඉඳගෙන බණ අහලා ඉඳෙති. ඒකයි මේ මෙච්චර මේ වාසනාවන්ත අවස්ථාවක් හරි උදා වුනේ. නමුත් තේරුණාද? තේරුණා නම් ඉන්නේ නැහනේ. තේරුන්නේ නැහැ. ලෝකයේ දේටම ගැලපුවා. අර කාරණා හොඳට මතක තියාගන්න. අපේ අදහසට වචන ටික ගලපලා තේරුණා කියලා හිතන්න එපා. අපේ අදහස වැරදි කියන විදිහට වචන ටිකකින් කාරණාවක් හම්බ වෙන්න. අන්න ඒකයි දර්ශනය කියලා කියන්නේ. එතකන් දර්ශනයක් හම්බෙන්නේ නැහැ. එතකන් ඉතින් අපි අර අපි දන්න ටිකට බුදුරණවහන්සේගේ වචන ටික ගැලපුවා ඉච්චරයි. උපාදාය සහ උපාදාන අතර තේර. උපාදාන කියන්නේ අ ප්‍රත්‍ය හැටියට කතා කරන කාරණාවේදී තණ්හා ප්‍රත්‍යයෙන් උපාදානෙ කාමයට ග්‍රහණය වීම ග්‍රහණය කියන්නේ බැඳීම ඊළඟට ditthiyata සීලබ්බතයට අත්වාදයට බැඳීම තමයි උපාදානෙ. උපාදාය කියනකොට උපාදානයෙන් හට කියන්නේ උපාදාන වෙලා. උපාදාන වෙලා හටගත්තදී. උපාදානයෙන් හටගන්නදී. අන්න ඒ වගේ අර්ථයක් කියනවා. උපාදාන කියනකොට ඒකේ යම් යම් කිසි අර්ථයක් විග්‍රහ කරලා පෙන්නනවා. උපාදානයෙන් හටගත්ත සහ උපාදානය වෙනවා කියන කාරණාවේදී උපාදාය කියලා කතා කරනවා. ඉතින් එහෙනම් වෙලාවත් ඉක්ම වෙලා ගිහිල්ලා අපි අවසන් කරමු. අද නම් ගොඩක් එක එක කාරණා කතා කරානේ. මේ සමහරලාවට ගොඩක් අයට හිතෙනවා දැන් අපි දන්න ගැළපෙන දේවල් ඔක්කොම වැරදීනේ කියලා. හරි මොකද්ද එතකොට? ඒකෙන් අනිත් පැත්ත කියවෙන්නේ හරි මොකද්ද? බුදුරණවහන්සේගේ ධර්මනේ හරි. නේද? දැන් අපට කරුණු කාරණා සහිත අපි දන්න ඔක්කොම වැරදි කියලා හම්බ වුණා නම් කුමක් කරුණිසාද හම්බ වුනේ? බුදුරණවහන්සේගේ ධර්මය හරි නිසා. අපි තේරුම් ගත්තේ බුදුරණවහන්සේගේ ධර්මය අපි දන්න වචන ටිකකින්. ඒක නිවැරදි. බුදුරණවහන්සේගේ ධර්මයේ ඒ වචන ටිකකින් ඉගෙන ගන්න ඉගෙන ගන්න අපි දන්න ඔක්කොම වැරදි. එතකොට බණ අහනකොට ප්‍රායෝගිකවම අපට සක්කාදිට්ඨිය කැඩෙන විදිහ විග්‍රහයක් නෙමෙයිද හම්බ වෙන්නේ. ඕකයි ප්‍රායෝගික වැඩපිළිවෙල කියන්නේ. නැත්නම් අපි හිතන් ඉන්නේ ප්‍රායෝගිකයෙන් අපි අහලා දැනගෙන ඔක්කොම කරගෙන පැත්තට ගිලා ඉඳගෙන සක්කාදිට්ඨිය කඩන්න හදනවා. ප්‍රායෝගිකවම සක්කාදිට්ඨිය ගන්න වැඩපිළිවෙල නෑ. දැන් ඔබටම ඔබ තුලට පහරක් හම්බුණා නම් ඔබට හම්බුනේ ධර්මයේ හරි කියලානේ. මම මෙච්චර කාලයක් හිතන් හිටපු ටික වැරදි. ඉතින් ඇයි සක්කාය දිට්ඨිය නිසානේ හරි උනේ. දැන් යෝනිසෝ මනසිකාරය කරන්න දෙයක් හම්බ වෙනවා. මම වැරදි කියලාම දිගටම හම්බ වෙනවා. මම වැරදි නම් මට තේරිච්ච දේත් වැරදි. හරියට තියෙන්නේ මොකද? එහෙනම් අපි ලකුණක් දීලා දෙනවා. මුලින්ම බුදුරන් වහන්සේගේ ධර්මීය හරි කියලා. ඒකනේ අපි වැරදි කියලා ගත්තේ. මට තේරෙන්නේ මට ගැළපෙන්නේ මං වැරදි කියලා ගත්තේ ඇයි? මොකක් හරි හරි නිසානේ. හරි මොකද්ද? බුදුරන් වහන්සේගේ ධර්මීයනේ හරි. අන්න සද්ධාවට යොමු වෙලා නේද? අන්න සද්ධාවට යොමු වෙනවා. ශ්‍රද්ධාවට යොමු වුණ නිසානේ අපි වැරදි කියලා හිතුනේ. නැත්තම් මොකද දෙන්නේ? නෑ නෑ නෑ ඒක වැරදි කියලා හිතෙන්නේ. අනේන් තව දුරටත් ඔය වැඩපිළිවෙලක් අපි තුල හම්බ වුණොත් අන්න එතනදී අපට ඉදිරියට යන්න පුළුවන්. නැත්තම් අපට ඉදිරියට යන්න බෑ. ඔන්න ඔය ප්‍රායෝගික සක්කාදිට්ඨිය ප්‍රහාණයන වැඩපිළිවෙල අපට හම් වෙන්න ඕන. ඒ සඳහා මේ උතුම් බුද්ධ වචන අපි සියලු දෙනාටම උපකාරයක්ම වේවා. හොඳයි පින්වත්නි අද දවසේදී අපි බුදුරන් වහන්සේ දේශනා කරන්නට යෙදුන උතුම් සංයුත්ත නිකාය බුද්ධ වචන ටික සාකච්ඡා කරන්නට යෙදුනා. ඉතින් මේ දේශනා තුළින් අද අපි ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. අපේ ජීවිතේට ගොඩක් කරුණු එකතු කරගන්න හැකියාව ලැබුණා. ධර්ම සාකච්ඡාවෙන් ධර්ම දේශනාවෙන් ධර්ම ශ්‍රවණයෙන් බුද්ධ වචනයට ගරු කිරීමෙන් මහා පිනක් අපි රැස් කරගන්නට යෙදුණා. ඒක මේ ලෝකේ අසාමාන්‍ය පිනක්. ඉතින් මේ රැස් කරගත් සියලු පින් පළමුවෙන් පින් කැමති දෙවියන්ට අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා දෙවියෝද උතුම් නිවනින් සැනසෙත්වා සාදු කියලා දෙවියන්ට පින් දෙමු. රැස් කර ගන්නට යෙදුණු සියලු පුණ්‍ය ධර්මයන් අප නමින් මියගේ සියලු මළගේ ඇත්තන්ට අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා විශේෂයෙන් අපවත් වදාලා අතිපූජනීය කටකරුන්දී ඥානানন্দ ස්වාමින් වහන්සේට දරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේට උතුම් නිවනින් සැනසෙන්න මේ සියලු පින් උපනිශ්‍රයම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු රැස් කර ගන්නට එදෙන සියලු පුණ්‍ය ධර්මයන් මගේ ගුරු දේවයන් වහන්සේට උපාධ්‍යයන් වහන්සේට අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා උතුම් දහමින් සැනසෙන්න මේ සියලු පුණ්‍ය ධර්මයන් උපකාරයක්ම වෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. ලෝක සාසනයේ සුරකින්න දහම ඉස්මතු කරන මහා යතිවරයාණන් වහන්සේලාට මේ වැඩම අවදාළ මෑණිවරුන් ඇතුළු ඒ සියලු දෙනාටම උතුම් නිවනින් සැනසෙන්න මේ සියලු පින් උපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. රාස්කර ගන්නට යන සියලු පුණ්‍ය ධර්මයන් විශේෂයෙන්ම මේ ධම්මපාරමී ආරණ්‍ය ශේසාසනය සකස් කර ගන්න උපකාර කළ ඒ උපකාර කිරීමේ කාරණාවක් හැටියට තමයි මේ විදිහට මේ උතුම් බුද්ධ වචනය අපිට සාකච්ඡා කරන්නට මේ පුණ්‍ය ධර්මයන් රැස් කරගන්න ධර්මයට ගරු කරලා යෙදී කටයුතු කරන්න හැකියාව ලැබෙන්නේ. ඉතින් විශේෂයෙන් ධම්මපාරමී පදනමේ සභාපතිතුමා ඇතුළු සියලු දෙනාටමත් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ සඳහා අපට උපකාර කරපු බස්නාහිර හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රූපසිංහ මහත්මයාට අනුමෝදන් වෙත්වා. ඒ වගේම හිටපු නාවික හමුදාපති අඩ්මිරාල් සිරිමිවන් රණසිංහ මහත්මයාට එතුමාලාගේ ශ්‍රම දායකත්වයේ තමයි සම්පූර්ණයෙන් දුන්නේ. දැනටත් ඒ දායකත්වයමයි තියෙන්නේ. ඒ වගේම ඉංජිනේරු රියලම්දාල් සේනාධිර මහත්මයා, ලසිත ගුණසේකර මහත්මයා, වර්තමාන නාවික හමුදාපතිතුමා ඇතුළු සියලු නාවික හමුදාවේ සියලු දෙනාට මේ වැඩ කරන සෑම සියලු දෙනාටම මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා ඒ වගේම විශේෂයෙන්ම දේශ විදේශ බොහෝ අය අපට මේ සඳහා උපකාර කරා මේ ධම්මපාරමී ආරණ්‍ය ගොඩනගා ගන්න ඒ සෑම සිල් දනාටම අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා ඒ වගේම මේ ධර්මයේ ශ්‍රවණය කිරීමට පැමිණි ඔබ සෑම සිල් දනාටම මේ ධර්මයේ ලෝකේ පුරා ප්‍රචාරය කරන අන් අයට ධර්මයේ යොමු කරන සෑම සිල් දනාටම මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා ඒ සියලු දෙනාම මේ ධර්මයේ කොටස්කාරයෝ දායකත්වයෙන් මේ ධර්මයේ දානමී පුණ්‍ය කර්මී කොටස්කාරී බවට පත් වෙනවා. ඉතින් මේ සියලු දෙනාටම මේ පින අනුමෝදන් වෙලා දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන උතුම් ආර්ය සත්‍ය අවබෝධ කරගෙන සසර දුකින් නිදහස් වෙන්න මේ සියලු පින් හේතු වාසනා වේවා ප්‍රසාදු කියලා පින් අනුමෝදන් කරමු. හොඳයි ඒ වගේම අද දවසේදී මේ පින්වත්තුන්ට දානීය පූජා කරපු ඒ සියලු දෙනාටම නමින් මියගිය සෑම සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා උතුම් දහමින් සැනසෙන්න මේ සියලු පින් උපකාරයක්ම වෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම ඔබ සෑම සියලු දෙනාටම උතුම් දහමින් සැනසෙන්න මේ සියලු දේවල් හේතු වාසනා වේවා කියලා අනුමෝදන් වෙන්න